තෙරුවන් සරණයි නැවතත් අද දවසක් ධම්රවි පදන මාර්ගය පවත්වන භාවනා දවසක් සඳහා එකතුනේ දවසේ අපි කරන්න බලාපොරොත්තු වෙන කාලසටහන පිළිබඳව මතක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා සීල දනා මහාජීවට්ටමක සීලේ පිටවලා පළවෙනි පැයක් පරියන්ක භාවනාවක් කරන්න. ඒ පැයෙන් පස්සේ දිගටම ධර්ම දේශනාවක් පවත්වනවා. එතකොට අපි 10 මාර 10:45 විතර වගේ කාලය ගනිනවා. ඊට පස්සේ එතන ඉඳලා 11 විතර වෙනකන් මේ ධර්ම දේශනාව සම්බන්ධ සම්බන්ධ කරගෙන කෙටි අවස්ථානුකූලව ධර්ම සාකච්ඡාවක් කියනවා. ඊට පස්සේ 11 ඉඳලා 12 මාර වෙනකන් කාලේ දවල් දාහනේ සඳහා ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන් වෙනුවෙන් ස්ටීපන් සංග්‍රහයක් සහ සක්මන් භාවනාව සමාදන්ගත කරලා අපි 12 මාරට එකතු වෙන බලාපොරොත්තු වෙනවා. ඒ 12 මාරටලා එකමාර වෙනකන් විවුර්ත ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙලක් කරනවා. මේක තමයි අපි දිගටම කරගෙන ආපු සම්ප්‍රදාය අද ඒකමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මතක් කිරීමේ හඳුනා දීමෙන් පස්සේ සියලු දෙනාම ආජීවත්වමක සීලේ පිළිපීම සඳහා নমස්කාරය කියන විදිහට මම කරුණාවෙන් මතක් කරනවා. සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ඉතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ඉතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං හොඳයි අපි පැයට පමණ භාවනාවකට පරියන්කට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට කලින් මගේ යුතුයකමක් ප්‍රශ්නයක් වශයෙන් අහන එක ඒ වගේ පරියන්ක භාවනාවකට වෙලාවක් හම්බෙච්චාම පරියන්කේ කරන්නේ කොහොමද කියලා මූලික උපදේශ බලාපොරොත්තු වෙන පිරිසක් අද මේ පිරිසේ ඉන්නවද? එහෙම නැත්නම් මොකක් ගන්න කියන අය නිසා ඒ උපදේශ පන්තියක අවශ්‍යතාවයක් නැද්ද කියලා දැනගන්න කවුරු හරි උපදේශ බලාපොරොත්තු වෙන කවුරු ඉන්නවද කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා අත උසලා දැනුම් දෙන්නේ කියලා. ඒකට ඒත් එක්ක මට කියන්න වෙනවා දැනට ඉන්න කට්ටිය ඒ කියන්නේ දැනට මෙතෙක් භාවනා පිළිබඳ දැනුමක් තියෙන කට්ටිය අනුකම්පා කරන්න වෙනවා ඒ වෙනුවෙන් මම විනාඩි ස්වල්පයක් ගත කරනවා. ඉතින් ඒ ගත කරන ස්වල්පය අර දැනට දන්න අයටත් බාධාවක් නොවන විදිහටයි අපි මෙතෙක් කල් පාවිච්චි කරේ. ඒ නිසා අපි පරියන්ඛයක් පිළිබඳව ඉස්සල්ලාම භාවනා පිළිද ඉස්ලාම තේරුම් ගැනීම කෙනෙක් වශයෙන් හඳුන්වා දීමක් කියනකොට අපි මතක් කරගනිමු අපි මේ ගත කරන්න හදන දවස සතිමත් දවසක් අප්‍රමාද දවසක් කරගන්නයි උත්සාහ කරන්නේ ඒක නිසා අපි ඒ සතිය අප්‍රමාදය ජීවිතයට ලං කරගන්න කීතු කරගන්න තුන් ආකාරයකට බලාපොරොත්තු වෙන දවස ඇතුළත එකක් තමයි පූර්ණව පරියන්ඛයක් වශයෙන් ඇහ කන නාසය ජීව වගේ ඉන්ද්‍රයන් සම්පූර්ණ තැම්පත් කරලා සතිය සඳහාම ඉරියව්ව පවත්වලා දැඩි විදිහට සතිය පිටින් පරියන්ක අවස්ථාව. ඒක තමයි මේ හඳුන්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා සක්මන් වශයෙන් සතිය පිටවන්න ඉදින්දා වැඩවලදී නිස්සද්දව නැවතිල්ලේ සතිමත්ව වැඩ කිරීමෙන් සතිය පිටවන්න. ඉතින් ඒකෙන් මේ වෙලාවේ උපදේශ හඳුන්වා දීම බලාපොරොත්තු වෙන්නේ ඉඳගෙන කරන භාවනාවයි. ඒ ඉඳගෙන වන භාවනාවක් සඳහා මේ සෑම කෙනෙක්ම දන්නවා මෙවැනි චිත්තක්ෂණයක් මෙවැනි පිරිසක් මෙවැනි ස්ථානයක් මෙවැනි නිසසල ගතියක් ලබා ගැනීම සඳහා කොච්චර කැප වෙන්න ඕනද කියලා. අපි ඒ නිසා විශාල ගෞරවයක් ඇති කරගන්න ඕනේ අපිට මේ ලැබිච්ච ස්ථානේ ලැබිච්ච පිරිසුදුකම ලැබිච්ච කල්යාණ මිත්‍ර ඇසුර. ඉතින් ඒකට හිත අලුත් කරගන්න ඕනේ. හිත අලුත් කරගෙන අපිට ලැබිච්ච මේ අවස්ථාවේ ඇති හොඳටම උච්ඡන්න වාසන්නව ස්ථාවර කරගන්න සතිපත් ස්ථානයේ වශයෙන් පවත්වන්න අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා සාමාන්‍යයෙන් අපි පරියංක භාවනාවට වාඩි වෙලා දැන් අපි ඉන්නේ හිතාගම පරියංකේ ඉන්නේ. ඒ නිසා සත්‍ය පිහිටීමේ පිළිසකර වීමක් වශයෙන් සකස් වීමක් වශයෙන් Taman ඉන්නේ ඉරියව්ව හොඳටම සමබර කරගන්නයි කියලා කියනවා. සමබර කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ටික වේලාවක් අතපත ගන්න නැතුව ඉරියව්වට ඉරියව් පවත්වන්න පුළුවන් තත්ත්ව ගන්න ඕනේ. ඒක ආසනයක ඉඳගෙන හිටියා වෙන්න පුළුවන්, බිම පරියන්කේ ඉන්නවා වෙන්න පුළුවන්. සම්බර කරගන්න. සම්බර කරගන්නකොට සිංහලෙන් කියනවනේ කියන්නේ තියෙන හරි බරි ගහින්නේ කියලා. ඒ නිසා පරියන්කට යන්නේ ඉස්සලා තමන් ඉන්න පරියන්ක හොඳට ඇඟට ඕන විදියට හරි බරි ගන්න. ඊගාවට තමන්ගේ ශරීරේ පුරාවට හිත යොදලා ඉන්න ඉරියවට හිත යොදලා හැම මස් පිටුවක්ම ලිහිච්ඡ ස්වරූපයෙන් මුදා හරින ගතියෙන් සැහැල්ලු වෙන්න අරින්න කිසිම තැනක දැඩි කිරීමක් කිසිම තැනක මවාපෑමක් කරන්න යන්න ඕනේ හොඳට කයට කයේ පහසු ඇති කරන දෙන්න මේක අපි කියන්න පුළුවන් සතිය වගේම කයට කරන මෛත්‍රියක් කියලා. ඉතින් මේක කෙටි වචනේ වෙන පැත්තකින් කියනවා මම දැන් මෙතන කියන දඬ හිත ගන්න. වෙන විදිහකට කියනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. අන්න ඉඳගෙන ඉඳිලා සැපයක් උනේ නැත්තම් ඒ ගමනක් යන්න බෑ. පරියන්කයක් කරන්න බෑ. මෙතන ඉඳගෙන ඉන්න බව සපවත් කියලා තේරෙන්න තියෙන ඉඟිය තමයි මේ ඉඳගත්තට පස්සේ හිත නන්නත්තර හිතවිලි වලින් වල්මත් වෙනවා නම් මේ ඉන්න මොහොතේ ඇයිත tempat වෙලා නැහැ. ඉඳගෙන ඉන්න මොහොතේ කය වේදනා දෙනවා නම් ගමනට ලෑස්ති නෑ. ඒ වගේම පරිසර බාධක ශබ්ද නිසා අපේ හිත නිතර දෙගිඩියාවටපත් වෙනවා නම් කලබල වෙනවා නම් නూరుකෝලගතියක් පේනවා නම් අපි ලෑස්ති නෑ. මේකෙන් අදහස් කරන්නේ 100 100ක් හිතේ නැති 100ක් ශබ්ද නැති 100ක් වේදනාවක් නැති නෙමෙයි වැඩේට ප්‍රමාණවත් ප්‍රමාණයට හිතවිලි වලින් ශබ්ද වලින් වේදනාව වලින් වෙන් කරලා හිත ඉන්න ඉරියව්වට ගියා නම් ඕන්න අපි පළවෙනි ලකුණෙන් ඉස්සරහට ගියා. ආන්න එහෙම කරලා ඉන්න ඉරියව්වේ සැප. විනාඩි ගාණක් වුණත් ගත කෙරුවට ප්‍රශ්නයක් නැහැ. මේක අපේ සමාජලාට මුළු ජීවිතේටම කරන එකම වෙලාව වෙන්න පුළුවන් මාත් එක්ක මම ඉන්න වෙලාව. ඒක තමයි අපි මම දැන් මෙතන කියලා කියන්නේ. ආන්නේ ඉන්න ඉරියව්ව බලාගෙන ඉන්නකොට ගන්න හිතවිලි වේදනා ශබ්ද නැතිනම් tempatkamak සංහිඳියාවක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ සංහිඳියාව සමහර විටක වෙන්නේ අපේ ප්‍රාණයට හිත යන්නේ කියලා. ආස්වාද ප්‍රසවාසයේදී හිත යන්නේ කියන වෙන මොනවත් කරන්නත් ශක්‍රීය ක්‍රියාවලියක් නෑ හුස්ම ගන්න එක විතරයි කරන්නේ ඒක ශක්‍රීයව නෙමෙයි සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක් වුණාට ඔහේ හුස්ම ගන්නවා මෙතෙන්දී හොඳට වග බලා ගන්න කිසිම විදිහකට හුස්ම හසුරවන්න යන්න එපා ඉක්මන් කරන්නත් එපා හිමීට කරන්නත් එපා ගුරුසු කරන්නත් එපා ස්වභාවයෙන් හුස්මට හිත යනවනම් කිචිලි වේදනා සද්ද නෑ කියලා අපිට ඒක ඉඟියක් ගන්න. අන්නේ විදිහට හුස්ම දිහා බලනකොට තේරෙයි මේ හුස්ම වැඩ පිළිවෙලේ වැඩ සම්බන්ධීකරණය සිද්ධ වෙන්නේ උඩුකය පයේ. නිසා යටි කයේ ඔහි උඩුකය දරා සිටීම පමණයි කරන්නේ. ඒකට හේම වෙන්නලා හිමීට යටි කය අමතක කරලා උඩුකයට හිත පිටු කරනවා. ගොනු කරනවා. ඒකාග්‍ර කරනවා. උඩුකයේ බලාගෙන ඉන්නකොට සමහර අර සංඝ එකලස සංසිද්ධියාව තියෙනවා නම් තේරෙයි මේ හුස්ම වැඩපිළිවෙල දුකයේ යම් යම් තැන් වල ප්‍රකට වැඩෙනවා යම් යම් තැන් වල ප්‍රකට නැහැ මෙන්න මේ අනුව තමයි භාවනා ක්‍රම වෙන් වෙන්නේ යම් ආකාරයකට ආස්වාස ප්‍රස්වාස හුස්වසන පද්ධතියේ ඉහළ කෙළවරේ හිත තැම්පත් වෙනවා නම් එතෙන් අපි කියනවා නාස්පුඩු වග හුස්ම පුරවාගෙන ඉහළ පිළ යන ගති වැටේ නැත්නම් උඩුතලේ වැටෙනවා මෙන්න මේ සංසිද්ධියට අපි කියනවා ආනාපාන සතිය ආස්වාස ආස්වාස්වාස ශෝෂණ පද්ධතියේ යට කෙලවරේ උදරච්ඡදී චලන කම්පන වලට හිත යනවා නම් උදර භාවනාව අපි බිම්බිම ඇකිලියෝ භූම භාවනාව කියලා කියනවා. ඒ අතරමැදත් ඕන තැනක ඕන කෙනෙකුට භාවනා ක්‍රම හදාගන්න පුළුවන් තම තමන්ගේ ප්‍රකට වෙන තැන අනුව. අන්න එතන තේරුම් ගැනීම අර මම දැන් මෙතන තියෙන තැනට වඩා සූක්ෂම වැඩක්. උඩුකයට හිත ගත්තට වඩා සූක්ෂම වැඩක්. ඒ නිසා ඊටාත්ම සැලකිල්ලෙන් බලාගෙන ඉඳලා තමන්ගේ හුස්ම වැඩි හරියෙක්ම වැටෙන්නේ හැපෙන්නේ ප්‍රකට වෙන්නේ කොතනද කියලා හිතටම තමන්ගේ පැලස්ස නතර වෙන තැන ආසනේ තෝරා ගන්න දෙන්න එච්චරයි උපදේශ වශයෙන් අපිට දෙන්න තියෙන්නේ. අන්නේ තන තෝරාගත්තට පස්සේ උපදේ ඊට පස්සේ හරි ලේසි අන්නේ එතන වැඩි වේලාවක් හුස්ම වැඩි වේලාවක් තප්පර වැඩි වේලාවක් සතිය පැවැත්වීම තමයි යෝගාවචරකම කියලා කියන්නේ. ඉතින් ඒකටත් උපදේශයක් අත්ලක් දෙනවා නම් යම් කිසි තැනකට නාසිකාග්‍රේත හෝ උදරේත හෝ පපු ප්‍රදේශයේ හෝ කොටුනා නම් ඒ බව දැනගන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාස වෙන්කොට දැනගන්න පුළුවන් ලකුණේ. පිම්බීමෙන් හැකීම වෙන්කොට දැනගන්න පුළුවන් ලකුණෙන් තියෙනවා දැන් හිත එක තැනක තියෙනවා. මේ විදිහට අපි ඉස්සල්ලා මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගන්න. ඊට පස්සේ කයමුත් යටි කය අමතක කරලා උඩුකයට හිත ගන්නවා. ඊට පස්සේ හැපෙන තැනට හිත අරගත්තට පස්සේ කයත් අමතක කරලා හුස්ම ගන්න වෙලාවේදී පිට කරන හුස්ම අමතක කරනවා. පිට කරන වෙලාවේදී ගන්න හුස්ම අමතක කරනවා. පිම්බීම හැකිලිම බලන කෙනෙක් නම් පිම්බෙන වෙලාවේදී හැකිලිම අමතක කරලා 100 100ක්ම හිත පිම්බීමේදී. හැකිලෙන වෙලාවේදී පිම්බීම අමතක කරලා හැකිලිම තියෙන නිසා සතිය පිහිටීම කියලා කියන්නේ එක තැනකට අවධානය ලොක් කිරීම යොමු කිරීමක් වගේම අනිත් ලෝකෙම අමතක කිරීමක් කියලා කියයි. ඉතින් මෙන්න මේ එකලසට ගත්තට පස්සේ එක දිගට බැගෑ වෙලා යාප්පු වෙලා පිංසෙන්දු වෙලා අන්නේ ගත්ත සතිය වට ගන්න නැතුව දිගට ගෙනියන එකයි උපදේශය. නමුත් ඒක කරගෙන යනකොට වැටුනොත් හිත පිට ගියොත් ආයෙ සරයක් ආධුනිකෙක් වාගේ අර කියාපු ක්‍රමයටම මුලට එන එක අය කරන්නේ ඒක දෝෂයක් මේක ස්වභාවය. ඉතින් මේ කෙටි අවස්ථානුකූල මේ උපදේශ පන්තියෙන් පස්සේ අපි සියලු දෙනාම හරිබරි ගිහිලා දැන් අපි පරියන්කයකට සූදානම් වෙනවා. සියලු දෙනාටම සිරුවන් සරණයි.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 විඥානං භික්ඛවේ අනත්තං විඥානං චෛදං භික්ඛවේ අත්තා අබවිස්සා නයිදං විඥානායං ආබාධාය සංවත්තේය ලබ්බේත ච විඥානං එවං මේ විඥානං අවෝසී එවං මේ විඥානං මා අවෝසීති විඥානං භික්ඛවේ අනත්තා විඥානං චෛදං භික්ඛවේ යස්මායිච භික්ඛවේ විඥානං අනත්මාතස්සා විඥානං ආබාධාය සංවත්තේය පවත්තති නලබ්බේත ච විඥානේ එවං මේ විඥාණං අවෝසි එවං මේ විඥාණං මා අවෝසි තී දේශනාට සම්බන්ධ බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධම්මවිපදනමේ භාවනා සති දවසේ ධර්ම දේශනාව පැමිණලා ඉන්නේ. ඉතින් අපි එකම පිරිසක් එකම වාහලයක් අද්දිකට හම් වෙන නිසා ධර්ම දේශනා මාලාවක ස්වරූපයෙන් පවත්වාගෙන යන්නයි ඉවිසගෙන තියෙන්නේ. අද අපි ඒ අනුව පංචවග්ගීය සූත්‍රය එහෙම නැත්නම් අනත්ත ලක්ෂණ සූත්‍රයේ 6 වෙනි අටුකාවටයි මේ පාඩේ ලැබුවේ. ඉංගියේ පාර ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච අත්ෝ මේ පාඩේම තමයි අහුවේ ඒක නිසා වැරදිලාද කියලා හිතෙනවා ඇති. නෑ ඒක හිතලමයි මම මේ විඥානය කියන ශ්‍රී දේශනාවට ගත්ත මාතෘකාම අදත් ලයින් තියාගත්තේ කාරණා දෙකක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු එකක් තමයි මෙතුවක් කල්පවත්පේ ධර්ම දේශනා පහේ එක විදියක සමාලෝචනයක් එක විදියක සංග්‍රහයක් සංග්‍රහාවක් මේ 6 වෙනි දවසේ සිද්ධ වෙනවා දෙවෙනි එක තමයි පහුගිය වාර දෙකකදී විශේෂ ප්‍රශ්න අපි අහතබුවා සත්‍යත ගනිමු කියලා විශේෂයෙන්ම පටික සම්පස්ස සහ අධිවචන සම්පස්ස කියන ඒ ස්පර්ශයේ පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නේ. ඉතින් ඒකත් මම හිතුවා අද ධර්ම දේශනාවේදීම සංග්‍රහ වෙන්න අරිමු කියලා. එතකොට අපි සංග්‍රහ පසුගිය ධර්ම දේශනා පහ සමාලෝචනය කිරීමක් මෙතනදී සිද්ධ වෙනවා. ඉතින් අපි ගිය පාර මතක් කරගත්ත මේ විඥාණය බුද්ධ දේශනාවේ නැත්නම් මේ අපි ඉදිරියෙන් තියාගත්ත මේ පංචවර්ගීය සූත්‍රයේදී සර්වසංසේ ඍජු ප්‍රකාශයක් කරන්නේ විඥාන අනත්තන් කියලා. ඒ කරන ප්‍රකාශය සාධාරණීකරණය කරන්න තමයි බොහොම ලස්සන ඍජු තර්ක ක්‍රමයක් රූප වලට වේදනාවට සංඥාවට සංස්කාර වලට කරපු ඒක තර්ක ක්‍රමයේම විඥානය සඳහා කරනවා විඥානං චෛතම්පික වේ අත්තා භවිෂා යම් විදියකට මහන්නේ විඥානය ආත්මයක් වුණා නම් නයිදා විඥානාය ආබාධාය සංවත්තේ එහෙමනම් මේ විඥානය අපිට දුකක් වෙනස කරදරයක් වෙනස ආබාධයක් වෙනස පිටන්න බෑ යස්මාචකෝ වික්ක වේ අනත්තා යම් මේකින් මේ විඥානය අනත්තද ඒ නිසා මේක අපිට දුක පිණිස ආබාධ පිණිස පවතිනවා ඒ වගේම විඥානය යම් විදියකට ස්වාමිත්වයෙන් ආත්ම தත්වයෙන් මම මේ මාගේ කියා ගන්න අධිකාරී ශක්තියක් ආණ්ඩු බලයක් තියෙනවනම් මේ විඥානේ මෙසේ වේවා මේ විඥානේ මට මෙසේ නොවේවා කියලා අපිට කියලා අතු ඉදහාණය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් මේ සූත්‍රයෙන් සරුවත්තරන්සේ පෙන්වලා දෙනවා එහෙම එවං මේ විඥානං හෝතු එවං මේ විඥානං මා අහෝසීති කියලා අපිට ඒකේ පාණ ශක්තියක් නැත්තේ මේකට එහෙම ආත්ම ස්වરૂපයක් දෙන්න තරම් මේකේ කොඳු වැඩ පෙලක් නැහැ, න්‍යාය පත්‍රයක් නැහැ. මේකේ තියෙන්නේ අනාත්ම ස්වરૂපයක් කියලා. ඉතින් මේ විඥාන විඥානයාගේ අපි සාමාන්‍ය මේක විවහාර භාෂාවෙන් ගන්නකොට කියන්නේ හිත කියලායි මේ විඥානයේ ඇති වෙන රැලි නැගීම වලට තමයි හිත විලි කියලා කියන්නේ ඒ ටික අපි සංස්කාර කියලා කියනවා සංස්කාර වලින්ම දෙකක් වෙන් කරගෙන තමයි වේදනා සංඥා අයින් කරපුවාම වේදනා ස්කන්ධයේ වේදනා සිටිවිල්ල වෙනවා සංඥා හිතවිල්ල සංඥා ස්කන්ධය වෙනවා ඉතුරු අභිධර්ම ක්‍රමයේ හැටියට බලනකොට ඉතුරු හිතවිලි 52 සංස්කාර වලට වැටෙනවා හිත වෙනම විඥාන ස්කන්ධය වශයෙන් හිතනවා හිත වෙනස්ව පවතින පවතිනා වූ රූපස්කන්ධය රූප රූප රූපස්කන්ධය වශයෙන් වැටෙනවා. ඒකට අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ උපාදානස්කන්ධ පහකට කඩා ගැනීමක් මේ සූත්‍රයේදී දකිනවා. ඉතින් මෙතනදී අපි නිකන් සාමාන්‍ය ජඹුර නමුත් මේක අපිට ධර්මදේශනාවට පසුන සකස් කර ගැනීමක් ගත්තොත් පටිසම්පාදයේ හැටියට අවිද්‍යාවෙන් අපි මුල් පටන් අරගන්නේ. ඒ යම් කෙනෙක්ගේ අවිද්‍යාව තියෙන නිසා විද්‍යාව කෙනෙක් තුළ දෙආකාර ආකාරයකින් වැඩ කරන නිසා අවිද්‍යාවෙන් ඇති කරලා දෙන්නේ සංස්කාරමයි අවිජ්ජාපත්‍ය සංකාර කියලා. ඒ අවිද්‍යාව අපිට දෙවිදියකින් පහර දෙනවා නැත්නම් දෙවිදියකින් අපි මුලා කරනවා කියන එක විස්තර කරන්නේ අවිද්‍යාවේ තියෙන දෙවිදි ස්වરૂපය අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා සාමාන්‍ය ලෝකයේ තියෙන සියලු දේවල් වලින් බොහෝම සුළු කොටසයි අපි දන්නේ නොදන්නා කොටහ වැඩි. ඒකට කියනවා සාම නොපත් නොපිලි නොදන්නා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. ඊට වැඩිය භයානක කොටසක් තියෙනවා උචාපටිපත්‍ය අවිද්‍යාව කියලා දන්නවයි කියලා හිතාගෙන ඉන්න කොටසක් තියෙනවා. ඒක නැත්තම් පටලවාගත්ත වටලවාගත්ත කොටසක් තියෙනවා. ඒකත් අපිට ඇත්ත දැකීමට ප්‍රධාන බාධාවක් කියලා. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. simple unknowing and misconception කියලා. ඉතින් මෙන්න මේ දෙක කඩන්ඩ කොහොමඩක්වත් බාහිර බලවේගකින් බෑ. මේ සම්පූර්ණ යම්කම් දේවල් නොදන්නා ගතිය අභ්‍යන්තර වශයෙන්ම මතක ශක්තිය වැඩි කිරීමෙන් අධ්‍යාපනය වැඩි කිරීමෙන් කරන්න ඕනේ. ඒක නම් සාමාන්‍ය අධ්‍යාපන ක්‍රම කියලා. නමුත් මේ අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්න පඬිතුකම වගේක් තියෙනවා. ඒක මොන જાතියෙන් කෙරුවත් අර උරුලාවේ ගඳ අරින්න බෑ වගේ යන්නෙම නැහැ. ඉතින් අන්න ඒක නිසා තමයි සත්‍යයක් අපිට වටහා දෙන්න බැරි මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව නිසා. මෙන්න මෙවැනි අවිද්‍යා දෙකකින් නැත්නම් අන්ධකාර තීර දෙකකින් වට වෙලා තමයි අපේ මේ ඉඳුරන් වැඩ කරන්නේ. ඇහ කන දිව නාසය කය කියන මේ පංච ඉන්ද්‍රිය. මේ පංචේන්ද්‍රයන්ගෙන් මේ අවිද්‍යාවෙන් පරිද වෙච්ච හිතට අවිද්‍යා ත්‍ිර දෙකෙන් වැහිච්ච හිතට පංචේන්ද්‍රයන්ගේ නිතරම දෝරේ අපි මේ වගේ අවධියක ඉන්න වෙලාවක ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ, දිවට රස, ඉන්න කයෙන් පහස ආදි වශයෙන් තොරතුරු රාශි රාශිපත් වෙනවා. නමුත් මේ මතුවෙන තාක් මේ තොරතුරු සියල්ලම හිතට වැද ගන්න තරම් දොරටු විවෘත නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දොරටුවේදී තෝරාගත්ත පිරිසකට විතරයි තුලට එන්න පුළුවන්. ඒ නිසා සංස්කාර මට්ටමේදී හැරලා රූප වලට දොර ඇරියොත් ශබ්ද වලට කන වැහෙනවා, නාසයට ගඳට ගඳට නාසය වැහෙනවා, රසට මීඩියාවට දිව පක්ෂිතේ වෙනවා, කයට පහස නොදැනී යනවා. ඒ රූපේට ඇහැ ඇරීම නිසා. ඒක නිසා දියන්ට ගොදුරු වෙන දත්ත සියල්ලම දැන ගැනීමට විඥානය සමර්ථ වෙන්නේ නැහැ. ඒ අතරමැද සංස්කාර මේක සංස්කරණය කරලා මේකෙන් මේ වෙලාවට හිට ගන්න අසුළු සම්පූර්ණ අහඹකින් මොකක් හරි එකට දොර අරිනකොට තුරු හතරක් පහක් ඉදීම වැහෙනවා කියන එක අපිට පිළිගන්න සිද්ධ. ඒ නිසා අවිද්‍යාව නිසා අපි නොදන්න කමක් තියෙනවා. ඒ වගේම දන්නවයි කියලා හිතාන පඬිලකමක් තියෙනවා. මේ දෙකත් අන්ධකාර කරනවා අපි දැනුව. ඊගාවට මේ සංස්කාරයන්ගෙන් විඥානය කරා පැමිණෙන සෑම තොරතුරක්ම ඇතුළට ඉන්න ගන්න බැරි දුර්ලභමක් කියන මනුෂ්‍ය හිතේ ඒ මනුෂ්‍ය හිතේ ඒක දක්ෂ නැහැ ඒ නිසා සමහරක් තේරීමක් සිද්ධ වෙනවා මෙන්න මේ තේරීමේදී මේක හැඩගසලා සංස්කරණය කරලා තමයි අතුලට ගන්න නිසා විඥානය කියලා කියන්නේ ඊටාමත් සීමිත දී යදි තත්යන්ගෙන් ඊටාම සීමිත කොටසකට විතරක් විවෘත වෙන්න පුළුවන් ශක්තිය මෙන්න මේ විදිහට ගන්නකොටම අපිට හම් වෙන්නේ අපි විසින් තෝරන බේරන ලද අපි මනාප කොටසක් ගන්නනවා එහෙම නැත්නම් අපි අමනාප කොටසක් ගන්නනවා හැබැයි විශාල කොටසක් අප ඇතින් ප්‍රතික්ෂේප වෙනවා වෙනවා මේකට වන්දි ගෙවන්න වෙනවා. අපි මේ දේවල් තේරීම නිසා එකක් තොරනොයි කියලා කියන විශාල ප්‍රදේශයක් දන දන ප්‍රහාණය කිරීමක් අතහැරීමක් අප තුළින් නිතරම සිද්ධ වෙනවා. ඉතින් අපි මේ ධර්ම දේශනා මාර්ගයෙන් ਸਰවචන්නාංශය අනුගමනය කිරීමෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි විහිං පිට නොදැනුවත්වම හැම චිත්තක්ෂණයකම කොච්චර දේවල් අතහැරලා ලැබෙන කුංචි දැනුම් කොටසකින්ද අපි මේ තීන්දුව වලට එළඹෙන්නේ. අපි මේවා තණ්හා කරන්නේ. අපි මේවා මානගති කරන්නේ. අපි මේවා ගැන දන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් ප්‍රධාන වශයෙන් බලනවා නම් අපිට අපේ ඉඳුරන්ට නැත්නම් විඥාණයට ගොදුරු වෙන මේ සියල්ල දැනගත්තත් ඒක ඉතාම සොච්චමක් විතරයි. ඒක පිළිබඳවයි අපි මේ වාද කරන්නේ රණ්ඩු කරන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අවිද්‍යාව කියන මේ ද්‍යාකාර අඳුර වලාවල් දෙකකින් රිංගගෙන සංස්කරණය වෙච්ච තොරතුරු ටිකක් තමයි අපේ හිතට එන්නේ විඥාණයට එන්නේ. ඒ විඥාණය ඒ තොරතුරු ලැබුණාට පස්සේ විඥාන ස්කන්ධය ඒ පැත්තෙන් සංස්කාරවලිමුත් මේ පැත්තෙන් විඥානය නිසා හටගන්නා වූ නාම රූප දෙකක් මැද මායාකාරීගේ ස්වරූපේ ඉඳගෙන තමයි අර දුර්වල රාජ්‍ය තමන්ගේ නතුවේ පවත්වා ගන්න ලොකු ව්‍යාපාරයක් කරන්නේ. අන්නේ ව්‍යාපාර කිරීමේදී මේ පැත්තෙන් අවිජ්ජ සංස්කාරපච්ච විඥාන වෙනවා. ඒකට විඥාන නිසා නාම රූප හට ගන්නවා. මෙන්න මේ දෙක මැද තමයි විඥාන ස්කන්ධේ වැඩ කරන්නේ. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ ඒ විඥානයේ විසින් හට ගන්නාලද, පාල කරන ලද, මවන ලද, සත්‍යත්ප සම්පන්න කරන ලද නාම රූප දෙක හරහා ගිහිලා නිවන් ලබන්න යන්නේ. සංසාරෙ විඳින්නේ තොතන. හැබැයි එතන දාර්ශනිකව පෙන්ලා දීලා තියෙනවා අර සංස්කාර නිසා හටගත්තා වූ විඥාණය ඊගාවට මවන නාම රූප දෙකේ විඥාණය තියෙන්න බෑ කියන. විඥාණයේ විසින් ඊගාවට මවන නාම රූප දෙකේ විඥානයක් තියෙන්න බෑ. මොකද විඥාණයට විඥානයක් ඇති කරන්න බෑ. ඒක නිසා අපි ඉදිරියෙන් තියෙන නාම රූප දෙක කොච්චර විග්‍රහ කරලා විස්තර කරලා බලන්න ගියත් අපිට කවදාකවත් විඥානය දැක ගන්න හම් වෙන්නේ නැහැ. උදව්වක් වශයෙන් උපමාවක් වශයෙන් කියනවා නම් අපේ ඇස් දෙකෙන් ලෝකේ තියෙන තේරම දැක්කට අපිට කවදාවත් ඇස් දෙක දැක ගන්න බෑ. ඒ ඇස් දෙකට ඇස් දෙක දැක ගන්න බෑ. ඒ වගේම ලෝකේ තියෙනවා නම් ඉතාමත්ම දැනම කැපෙන ශක්තිමත්ම කඩුවක් කඩුවට කවදාකවත් ඒ කඩුවේ මුවාත කපන්න බෑ. ඒ කඩුවෙන් ඕනම දෙයක් කපන්න පුළුවන් මුවාත කපන්න බෑ. ඒ නිසා අපි මේ දැනීමෙන් අර්ථයෙන් මොන දේ කරලා බැලුවත් විඥානයේ විසින් ඇති කරන ලද මේ නාම රූපේ පහුරු ගාලා ඒක පිළිබඳ කොච්චර දැනගෙන කොහොම කරත් කවවම කවදාකවත් විඥානයේ කොතමද වැඩ කරන්නේ කියලා මේ නාම රූප දෙක පවුරු ගාලා දැක ගන්න බෑ. ඉතින් මෙන්න මේ වාගේ අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප මෙන්න මේ ටික විග්‍රහ කරලා තේරෙනවා. මේ හැදී හුදු දාර්ශනික මත වගේක් විතරයි තියෙන්නේ. මනුස්ස හිතක නිවන් දකින්න තියෙන අපහසුකම නොහැකියාව කොච්චර දරුණුද ඝන බහලද කියලා. නමුත් ඒ බැරිකම අවිද්‍යාව, ඒ තෝරණ ගතිය, සංස්කාර, ඒ මායාකාරී විඥානය, විඥානය ඇති කරන නාම රූප තම තමන් පවත්වාගෙන යෑමේ එකිනෙකාට හේතු වෙලා ඒක බොහෝම ජයට සංසාරේ සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මෙවැනි ඊටාම ඇතුළත ගැට පිටත ගැට වැටෙන තැනකදී සරුවචන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙන මේ කායන පස්සන, වේදනන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන කියන සතර සතිපට්ඨානෙන් අපි කොහොමද මේක මූල ධර්ම මට්ටමේ තේරුම් කරගන්න. කොහොමද අපි මේක භාවනාවට නංවලා මේක ලියාගන්නේ කියන එක තමයි අපි අද මේ පසුගිය වාර පහේ ඇති වෙච්ච දැනුමත් එක්ක ඉස්සරහට යන්න හදාගන්න. ඉතින් මේකෙදී අර විඥානයේ විසින් ඇති කරන නාම රූපත් ඒ නාම රූප නිසා සලායතන සලායතන නිසා ස්පර්ශයේ සිද්ධ වෙන දක්වාම යනකොට ඒ ස්පර්ශ මට්ටමේදී අපි අර යටිපහුව වෙච්ච ප්‍රශ්නේ පොඩ්ඩක් මැටි කරගන්නවා. ඒ ප්‍රශ්නේ විවිධ ස්වරූපෙන් මතුවලා තියෙනවා. මේ ප්‍රශ්නේදී මතු කරන්න උත්සාහ කෙරුවේ ස්පර්ශය පිළිබඳව සරුවචන් වහන්සේ මතක් කළා දෙලා තියෙනවා අවිද්‍යාවත් අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා දෙකකට ගන්නවා වගේ ස්පර්ශයත් පටික සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියලා පළු දෙකකට බිග් දෙකකට ගලවලා උගන්වනවා සරුවචන්. මේ ගැලවිල්ලෙන් ඇත්තට ප්‍රශ්නෙට සරල භාවයක්ද ඇති වෙන්නේ සංකීර්ණ භාවයක්ද ඇති වෙන්නේ කියන එක කියාගන්න බැරි තරම්. නමුත් ඒක සර්වඥතා ඥානය දානයක් වගේ දෙයකට මිස බොහෝම අමාරුයි ඒ දික් දෙක ගලවලා පෙන්වන්නේ මොන ලාභයකටද මොකක්ද එකකින් අපිට ලැබෙන බෞද්ධතාවය කියලා දැනගන්න. නමුත් අපි මේ උත්සාහ කරන්නේ ඒක මේ භාවනාවදී සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න. මේක පිළිබඳව මේ පැයක් තුල ඇතුළත දේශනා එහා ගිහිල්ලා තව තවත් විස්තර දැනගන්න කැමති අත්ෝ ඉන්නවනම් මහා නිදාන සූත්‍රයේදී සරුවත් යනසේ මේ මාතෘකාව අරගෙන කියනවා. ඒකෙදී මේ ආදි වචන සම්පස්ස සහ පටික සම්පස්ස කියන වචන දෙක මේ පටිච්ච පටිච්චසමුපාදයේදී අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වීමේදී නොදැන කොච්චර කරක් කවදාකවත් මේක ඉක්මවන්න බැරි බවත් ඉතාමත්ම දැනුවත්ව බොහෝ වැරදි කරමින් මේක අල්ලගත්තොත් විතරක් දවසක අපි මොනතරම් සංකීර්ණ ප්‍රශ්නයක්ද විසඳගත්තේ මූලධර්ම වශයෙන් හෝ භාවනා වශයෙන් කියලා ලොකු සතුටකුත් ඇති වෙනවා. ඒකෙදී මෑත කාලෙදී මං වාගේ මිනිස්සුෙකුට එහෙම නැත්නම් ලංකාවේ ඉන්න අපිට මං ඊටාම ගෞරවයෙන් මතක් කරන කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේ වෙනකොට සෑහෙන්න අදාළ කරුණු රාශියක් එලි කරලා තිබුණා. ඒ වගේම පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේත් මට ගොඩාක් කියවන්න හම්බුනේ මේ පටිච්ච සම්පස්සේ සහ ආදිවචන සම්පස්සේ පිළිබඳව ගැටලුව හැකිතාක් දුරට එලි කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ දෙකේ සංකලනයක් තමයි අද ධර්ම දේශනාවේදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ශක්ති ප්‍රබල. ඒකෙදී කියනවා ඇහැට රූපයක්, කනට ශබ්දයක් ආදී වශයෙන් අපේ ඉන්ද්‍රිය ගෝචරව නැත්තම් පංචද්වාරයට සම්බන්ධ සම්බන්ධ වෙලා නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් පහළ වෙනකොට මේ නාම රූප දෙකේ සම්මිශ්‍රණයකින් තමයි අපිට අත්දැකීමක් ලැබෙන්නේ. රූප පමණක් තිබුණට ගස්කල් වලට අත්දැකීම් නැහැ. වැగిරෙන ගතිය සහ පිට රූපයක් සම්බන්ධ වෙන්නේ නැතුව අත්දැකීමක් ලබන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ නාම දා රූප අතර ගැටුම පටිඝය කියලා කියනවා ස්පර්ශය කියලා කියනවා. අන්නේ ස්පර්ශය වීමේදී ස්පර්ශ චෛතසිකයත් රූප පැත්තට බරව එක කොටසකුත් නාම පැත්තට බරව එක කොටසකුත් වශයෙන් රූප පැත්තට බර කොටස පටික සම්පස්සේ වශයෙන් උත් නාම පැත්තට බර කොටස අදිවචන සම්පස්සේ වශයෙන් උත් තේරුම් ගන්නදී කියලා බුදුරජාණන් වහන්සේ අපිට ඉවසිල්ලෙන් පොඩ්ඩක් උගක්. ඒ රූප ධර්ම පිළිබඳව පටිගය රූපණ ලක්ෂණයේ වශයෙන් නිතරම වෙනස් වෙන එකිනෙකට එකිනෙකට ගැටෙමින් මාරු වෙමින් වෙනස් වෙමින් යන ස්වරූපේ තමයි රූපණ ලක්ෂණයේ වශයෙන් රූප වලට පෙන්වන්නේ. ඒක අපි මේ පිළිස වගේ පිටකට කියන්න පුළුවන් රූප ධර්ම පිළිබඳව තියෙන මේ පාඨවි ස්වરૂපය, ආපෝ ස්වરૂපේ, තේජෝ ස්වરૂපේ සහ වායෝ ස්වરૂපේ ගත්තාම ඒ ඒ ලක්ෂණ වලට භාව ලක්ෂණ තියෙනවා. ඒවා කාගේ ළඟ තිබ්බත් ඒ ලක්ෂණ වෙහෙමමයි. තේජෝ ධාතුව තියෙනකොට උණුසුම් ගතිය සහ සිසිල් ගතිය කියලා ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එකම නම යටතේ වැඩ කරනවා. වැగిරෙන ගතිය සහ පිදු කරන ගතිය කියලා කියලා ආපෝ ධාතුව කියන නමේ අරතේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් වැඩ කරනවා. කම්පන ගතිය සහ දරණ ගතිය කියලා වායෝ ධාතුවේ අරසේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් වැඩ කරනවා. ගොරෝසු ගතිය සහ සියුම් ගතිය කියලා, බර ගතිය සහ හැලු ගතිය කියලා, සුමට ගතිය සහ තද තද ගතිය සහ සුමට ගතිය කියලා ලකුණු හයක් යුගල දෙකක් පටවි ධාතුවේ අරසේ වැඩ කරනවා. මෙන්න මේ විරුද්ධ ධර්මයන්ගේ ගැටුමක් නොතිබුණොත් අපිට කවදාකවත් දැනීමක් එන්නේ නැහැ. ඒක නිසා රූප ධර්ම හැම වෙලාවෙම රූපණ ලක්ෂණේ තියෙනවා. අපි නිකන් කුප්පණ ලක්ෂණේ කියලා කියවත් ඔක ටිකක් කිට්ටුයි. එකිනෙකට ඔය ගැටි ගැටි ගැටි ගැටි තියෙන එක තමයි රූප ධර්මයේ ලක්ෂණ. නමුත් මේ රූප ධර්ම ගලක තිබුණාට ගහක තිබුණාට ඒ වගේ අපිට කිසිම අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒක මේ දැනෙන ගතියට, වින්දන ශක්තියට හිතකට කිට්ටු වෙච්චාම තමයි ඒක අත්දැකීමක් වඩටපත් වෙන්නේ. ඒ වින්දනය ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා සරුවචනාංශය ඒක විස්තර කරනවා මේ අදිවචනය ලකුණු හතරකින් ඒක යම් යම් මේකේ රූපවල ආකාර ගැනීම, ලිංග ලකුණු ගැනීම, නිමිති ගැනීම සහ උද්දේශ වශයෙන් තමයි හිත අර රූපවල ලකුණු හිතේ සටහන් කරගන්නේ. ඒ රූප මෙන්න මේ ආකාරයි. මෙන්න මේ ලකුණු ලිංගේ මේකට තියෙනවා. මෙන්න මේ නිමිති මේකෙන් මට වෙන් කරගන්න පුළුවන් මේක අරමුණු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක උද්දේශ වෙනවා මේක ඉස්මතු කර පේනවා කියලා ඒ අදි වචන වශයෙන් ගන්න රූපවලට අපි ආරූඪ නමක්, ධූලි නමක්, එහෙම නැත්නම් පටබැදි නමක් දාලා තමයි අත්දැකීමට ගන්න. ඒකට ඒ තමයි ඒක විදිහට බලනකොට සංඥා දෙනවා වගේ. ඒ නිසා අපි ඇහැට රූපයක් මතුවෙන අවස්ථාවක් අරගත්තොත් වර්ණ රූපයක් ඇවිල්ලා ඇහි තියෙන සංවේදීකමට ඔපේට ආපාතගත වෙනවයි කියලා කියනවා. ඒ ආපාතගත වෙනකොට එතකොට කනට ඇහෙන ශබ්දවලට වැඩිය, නාසයට දැනෙන ගඳට වැඩිය, දිවට දැනෙන රසට වැඩිය, කයට දැනෙන පහසට වැඩිය අර ඇහැට ගැහිච්ච රූපේ ලෝභ ගතියක් හෝ ද්වේෂ ගතියක් දනවනවා නම් හිත බඳ ගන්න ස්වරූපයක් තියෙනවා නම් අපි අපේ හිත ඇහැ වෙනුවට යොමු කරලා කන නාසය දිව කය අමතක කරනවා. එතකොට අර වර්ණ රූපය ඇහැට වැටිලා ඒ එන තැනට හිතක් ගියාම ඔන්න දැක්කා කියන එක සිද්ධ වෙනවා. මේ දැක්ක දැකීම සිද්ධ සිදු වෙන්න නම් අනිකුත් ඉඳුරන් වැඩ නොකර ඉන්න. ඉතින් ඒක අපි කලින් සඳහන් කරගත්ත සංස්කාරයන් කියන්නේ ඕකයි කියන්නේ. ඊට පස්සේ මේ රූපේ දැක්කට පස්සේ ඒ ඇති වෙන පංචද්වාර වර්ධන වීති කියලා අපි මේ අභිධර්මයේදී මේක උගන්වනවා. ඒ වීතියකදී මේ දැකීම නැත්නම් මේ ඇති වෙච්ච වෙනස ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද කියලා ඊට පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා ආ මේක ඇහෙන් දැක්කා කියලා දැනගත්තොත් එතකොට ඇති වෙන ඉස්තට අපි කියනවා චක්කු විඥානය කියලා. චක්කු විඥාණයට ඕන ඕන විඥානයක් වඩපත් වෙන්න පුළුවන් චක්කු සෝත ගාන ජීව කාය මන කියලා. නමුත් මේ ඇහි රූපයක් වෙනකොට විඥානයේ ඇහැට ගියොත් හිත ඇහි පහළ වුණොත් අපිට කියනවා චක්කු විඥානය කියලා. මේ චක්කු විඥානය පහළ වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච සංඥා වර්ණ රූපය ඇහෙන් පිළි අර ගන්නව නැත්නම් ස්පර්ශයෙන් පස්සේ අපි වේදනාවක් විඳිනවා. ඒ වේදනාවක් විඳිනකොට ඒ විඳින වේදනාව ස්ථාවර කරගන්න මෙයා කලින් දැක්ුවේ නේද නැති කෙනෙක්ද ඉත්‍ත්‍යාවක්ද පුරුෂයෙක්ද නිල් පාටද, කහ පාටද, රතු පාටද, ප්‍රියද, මනාපද ආදී වශයෙන් ඒ දැකපු රූපය ස්ථාවර කර ගැනීමක් කරනවා. ස්ථාවර කරගත්තට පස්සේ තමයි ඒ රූපය සම්බන්ධ කරලා ඒ රාග හිතවිල්ල හෝ, ද්වේෂ හිතවිල්ල හෝ, මෝහ හිතවිල්ල දිගට අභිධර්ම ක්‍රමයේ කියනවා ජවන් හිත උනායි කියලා. දිව්වට පස්සේ තමයි යන්නේ දැක්වීම කියන ඒ පුංචි සංසිද්ධිය චිත්තක්ෂණයක තරම් වෙන සංසිද්ධිය මෙච්චර දිග පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් ගේනල්ලා මෝෂන් එකක් දාලා ඊගාට ඡන්දේ දිනලා ඡන්දෙන් දිනලා ඒක විවස්ථාගත කරලා මේ රටේ විවස්ථාවක් වඩපත් වුණා වගේ ඒක දැකීමක් සිදු වෙනකොට රූප පැත්තෙන් ඇති වෙන මේ රූපයාගේ වර්ණ රූපයත් ඒ වර්ණ රූපේ අඳුනා ගැනීමේදී හිත විසින් ගන්න මේ ආකාර ලිංග නිමිත්ත උද්දේශ කියන දේවලුත් එකතු වෙලා ඒව ඔක්කොම ඡන්දෙන් දිනලා යෝජනා ස්ථිර වෙලා ගියාට පස්සේ තමයි අපි දැක්කා කියන එක වෙන්නේ. ඒ නිසා අපිට පේනවා අපි දකින්න කොට වැඩේ වෙලා ඉවරයි. අපිට ඒක වෙනස් කරන්නවත් ඒක පිළිබඳව විනිශ්චය කරන්නවත් මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ වෙනකොට සෑහෙන දුරට වැඩ කටයුතු වෙලා ඉවරයි. ඊටත් අමතරව මෙපමණකින්වත් මේ මූල ධර්ම විස්තර කරන්න බැරි නිසා ඒ අභිධර්ම ක්‍රමයට ඇතුළට ගියත් විස්තර කරනවා මෙන්න මෙවැනි චිත්ත වීදි හතරක් පහක්වත් යන්න ඕනයි කියලා අපිට මේ දැකපු දේ මතක හිටිනවා. උදාහරණයක් වශයෙන් කියනනම් අපි සනකෙලියකට ගිහිල්ලා එහෙම නැත්නම් හුඟක් සෙන කියන වීදිය කයිනේ සඳළු තලාවක බලන් හිටියොත් උදේ ඉඳලා හැන්ද වෙනකම් මිනිස්සු එහාට මෙහාට යනවා පේනවා. නමුත් ඒයින් අපිට මතකෙ හිටින්නේ ඊටාම සුළු කොටසක් විතරයි විශේෂ රාග දනවල සිත් පුද්ගලයෝ සහ විශේෂ ද්වේෂ දනක පුද්ගලයෝ නැත්නම් උසුළු විසුළු කට්ටිය මතකෙයි. අනික කට්ටිය මතකෙ හිටින්නේ. ඒ මොකද හේතුව අර විශේෂ රාග දනවන කට්ටිය විශේෂ ද්වේෂ දනවන කට්ටිය අපි නැවත නැවත බලමින් අපේ හිතේ තහවුරු කරගත්තාට පස්සේ ඒක මතකෙ හිටිනවා. ඊට පස්සේ අපි හෙට කල්පනා කරගොත් ඊයේ මම මේ වෙලාවේදී සෙනඟ දැක්කා කාගේද මූණවර මතක කියලා බොහොම සුළු පිළිසයි දකින්න. ඒ වගේම අපි එක රාත්‍රියකදී හීන කෝටි ගණක් දකිනවා. උදේ වෙනකොට මතක තියෙන්නේ එකම අරමුණක් අරගෙන චිත්ත වීච හතරක් පහක් එක දිගට දිව්වොත් තමයි. ඒක විතරයි අපිට මතකේ හිටින්නේ. ඒ නිසා එහෙම නොහිටියොත් මං හිතන්නේ අපි hard disk එක පිළිලා කම්පියුටර් වැඩ කරන්නේ නැතුව. කම්පියුටර් ඇතුළට ගන්නේ ඒ එකම දේ හතර පස්සේට දුවලා මෙන්න මේ ටික තියා ගන්නවා කියලා ඇතුළට ගන්නේ ඔක්කොම ඩිකෝඩ් කරලා එහෙම නැත්නම් වෙනම සංකේත ක්‍රමයකට හිතට ගන්න. විශාල විශාල දෝරේ ගලනවා ඇහෙත් ගලනවා කනෙත් ගලනවා නාසයේ දිවේ කයේ ගලනෙව්වයිදී තීරීම ක්‍රමේ එන්නේ අපේ රුචි අරුචිකම් මත අපි අරගෙන තියෙන අගයන් ආඩම්බරයන් මත අපේ පෞරුෂත්ව මත ඒකෙදී ඒ විස්තර සතහන් කරන අභිධර්මයේ සහ භාවනාව කියන විෂයන් දෙක සම්බන්ධ කර මෑත කාලේ ගුරුවරු සඳහන් කළ තුන ඉස්සල්ලාම අපි වර්ණ රූපයක් දකිනකොට උදාහරණයක් වශයෙන් අපි ඒක යාන්තම් සුද්ධ දකින්න මේක වෙන දෙයකින් වෙන් කරලා මා දිහාවට මට ස්ත්‍රියාවක් එනවා. නැත්නම් මා දෙසින් ස්ත්‍රියාවක් යනවා. මා දෙසට පුරුෂයෙක් එනවා කියලා සුද දක්වනවා. දෙවෙනි චිත්ත වීතියේදී යාගේ නිල් කහ රතු පැරණ දැක්කන්න පුළුවන් කියලා. තුන්වෙනි චිත්ත වීතියේදී තමයි අඳුනාගන්නේ මෙයා කලින් දකපොගේද නැති කෙනෙක්ද වශයෙන්. හතරවෙනි චිත්ත වීතියේ තමයි මම මෙයාට දැන් කතා කරනවද නැද්ද ආදී වශයෙන් මේ වැඩපිළිවෙල එක දිගට සිද්ධ වීම සාමාන්‍යයෙන් කියනවා භාවනාවකින් අල්ලන්න අමාරුයි. මොකද හේතුව ඇහැ ඒ තරම්ම මේ ලෝභ ජනකයි ද්වේෂ ජනකයි අපි අර ඇහි සිදුවෙන මේ ක්‍රියාවලිය දකින්නට වැඩිය ඒ රූපයට ලෝභය නිසා අපි මත් වෙන ගතියයි වැඩි වෙන්නේ රූපයට ඇති ද්වේෂය නිසා කිපෙන ගතියයි වැඩි වෙන නිසා ඇහි සිදුවෙන මේ චිත්ත වීති වාර ගණන් කවදාකවත් දැක ගන්න බෑ. ඉතින් මේ ටික නෙවෙයි මට ඇත්තටම කියන්න ඕන වෙලා තියෙන්නේ. කියන්න ඕන වෙලා තියෙන්නේ අන්න අර වගේ චිත්ත වීති රාශියක් යන්න ඕනේ මතක සටහන් වෙන විදිහේ අරමුණක් වෙන්න අපට. අන්නේ චිත්ත වීති රාශියේදී පළවෙනි වතාවට ඒ චිත්ත වීදියේ පහනකොට ඇත්තටම අපි ඒ රූපෙ දිහා බලනවා නැත්නම් ඒ රූපෙ නිසා තමයි ඊතුරු ඒ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ධර්ම ටික පහළ වෙන්නේ. දෙවෙනි සැරේ ඒ රූපයම දිහා අපි බලන්නේ එක්ක රාග දනවනවා නැත්නම් ද්වේෂ දනවනවා විතරයි. මධ්‍යස්ත වුණොත් ඒක නැවත වතාවක් සිටේ දුවන්නේ නැහැ. මතකෙට එන්නේ නැහැ. ඒ නිසා අපි හිතමු මේ රූපේ රාග දනක එකක් කියලා. ඒ රාග නිදර්ශනයක් වශයෙන්. රාග දනක දෙයක් නම් ඇති වුණා නම් පළවෙනි වෙනි වෙලාවෙදීම දැකේ රූපේ Taman කරා පැමිණ ආකාරය ඒකේ ලකුණු නිමිති අනිත් දේවයින් උලුප්පා දක්වන ගති දෙවෙනි සැරේදී ආයතන විදිහට මතකෝ ඒ විදිහට මතකොන්ට ඒ ආකාරයෙන්මද ඒ මං හිතපු කෙනාමද කියලා ආදි වශයෙන් සහතික වෙනකොට දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත වීදි වල හිතෙන් ඒකට එකතු කරන ප්‍රදේශ කලින් දැක්කා මේ මනුස්සයා ඉන්නේ ණයක් ගන්න වෙන්නේ නැති හැංගෙන්න ඕනේ කියලා එක්ක හිතනවා. ඒ වෙනතම මම මේ බලාපොරොත්තු වෙච්ච මිනිසෙක් ඉන්න මම මෙයාට කට hina වෙලා කට කනේ දීලා hina වෙලා පිළිගන්න ඕනෑ කියලා ලෑස්ති වෙනකොට දකින්න රූපයේ පටිඝ සම්පස්ස පැත්තකදීදී අපි ඒකට පොවන ඒකට අපි විශ්ින් එකතු කරන අපි විශ්ින් දමන රාග ద్వේෂ මෝහ නැවත නැවත අපි දකින්න නිසා තුන්වෙනි හතරවෙනි වතාවට අපි දකින්නේ ඇත්ත පුද්ගලයා නෙවෙයි ඒ පුද්ගල ලේසයට ඡායාවට අපි විශ්ින් අන්දන අපි විශ්ින් මවන අපි විශ්ින් ආරූඪ කරන මේ ආකාර ආකාර ලිංග නිමිති ටික විතරයි. ඒ නිසා ඉස්සල්ලාම චිත්ත වීදියේ මල්ලගත්තොත් මෙනෙහි කරලා මේමයි හිත තියෙන දැකීමේ මට පේන රූපයක් මේ රූපය මෙහෙමයි කියලා මෙනෙහි කළොත් අපිට දැක ගන්න පුළුවන් ඊගාවට ඊගාට එක බලන්න බලන්න බලන්න අපි ඒක කබර ගෝයා තල ගෝයා කරගන්න හැටි කණ්ඩෝරම. ඒකට අපි ආරූඪ කරගන්න හැටි. ආරූඪ කරන්න කරන්න කරන්න ක්‍රමයෙන් ස්පර්ශය පටික සම්පස්සේ ඉඳලා අදිවචන සම්පස්සේ දිහාවට බර ඒ පුද්ගලයා ලෝකයා විසින් අපිට දෙන නියම සංඥා පැත්තක තියලා මේ මනුස්සයා කෙරෙහි අපි ආරූඪ කරන අපි විසින් එකතු කරන අපි විසින් හැඩ ගන්නවන දේවල් වලින් අන්තිම කොච්චර පිරෙනවද කියනවනම් අර මූලික ස්වරූප පැත්තකට ගිහිලා සම්පූර්ණයෙන්ම හිතින්ම වාගත්ත රූපයක් විතරයි අපි අන්තිමට දකින්නේ. මේකට නිදර්ශන පෙන්වන ඒ කටුකුරුද ස්වාමීන් වහන්සේ නිතර මතක් කරනවා ඒ දඬේ උඩ යන බල්ලා. ඒ බල්ලගේ රූපේ දකින්නකොට කවදාකවත් මේ Taman දකින්නවා කියලා දකින්නේ නැහැ. තව බල්ලෙක් කියලා කියලා උට ගොරවන ස්වභාවය. ඕක නිසන්වනේ පින්දපාත යනකොට පේනවා මෙහෙන් යන ලොකු ලොකු කට්ටියගේ ලොකු ලොකු කාර්වල තියෙන ලොකු ලොකු සයික් කණ්ණාඩි වලට රිලව් මුණ පාලා කරන සෙල්ල. ඒ රිලව දකින්නකොටම ඇත්තලාම වර්ණ රූපයක් රිලවට එනවා. ඇවිල්ලි වල දෙවෙනි සැරේට රිලවට පේනවා අනෙක් ක්‍රීන ලෝකේ ඔක්කොටම වැඩිය මේ ළඟට ආපු රිලව දිහා බලන්න ඕනෑ කියලා ඌට පින්දපාත යන අපි දිහා බලන්න ඕනක මොකුත් නැහැ. ඌ අර කණ්ණාඩියට විතර බලනකොට ඌට පේන්නේ Tamanට නියවන තව රිලවේ. ඌ කණ්ණාඩිය යහපැත්තෙන් අර දාලා ඌ අල්ලන්න හදනවා. දිගින් දිගට දිගින් දිගට යනකොට යනකොට යනකොට කවදාකවත් උට තේරෙන්නේ නැහැ මේක පිළිඹුවක්ය. මේක මේ මමමය. ඒව මොනවත් නැතුව Taman ඉදිරියෙන් Tamanට හතුරුකම් කරන මේ සුවජාතිකෙක් වෙනවා ඌත් එක්ක දවසම උනත් ගත කරනවා. ඕන් ඔය දෙල්ලම තමයි ශ්‍රීලා වැඩේම තමයි අපිත් කරන්නේ. අපිත් ඉස්සල්ලාම වතාවට නම් ඇත්තට රූපයක් ස්පර්ශ කරනවා වෙන්න පුළුවන්. නමුත් දෙවෙනි තුන්වෙනි වතාවට අපි ඒක දකින්නේ රාගෙන එන්නේ එන්නේ එන්නේ රාග අරමුණු රාග ලිංග රාග නිමිති රාග උද්දේශ රාග ආකාර අපි ඒකට අරුල කරනවා. කරලා කරලා කරලා අර කබරගෝයා හොඳටම තලගොයෙක් විදියට දකිනවා. දැක්කට පස්සේ මේක කබරගෝයෙක් කියලා කවුරු කියන්නේ ගියත් අපේ මනසිට කරන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ ස්පර්ශාගේ එක චිත්ත වීදි 3-4ක් ඇතුළත මුලින් පටන් ගන්න මේ පටික සම්පස්සය නැත්නම් රූපයක් එක්ක නැත්නම් රූප ශක්තිය අපි කියන වර්ණ රූප කියලා. ඒ වර්ණ රූප මතින් ඇති කරන මේ ඡායාවට මේ පිළිඹුවට අපි කොච්චර දේවල් ආරුඪ කරනවාද කියලා බලනවා නම් අර රිලව තමන්ගෙම කණ්ණාඩිය දැකලා රූපේ දැකලා එකත් එක්ක රණ්ඩු කරනවා වගේ වේදන්ඩ යන බල්ලා ඒ වේදන්ඩ රූපේ දැකලා තමන්ට විරුද්ධ යන බල්ලෙක් නැත්තම් උගේ කටේ තියෙන මස් කෑල්ල දැකලා ගොරවනවා වගේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ ගොරවිල්ල තමයි. ඒක නිසා අපිට තේරුම් ගන්න වෙනවා ඒ තරමට යනකම් අපි ආකාර වලින් ලිංග වලින් නිමිති වලින් ಉದ್ದೇಶ වලින් අපි දකින දේ ආරූඪ කරන්න පටන් ගත්තොත් අපි උකට ගන්න බුදුහාමුදුරන්ට බැරි වෙනවා. ඒකට හේතුව මෝහය යටතේ අවිද්‍යාව යටතේ සංස්කරණය කරමින් එකම වස්තුව අසතියෙන් යුක්තව දිගට බලබලා ඉඳ ඉඳ ඉඳ අපි දකින්නේ පෙන්නන දේ නෙවෙයි අපිට බලන්න ඕනේ දේ. ඊට පස්සේ අපි ඒක සත්‍ය කරන්න ඒක ඔප්පු කරන්න පොත් ලියනවා කවි ලියනවා පුවත්පත් වර්ණනා කරනවා රේඩියෝ ටෙලිවිෂන් වල කතා කරනවා දිගින් දිගට දිගින් දිගට දේ අර පෙනිච්ච දේ නෙවෙයි බලන්න ඕන දේ තමයි ආරූඪ කරලා පෙන්වන්නේ. ඉතින් මේක පිළිබඳව තව පැත්තකින් පෙන්ලා දෙන්න පුළුවන් මේ වෙන සංසිද්ධිය අර පළවෙනි චිත්ත වීතියේදී මම ගොඩක් වැඩි මේ අභිධර්ම පැත්තට ගෙනියන්න හදනවා ඒ මොකද මේ පරණ වෙච්ච වචන වලින් පාවිච්චි කරනක මම හිතන්නේ ලේසි සංනිවේදනය. කොට කණ්ණාඩියෙන් දකින්න එක රූප අපි කියන වර රූපයක් ඇවිල්ලා ඇහැට වදිනකොටම ඇති වෙන පස්සපංචමක ධර්ම වලදී පෙන්වන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියලා ස්පර්ශයේ මුල් කරගෙනයි වේදනා පහළ වෙන්නේ. නමුත් දෙවෙනි සැරේ බලනකොට ඉස්සල චිත්ත වීදින් ඇතිවෙච්ච වේදනා මුල් කරගෙනයි ස්පර්ශය පහළ වෙන්නේ. ඒ නිසා දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත වීජවල ඇති වෙන පස්පංචමක ධර්ම පෙන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒක නිසා මම මේ කියන දේ කොච්චර දැනගත්තත් භාවනාදී කොහොම පිට වේද කියලා මම වෙනම මම හිතන වෙලා ගන්න වෙනවා මේක විස්තර කරන්න. කෙසේ නමුත් පළවෙනි වතාවට අල්ලන්න පුළුවන් හැඩයක් ආකාරයක් සහිතව දකින්න වෙලාවෙදීම මගේ හිත තියෙන්නේ දැන් ආනාපාන නෙමෙයි රූපක, සද්දක, ගන්ධක, රසයක කියලා අප්‍රමාදීව පළවෙනි චිත්තක්ෂණයේදීම පළවෙනි චිත්ත වීදයේම අල්ලා ගත්තොත් අපි ඇත්තටම ඉන්නේ ප්‍රകൃතියක අද්දකිය හැකි ප්‍රත්‍යක්ෂයක. දෙවෙනි තුන්වෙනි චිත්ත වීදිය වලට යනකොට අපි ඉන්නේ මනෝලෝකෙක. ඒක අපිට පේන්නේ ප්‍රත්‍යක්ෂක් වාගේ. හරියට අර රිලවට කණ්ණාඩියෙන් දකින්න එක Tamanට විරුද්ධව නැගී හැටපාවු රිලෙවෙකුට වගේ දිගින් දිගට දිගින් දිගට ඊට පස්සේ අපි රණ්ඩු කරන්නේ අපි හදාගත්ත චිත්ත රූපයක් එක්ක. මේ චිත්ත රූපේ නිවනක් ඇත්තෙත් නැහැ ප්‍රත්‍යක්ෂයක් ඇත්තෙත් නැහැ විඥානය කවදාකවත් අල්ලන්න කරන්නත් බෑ මොකද මේක විඥානය මිසින් මවන ලද පිළිඹුවක් විතරයි. ඒක නිසා සරුවච්චන් වහන්සේ විඥානයේ මායාකාරයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවටම රූපයක් ඇවිල්ලා වදිනකොටම තියෙන ස්වરૂපේ නම් ප්‍රත්‍යක්ෂ පැහැක්කක් තියෙනවා. නමුත් ඒකම මතු කරගෙන තදාලම්බන වශයෙන් හෝ සමහරලාට කියන තදනු වත්තික කියලා ඒ අරමුණ මැති කරන නැවත නැවත රූපේ එන්නේ රාග නිසාමයි නැත්නම් අපේ හිතට අවධානයකට අත්දැකීම දෙක ලක් වෙන්නේ නැහැ. ද්වේෂය නිසාමයි අපි ද්වේෂයක් නැත්නම් අපි රූපෙ දිහා නැවත ඒක දිහා බලන්නෙම නැහැ. ඒ නිසා රූපය ඇති වෙලා එහෙමම නැති වී යනවනම් කෙලෙස් ඇති වෙන්නේත් නැහැ, චේතනා පහළ වෙන්නේත් නැහැ, හිත පිරිසිදු වෙනවා. නමුත් ද්වේෂ, රාග කියන වර්ණ ගන්න වර්ණකාරක වලට වැදුනොත් අපි ඒ රූපෙම නැවත නැවත බලනවා බලන්න බලන්න බලන්න අපි දකින්නේ අපේම රාගයයි අපේම ද්වේෂයයි මිස අර ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ඒක නිසා මේ කොහොමද අපි මේ ආත්මෙන් මැරලා ඊගාවත් යනකොට අර ඉස්සල්ලා චිත්ත වීදියේ වේදනාව පස්සේ චිත්ත වීදියට ස්පර්ශයක් ඇති කරලා දෙන්න වගේ මේ තණ්හාව පුනක්භවයක් ඇති කරමින් දිගට දිගට දිගට ඉස්සරහට ඒ රූපෙම නැවත බලන්න රාගේ හෝ ද්වේෂය අපිව මත් කරනවා. ඉතින් මේක රාග ද්වේෂ වශයෙන් දැක ගන්න නැතුව රූපේ ලං කරගන්න හෝ නැති කරන්න අපි උත්සාහ කරනවායි කියලා කියන්නේ අර රිල වගේ වැඩේ. අර කණ්ණාඩියෙන් අල්ලලා මේ රිලව අල්ලා ගන්නවයි හරි ගසන්නේ. ඉතින් මේක ඉතාමත්ම සංකීර්ණ වූත් ඉතාමත්ම බල්ලා වලිගය අල්ලන්න වලිගය අල්ලගන්න කැරකෙන්නා වගේ වැඩකුත් මිස භාවනාදී අල්ලන්න අමාරුයි. ඉතින් අපි හිතමු කොහොමද අපි මෙවැනි දෙයක් දැනගත්ත පස්සේ භාවනාවදී නැත්නම් සර්වඥාන්සේ මෙවැනි ගැටලුවක් විමසන්නේ කොහොමද? සර්වඥාන්සේ මේ බව දැනගෙන උන්වහන්සේ සඳහන් කරන මේ විඥානීය මේ මායාකාරී ස්වરૂපය ඇහි රූප දකින්නට හුඟක් සූක්ෂමයි. ඊගාවට කනේ, ඊගාට නාසය, ඊගාට දිවේ, ඊගාට කයේ, කයේදී තමයි අල්ලනවන්නම් අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි කායानुපස්සනාව ඉස්සරහින් කියලා තියෙනවා. ඔන්න අපි කායानुපස්සනාව වශයෙන් වශයෙන් අපි කියනවා ආස්වාස් ප්‍රසවාසයේ හිත තියන්නේ. ඉතින් අපි හිතමු බුද්ධ දේශනාවට ගෞරවය නිසා හෝ බුද්ධ ගෞරවය නිසා හෝ සංඝ ගෞරවය නිසා හෝ සංසාර බය නිසා හෝ අපි ආනාපාන හිත තිබ්බයි කියලා හිත තියෙන වෙලාවේදී අත් දෙකට රූප වෙන්න පටන් ගත්තොත් අර වගේ සංකීර්ණ වැඩපළට හිත ගියොත් අපිට කාණ ප්‍රශ්නා කරන්න බැරි නිසා අපි රූප ආයතනේ වහලා දානවා. අත් දෙක වහ ගන්නවා. ශබ්ද වලටත් නැති කනත් නාසයත් වැඩ කරන විට අපිටම කය තිබ්බයි කියලා හිත විලි ශබ්ද වේදනක් නැතුව අපි හිත හිතමු දැන් ආස්වාස ප්‍රස්වාස දෙක විතරක්ම ඉදිරිපත් කරන්න ඕනේ නිසා මේ මතුවෙන ආස්වාස ප්‍රස්වාස දෙක විශේෂයි ඒ ආකාර සහ සටහන් හොඳටම කායනපසන සම්බන්ධ ආකාර සටහන් හොඳටම අල්ලා ගැනීම සඳහා එන එන ආස්වාස මෙනෙහි කරන්න. මෙනෙහි කිරීමෙන් ಉದ್ದೇಶයක් සිදු වෙනවා. මොකද්ද ಉದ್ದೇಶය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස විතරයි බලන්න ඕනේ. සද්දවලට හිත යන්න දෙන්න එපා. රූප වලට යන්න දෙන්න එපා. ගඳට යන්න දෙන්න එපා, රසට යන්න දෙන්න එපා. ආස්වාසිය උලුප්පලක් ගන්න කියලා. ඒකම මතු කරන්නේ කියලා. නම කී කිය කතා කරන්නේ. අපි එන සාර්ථකුණයි කියලා. සාර්ථක වුණාට පස්සේ ඒ රූපයාගේ පාටික සම්පස්සේ ආස්වාස ප්‍රස්වාසයේ ගොරෝසුකම ස්වභාවයෙන් තුනී වෙන්න පටන් ගන්නවා. අන්නේ තුනී වෙන්න පටන් අර ගන්නකොට අපි අර ගොරෝසු ගොරෝසු කරමින් බලන්න පුරුදු කරලා තියෙන නිසා මේ කෙරේ නීරස ගතියක් පහළ වෙන එක යෝගාවචරයට හම්බ වෙන පළවෙනි අභියෝගය. මෙන්න මේ නීරස ගතිය නිසා සමහර විටක යෝගාවචරෝ නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න මතු කරන්න පටන් ගන්නවා, සැකපාල කරනවා, භාවනා වැඩිලා කියලා. ඉතින් මේ පාරේ අපි අර ගැත්ත විදියට විඥාන සංඥා ආවෝද කරගැනීමේ වැඩපිළිවෙලක යනවනම් උපදේශයක් ලබන්න වෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ හොඳට මෙනෙහි කරමින් කටයුතු කරන යනකොට සංසිඳනවා නම් ඒක එහෙමම අගය කරලා ඊ ගාවට තියෙන නාමස්කන්ධ අවබෝධ කරගන්න රූපය පිළිබඳ පරිචයක් දක්ෂකමක් ලබන්නේ මේ සංසිඳන එක හොඳයි. එහෙ වගේමම සංසිඳෙන්න අරින්න වෙනවා. ඒ සංසිඳීම කරගෙන කරගෙන යනකොට පටිඝ සම්පත වශයෙන් වායෝ පොට්ටබ්බ ධාතුවේ තැම්පත් වීමක් සිදුවෙනවා. මේ තැම්පත් වීම එනකොට අන්ත දෙක වෙන්නේ නින්දට වැටීම සහ ඕනට වැඩිය හිත කල්පනාවට වැටිලා බය වෙලා කලබල කරනවා. කලබල වෙන්නත් එපා, නින්දට වැටෙන්නත් එපා. දැන් සංසිඳෙනවා කියලා යන්න පටන් අරගත්තොත් එන්න එන්න එන්න එන්න මේ රූපයන්ගෙන් වෙන් වෙච්ච නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවිච්ච නැත්නම් පංච මනද්්වාරාවජන නොවන හිතම හිත විසින් නඩත්තු කරන මනෝද්වාරාවජන හිච්චිත්ත වීදි වැඩි වෙන්න පටන් ගන්නවා. අරමුණ නම් ආනාපානමයි. නමුත් එතකොට ආස්වාද ප්‍රසවාස වශයෙන් වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. හැපෙන තැන නොදැනෙන්න පුළුවන්. එnde ende ende ende ende හිත අර අධිවචන සම්පස්ස පැත්තට නැත්නම් ස්පර්ශය ඇතා වූ නාම ධර්ම කොටස් පැත්තට වැඩි වෙන්න පටන් අර ගන්නවා. මේ වැඩිවීම ඊටාම සියුම් මට්ටමේදී තේරුම් ගන්න නම් ආනාපාන ආනාපානේ සංසිඳන වෙලාවේදී ඒකට අනුග්‍රහ කරන්න කියනවා නින්දට වට ගන්න එපා මෙනෙහි කරමින් හරි ඊට අවදීන් තියාගන්න. සැක උපදවන්න දෙන්න එපා. එතකොට දුර වෙච්ච ආය නීවරණ ගෙන්න ගන්නවා වෙනවා. tempat වේගනේ යනකොට යනකොට යනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා රූප ධර්මයන්ගෙන් වෙන් වෙච්ච පන්නිකර මනෝමූලක වූ මනෝමය වූ භාවනාවකට හිත වැඩ. ඒ වෙලාවේදී ප්‍රත්‍යක්ෂයක් නැති ගන්නට වගේ. ඒ අරමුණම තමයි ආනාපානෙ ගෙවුනට ආනාපානෙ පිරයන්නේ නැහැ. අසතිමත්ුත් නැහැ. සමාධිය කැඩිලත් නැහැ. නමුත් ඇඟෙන් දැනෙන්නේ නැතුව තැනකට යනවා. ඇඟෙන් ඒ කියන්නේ පටිගයක් හොයාගන්න බැරි පංචද්වාර වර්ජන නොවන චිත්ත වීජ වගේකට එන්න පටන් ගන්නවා. මෙන්න මේ චිත්ත වීජ වලට මේ ශේස්ත්‍රයටපත් නොවි භාවනා කවදා සාර්ථකත්වයක් ගන්න. නමුත් දුස්සීල කෙනෙකුට මානසික අසහන තියෙන කෙනෙකුට මෙතනින් යහට ය아가න්න බැරි වෙනවා. ඒගොල්ලෝ තක්කු මුක් වෙනවා, කලබල වෙනවා, කෝල වෙනවා වෙනවා කෝඩු වෙනවා මේක වැරදිලා පැටලිලා කියලා ගුරුවරු මාරු කරනවා භාවනා ක්‍රම මාරු කරනවා ස්ථාන මාරු කරනවා ඉතී හොදෝද මඩේදා ඉතින් කවුරු හරි මේක දැනගෙන මේ සූක්ෂම වැඩක් මේ විඥානය අල්ලන්න නැත්තම් භාවනාවේදී මේ ස්කන්ධ තේරුම් ගන්න යන්නේ මේ විදිහට මේ පටික සම්පස්ස වශයෙන් ඇති කරන මේ පටවියාපෝ තේජෝ වායුන්ගේ සියුම් භාවයේ මතුවීම ඊගාව ශේෂ්ත්‍රයට යන්න දොරටුවක් මකර තොරණක් ඒකට මම දක්ෂ වෙන්න ඕනේ කියලා 10ක් 15ක් දවසක් 100ක් හමාරක් පරියන්ක කරලා අපි හිතමු ආනාපානේ සංසිඳව ගත්තයි කියලා. ආනාපානේ සංසිඳව ගත්තට පස්සේ ඒකම සැක නොකර දිගටම බලනින්න ගියාම හිත ඉන්ද්‍රිය පරිබද්ධ වූ චෛත්‍යකෝලින් නැත්නම් චිත්ත වීජ වලින් වෙන් වෙලා මම මේ ඉන්නේ ඇත්තටම හිතවිල්ලකද නැත්නම් ප්‍රත්‍යක්ෂයකද මේ සතියද නැද්ද සමාධියද නැද්ද කියන තරමට සැක උපදවනවා. අන්න එතන යෝගාවචරයට බොහොම සියුම් කම්බේ යවිදින්න වගේ ගමනකට සිද්ධ සිද්ධ කරන්න වෙනවා ආන්නේ මේ ඉතරහට ගියාට පස්සේ යෝගාවචර ඉතුරු වෙන්නේ මම හුස්ම ගන්න මේක හුස්මම වෙන්න ඇති කියලා කලින් ගත්ත ආකාරයක ලේෂයක් විතරයි කලින් ගත්ත ලිංගික ලේෂයක් විතරයි නිමිත්තක් නිමිත්තක් කියන දෙයක් නෑ නමුත් ඒ නිමිත්තම තමයි ඒකම ඉස්මතු කර දැක්වීමක් තමයි ඒකකොට යෝගාවචරය බොහෝ විට අදිවචන සම්පස්සේ මතමයි ලිංගත් ලකුණු මතමයි භාවනා දිගට ගෙනියන්නේ ආන්නේම ගියාට පස්සේ මේ යනකොට ඒක සරුවචන දේශනාවේ සඳහන් වෙන්නේ පස්සම්බයං කාය සංකාරං කියලා කාය සංස්කාර සංසිඳීමේ සංසිඳීමේ යනවා. මේක දක්ෂ වුණොත් මේ වැඩේදී හරියට වැටෙන්නේ නැතුව කඹේ ඇවිදින වගේ එහාට ගියොත් ඒ යෝගාවචරයට ඒකට පොඩි ටැග්ගක් හම් වෙනවා. ප්‍රීති සහ සුඛ පහළ වෙන්න පටන් ගන්නවා. ඉරියව්ව නඩත්තු කරන දෙයක් නෑ. ඉබේම භාවනා යන තැනට එන්න පටන් ගන්නවා. නමුත් ආධුනිකයාට මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා මේ தත්ත්වෙ ඉන්න ආධුනිකයෝ සාමාන්‍ය විනාඩි 50 60ක් කරනවා. එතකොට කය වේදනා එන්න පටන් අර ගන්නවා. හිතේ වීර ශක්තිය, කායික වීර්ය අඩුවීම අනුව චෛතසික වීර්ය අඩු වෙලා යෝගාවචිත මේ ලැබිච්ච එකලස, ලැබිච්ච සංහිඳියාව, ලැබිච්ච අති අතිසුකම தত্ত্বය පවත්වාගෙන යන්න බැරි හෙම්බත් වෙච්ච ඇති වැඩිචි තත්වයකට එනවා. ඉතින් මේකෙදී ගුරුවරු උපදෙස් දෙනවා. හොඳයි දැන් යන්න පුළුවන් බාට පින තියෙන බාට පාර හරි බාට මේක ලකුණු හරි ඊට පස්සේ විනාඩි 60 70ක් යන්න කලින් විනාඩි 10න් 15න්ම මේක ගන්න හොඳට සක්මන් කරලා මුල් ටිකේදී හොඳට ආනාපානෙ ශීපත් කරලා මේ தত্ত্বය එනකොට කලබල කරන්න තුව සාදර වෙලා මේකට බෙලඹෙන්නේ එළඹුණාට පස්සේ යෝගාවචරයට හම්බ වෙනවා දක්ෂයෙකුට මේ සංහිඳියාවෙම පැයක් විතර ඉන්න පුළුවන් තත්ත්වයක් එතකොට පැයක් මොල බහනා කරන්න පුළුවන් අන්න එතන ගියාට පස්සේ යෝගාවචරය මේ පැයේ තියෙන தত্ত্বය පැයෙන් පස්සේ නැගිටලා බැලුවොත් හොඳටම පේන්න තියෙනවා ඒ වෙලාවේදී යෝගාවචරයාගේ ඇහැ, කන, නාසය, දිව, කය වැඩ කෙරුවද නැද්ද දන්නේ නැහැ, තිබුණද නැද්ද දන්නේ නැහැ, වෙලාව ගියාද නැද්ද දන්නේ නැහැ, දිශාව මොනවක්වත් දන්නේ නැහැ. ඒක ඉබේ නඩත්තු වෙච්ච ගතියක් තියෙනවා. හැබැයි වෙච්ච සිද්ධි මනෝමයයි, මනෝමූලකයි දිගටම පැවතිලා තියෙනවා. හැබැයි ඒකත් පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ වෙලාවේදී කිසිම චේතනාවක් පහළ වෙලා නැති බව හොඳට තේරෙනවා කියන්නේ කිසිම කර්මයක් රැස් වෙලා නැහැ. කොටින්ම කියනවා කාය කර්මත් නැහැ, වචී කර්මත් නැහැ, මනෝ කර්මත් පහළ වෙච්ච හැටි ඔක්කොම දන්නවා බොහෝමත්ම තුනී දේවල් පහළ වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේක මතකයේ රැඳෙන්නේ නැති. අර සරුවචාන්සේ මතක් කරනවා වගේ මේක අත්දැකීමට එකතු වෙන්නේ නැහැ. ඒකේ මහානිදාන සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා ආනන්දය මේ අදිවචනය ආකාරය ලිංගය නිමිත්තේ උද්දේශය කියලා හතරක් තියෙනවා. අන්නේ යම් හිතක අදිවචන සම් පස්සේ පහළ වීමට හේතු වෙන්නා වූ ආකාර ලිංග නිමිත්ත සහ ಉದ್ದೇಶ නැති වුනොත් කෙවි ගියොත් එවැනි හිතක රූප ධර්මයන් පිළිබඳ අදිවචන සම්පස්සයක් පහළ වෙන්නේ නැත. යම් අදිවචනයකින් ආකාරයකින් ලිංගයකින් නිමිත්තකින් ඒ අඳුනා ගැනීම කරනවා නම් ඒක උනේ නැත්තම් ඒ රූප ධර්මයන් පිළිබඳව අදිවචන සම්පස්සයක් පහළ වෙන්නේ නැහැ. නාම ධර්මයන් පිළිබඳ පටික සම්පස්සයක් පහළ වෙන්නේ නැහැ. එහෙමනම් අදිවචන සම්පස්සා පටික සම්පස්ස නැහැ. එතන ස්පර්ශයක් නැතුව මේ කියන මං කියන தத்துவදී එතෙන්ද ගිහිල්ලා නැහැ එතෙන්ද යන්න සූදානම් කරනවා තමන්න තේරෙනවා මොකද්ද අත්දැකීමක් තියෙන එක කියන්න බෑ ඒක මතකදී එන්නේ නැහැ ගුරුවරට කියාගන්න බෑ ආන්න ඔය தත්ත්වේ යෝගාවචරය එහා පැත්තට ගියේ නැතුව භාවනාවේ සාර්ථකත්වයක් ආධ්‍යාත්මික ගමනක් නැහැ ඒක හරියට කියනවා නම් අපි රොකට් එකක් අභ්‍යවකාශගත කරන්න ගියාම ඉස්සල්ලාම මේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණය මිදෙන්න ඕනේ ගුරුත්වාකර්ෂණය ඇතුලේ ඉඳද්දී අදට කාලවකාශ ගමන් නැහැ. ඒක නිසා අපි යම්තාක් ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ජීවත් වෙනවා නම් ඇහැ කන දිව නාසය කය නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිවද්ද හිත තියෙනවා නම් ආධ්‍යාත්මයක් නැහැ. එහෙම නැත්නම් කියනවා පංචද්වාරාවජන හිත නැත්නම් පංචද්වාරික හිත පහළ වෙනකන් හිතේ කවදාකවත් සතියක් සමාධියක් ගන්න අමාරුයි. ඒව ඉක්මනට කොට මෙතුවාකල් අපි තියාගෙන හිටව මතක ලිංග රටහන් ආකාර ගෙවි යාමක් සිදු වෙනවා. දැඩි ආත්ම තෘෂ්ණාවේ ගත කරන ඇත්තන්ට කුමාරසප කුමාරසප විදුපැත්ත හිතන්න මේක ලොකු බය එලවන දෙයක් බවට මේක ලොකු හැලීමක් බවටපත් වෙනවා මේක ලොකු විරංජනයක් බවටපත් වෙනවා මේක ලොකු ක්ෂේවීමක් බවටපත් වෙනවා ඒ නිසා මෙතනදීම භාවනා ලෝකෙන් 90කට වැඩි පිරිසක් පච වෙලා හැරෙනවා කරගෙන යන්න බැරි වෙනවා ඒගොල්ලන්ට හිතනවා මම මේ නිවන් දැකලා පාටියක් දාන්නම් කියලා හිතාචේ දැන් නිවාදී මොකක්වත් දෙදි පටන් ගත්ත ආනාපානෙත් නෑ මේ ගුරුවරයා හරිනම් මෙතනින් නිවන් යන්න බෑ ඒ වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ කියලා අර තමන්ගේ මාන්නෙට තමන්ගේ තණ්හාට තමන්ගේ තමන්ගේ තෘෂ්ණාවට පෝෂණයක් නොලැබෙන නිසා මෙතන ඉන්න කට්ටියත් මාත් සයිසෝ අපි කොච්චර භාවනා ක්‍රම අතහැරලා දාලා තියෙනවද කියලා කියන්න බෑ. මොකද හේතුව අපි දන්නේ නෑ ස්පර්ශාගේ මේ පරිවර්තනය. අපි දන්නේ නෑ මේ ස්පර්ශාගේ රූපාන්තරණය. අපි දන්නේම ඉන්ද්‍රියන් ගෝචර වෙච්ච මේ ගොරෝසු මිනුන් ටිකක් විතරයි. ඒ ටික හැලෙනකොටමත් අපිට පේන්නේ අපේ තිබුණු පුදුංකාරකම් නෑදෑකම් හයියකම් ඔක්කොම නැති වෙනවා. ඒක නිසා මේක පාවා දීම ওই සාමාන්‍ය දස ප්‍රධාන වස්තු පාවා දෙනවා වගේ දෙයක් එහෙම නෙවෙයි. ඊටදී තාමත්ම ගැඹුරුයි. මෙතන තියෙන තමන්ගේ රුචි අරුචිකම් පාවා දෙනවා. අපි කෙනෙක් පිළිබඳව යම් ආකාරයක ආකාරයකින් ලිංගිකෙන් නිමිත්තකින් උද්දේශයෙන් දැනගෙන හිටියා නම් දෙවෙනි වතාවට ඒ මනුස්සයා දකින්නට අලුතෙන්ම අලුතෙන් දකින්න පුළුවන් තත්ත්වයටපත් වෙන එක තමයි යෝගාවචරකම කියන්නේ. අර පරණ දාඩ මේ මගේ පුතාමයි මේ මගේ තාත්තමයි මේ මගේ පාක්ෂිකයමයි කියලා දකිනවනම් ඒ තාක්කල් පහළ වෙන්නේ අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධෙහි ඒව හොදලා ගොඩ ගන්න බෑ. ඒ නිසා ගෙවල් දොරවල් ඉන්නකොට භාවනා කරන්න බැරිද කියලා ප්‍රශ්නයක් විශේෂයෙන් මතු කරගන්න. නමුත් දකින දකින වාරයේ අලුත් කෙනෙක් විදිහට අලුත් හිතකින් දැක ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ මනුස්සයාට සම්පූර්ණ අයිතිවාසිකම තියෙනවා. නමුත් හිතනවා ඒක මේ අපි නෑ දැකමට හරි නෑ. අපි ආදරයේ කැක්කමට හරි නෑ කියලා අපි දකින්නේම අර රිලව පළවෙනි කණ්ණාඩියෙන් දැකපු රිලවම තමයි දෙවෙනි සැරේ දකින්නේ ඊට පස්සේ ඒකත් එක ගැටෙනවා. ඒ නිසා අපි රූප ධර්ම පිළිබඳව තුනී වේගන යනකොට යනකොට යනකොට යනකොට මතක ශක්තිය හිත උස්සන ගතිය කුප්පන ගතිය අඩුවීමම භාවනාවේ දක්ෂකමක් එහෙම නැත්නම් තමන්ගේ මේ දකින්න දෙයට වාල්භාවයේ දුර්වීමක් කියන සම්‍යදෘෂ්ටි පහල කරගන්න නැතුව අපිට අමාරුයි භාවනාවේ හොඳ ප්‍රතිඵලයක් හොඳ ප්‍රතිඵලයක් විදිහට දැක ගන්න. අපි හුඟක් වෙලාවට භාවනා සාර්ථක වෙනකොට දකින්නේ මේක වැරදිල්ලක් විදිහට, පෙරදිල්ලක් විදිහට අපි විරංජනේ වීමක් විදිහට මගේ ආත්මයේ ගෙවි යන්නක් විදිහට. ඉතින් ඒක නිසා එතෙන්දි සිද්ධ වෙන්නේ අර ගොරෝසු තත්ත්ව තුනියනවා. පූර්ණ භාවනාවම මනෝමය වෙන්න පටන් ගන්නවා. තුලින් මතුවෙන පැයක ප්‍රමාණක අත්දැකීමෙන් තොරව නමුත් සතියෙන් හිටියා සමාධියෙන් හිටියා කියන தത്വෙදී පුංචි ප්‍රමෝදයක් පුංචි ප්‍රීතියක් පහල කරගන්න තරම් අපි සූර වුණයි කියලා විදිහට ප්‍රීති පස්සද්දී සුඛ කියන ධර්ම පහල කරාට පස්සේ සරුවචනාංශය මතක් කරනවා චිත්ත පරිසංවේදී අසසිස්සාමීච සික්කති කියලා தත්වයක් සම්පූර්ණ භාවනාවම මනෝමය වෙන්න පටන් ගන්නවා ඒ වෙලාවට යෝගාවචරය කියන්නේ ඒ වෙලාවට හිත විතරයි තියෙන්නේ කියලා. අර පාලි වචනේ බනකොට එහෙමයි තමයි පේන්නේ. නමුත් අපි දන්නවා කවදාකවත් හිතක් විතරක් තියෙන්නේ අනිවාර්යම රූප ධර්ම කියන නමුත් ඒ රූප ධර්ම පිළිබඳ ආකාර ලිංග නිर्देश නිමිති හැලිච්ච ගෙවිච්ච තත්යක් තියෙනවා. මේක විස්තර කරන්න අමාරුයි. මෙන්න මේ විස්තර කරන්න අමාරු ගතිය නිසා තමයි කමඨාන් සුද්ධ කිරිල්ලේදී ගොඩාක් කල් ගන්න. මේක බාර ගන්න ලෑස්ති නම් එකම දෙයක් දිහා හුඟක් වෙලා බලනකොට ඒකේ ආකාර ලිංග නිමිති උද්දේශ හැලෙනවා තෘෂ්ණාව නැති වෙනවා මේක නොදන්න නිසයි මේක අල්ලගෙන ඉන්නේ මේක නොදන්න නිසයි මේකත් එක්ක ගැටෙන්නේ කියන ඒ මූලික පිළිගැනීම් සහිතව එකම අරමුණක් දිහා බලන්න හිටියොත් ඕනෑම අරමුණක් කෙරේ විරංජනයක් තමයි පහළ වෙන්නේ ඕනෑම අරමුණක් කෙරේ ක්ෂය වීමක් තමයි පහළ වෙන්නේ ඕනෑම අරමුණක් කෙරේ වියෝ වීමක් තමයි පහළ වෙන්නේ ඒකයි අපි අකමැති එකම දේ නැවත නැවත නොදකින්න එකම කෑම එකට නොකන්න එකම ගෙදර බොහෝ කල් ඉන්න එකම මනුස්සයත් එක්ක හැමදාම හැමදාම දීක ගන්න අකමැති ඕවා. ඒක මාරු කරනකොට මාරු කරනකොට ඉතින් අර හෙලිවුඩ් වල වගේ අලුත් අලුත් දීක කනවා. කෑවට මොකද? ටෙම්පරාදු කර කර කන්නේ එකම තමයි. මේ කොත්තු රොටි වගේ තමයි. පිටු කරපු කැලි ඔක්කොම එකතු කරලා වෙනම රොටියක් ගහලා කෑවත් ඒකම. ඉතින් මේක තමයි සංසාරේ කකා කකා ගියේ. ඒ නිසා හරුවත් යනද කියනවා දැන් ඔය තියෙන දේවල් වල කිසි අඩුපාඩුවක් නැහැ. ඒක ඒක වශයෙන් ඒකේ ආකාර ලිංග නිද්දේශ උද්දේශ වශයෙන් දැනගෙනම පරීක්ෂා කරලා ආශ්‍රය කරන්න කියලා. ආශ්‍රය කෙරුවොත් ඒක එපා වෙන එක ඒ බුද්ධිලගේ දෝෂ දෝෂයක්වත් වස්තුවේ දෝෂයක්වත් නෙවෙයි අපේ හිතේ හැටි. අන්න එකට ලෑස්තිලා යන මනුස්සයට අපි කියනවා යෝගාවචරයයි කියලා, යෝගී වෙනවයි කියලා. එහෙම නැති කෙනාට අපි කියනවා භෝගී කියලා. ඒ පුද්ගලයා කාම භෝගී වෙලා අරමුණු මාරු කරනවා, වස්තු මාරු කරනවා, රේඩියෝ මාරු කරනවා, channel මාරු කරනවා, පත්තර මාරු කරනවා. ඉතින් දවස් 30ෙම කියලාගෙන මේ පත්තර වල තියෙන හරියක් තියෙන අසභ්‍ය දේවල්. රේඩියෝ වල පෙන්වන්නේම නරක වචන කතා. ටෙලිවිෂන් එකේ කුණු හරුව පෙන්වනවා. ඉතින් හැම අර එක්කෙනෙක් කතා කරගෙන ඉතින් ඔය ස්විච් එකක් තියෙනවා. ඕෆ් කරලා ටෙලිවිෂන් ඕෆ් කරනවා. සබ්බ්‍ය සබ්බ්‍ය ප්‍රශ්නයක් නැහැ. පත්තර නිකන් දෙන්නන්නේ සල්ලි දීලා නිකන්. නොකෙන එක පයිවර්. මිනිහගේ බොහොම පුංචි මමායනේ බොහොම පුංචි මම පෑමකින් මේන වස්තු වලට ආරූඪ කිරීමෙන් තමයි අපි මේ දිගට දිගට යන්නේ. ඉතින් මේක පිළිබඳව ඇත්තට මේ ප්‍රශ්න ඇහෙන්න පටන් අරගත්තා පස්සේ දැන් මාස දෙකක්. පහුගිය මාසෙ කීප වතාවක් මේකම නැවත නැවත මට මතක් වෙච්ච නිසා මට මතක් වුණා උපමාවක් විදිහට කියන්න. මේ සමාජෙත් මම දන්නවා හොඳටම තියෙනවා කියලා. කොහෙත් තියෙනවා මේ කේලම කියන්නේ. කේලමද ඉතාම පුංචි දෙයක් හේතු වෙයි. ඊට පස්සේ එහා පැත්තට මෙහා පැත්තට යනකොට කොච්චර කොච්චර මිනිමන රට රාජ්‍ය යුද්ධ කරන තැනකට යනවද කියලා අපි දන්නවද? අපේ ගමේ කතාවක් තියෙනවා කපුටු හත් දෙනෙක් වමන කරපු කතාවක්. මිනිස්සෙක් වමන කරනකොට පොඩ්ඩක් අලු පාට තිබිලා එක මිනිසෙක් කියලා තියෙනවා අනෙක් මිනිසයාට අයියෝ ඒකේ අර මිනිසා වමන කරුවා කපුටු තට්ටක් වාගේ තමයි වමනේ කියලා. ඒක අහගෙන මිනිසයා විජහාට අනෙක් මිනිසාට කිව්වලු වා දන්නේ නැහැ අර මිනිසා කපුටි කොම්ම කිරුවා. නෑ නෑ කියන්නේ මොකද මේ මම දැන් කන්ට ඇහුවනේ මේ මම දැන් කියවනේ කියලා. ඒ මිනිසා ගිහිල්ලා කියනවා මේ කපුටු දෙන්නේ කිටිය කියනවනේ ඒක වමනේ කොටේ. නෑ නෑ කියන්නේ කොහොමද මේ ඇත්තයි ඇත්තයි කිය ඕක තමයි අපේ හිත එක කපුටු තට්ට තමයි කපුටු තට්ටකුත් නෑ කළු පාට තමයි කපුටු තට්ට කරන්නේ. ඉතින් මේක කරන එක වෙනවා. අපි ළඟ මේක සිද්ධ වෙනවා මේ ක්‍රමේ තමයි විඥානයේ දිගට පෝෂණය ලබන්නේ කියලා විඥානයේ විසින් දෙන තොරතුරක්වත් පරීක්ෂා කරන්න තෝ බාර ගන්න එපා. ඒක නිසා ආනාපානයේ සංසිඳුණාට පස්සේ අර මනෝමය தත්තට යනකොට යෝගාවචරය ඒන தත්ත්ව අනිච්ච දුක්ඛම් කියන්නේ දැනවත් එපා. ඒන தත්ත්වේ ප්‍රිය කරන්නත් එපා, අප්‍රිය කරන්නත් එපා. අවශ්‍ය නම් මේක ඇත්තද නැත්තද බලන්න ආයසයක් ආනාපානෙට ගිහිල්ලා රූප ධර්මයන්ගෙන් පරීක්ෂා කරන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂයෙන් දෙන්නේ කියලා. ඒක වෙනවා ඒ මොකද ආනාපානෙ හොඳට සංසිඳුණාට පස්සේ ආනාපානෙන් පිට දෙයකට යොදන්නේ તો කරේබනිනකොට ආයෙත් ආනාපානෙ මතුවෙනවා ඒකෝට දන්නවා දැන් ප්‍රත්‍යක්ෂේ ඉන්නේ ආයෙත් නැතුව යනවා ආයෙත් ආනාපානෙ වෙනවා ආයෙත් නැතිව මෙන්න මේ වෙලාවේදී මොන්නම ක්‍රමයකටවත් හිත මේ යන පතයෙන් යන නාලිකාවෙන් පිටතට යන දෙනුව පවත්නොයි කියන එක මොකෝ දුෂ්කරයි. මොකද හේතුව ඒක නීරසයි. ඒක ඒකාකාරයි. ඒක බය එලවන සුළුයි. ඒකද භාවනා කියලා සැක උපදවන සුළුයි. ඒ නිසා අපි එකතු වෙලා ජීවිස ගන්න ඕනේ. මේ වැරද්ද මේ වෙලාවේදී පද මාරු කරන එක, තැන් මාරු කරන එකයි අපි කරපු මෝඩකම. අපි එකම අරමුණේ දිගට යන්න ඕන කියලා යම් වෙලාවක මේ පීටිපක්ෂ පස්සද්දී ඉක්මවන චිත්තපටි සංවේදී එහාට ගියොත් විතරක් ඒ යෝගාවචරයට චිත්ත සංඛාර පරිසංවේදී කියන தත්ත්වයක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඒ චිත්ත සංඛාර පරිසංවේදී தත්ත්වය කියන්නේ තන්නේ ක්‍රම වේදනා සංඥා කියන චෛතසික දෙකෙන්ම විතරක් පිරිච්ච චිත්ත විදි වගේ පේන්න පටන් ගන්නවා. චිත්ත සංඛාර පමණමයි පේන්නේ වෙලා. එතකොට භාවනා සම්පූර්ණ මනෝමූලකයි. ඒ මනුස්සයා මේ ලෝකේ නෑ වාගේ. කොටිම කියනවා ඒ අපේ ඉන්ද්‍රිය ස්නායු පද්ධතිය වැඩ කරන්නේ සුසුම්නාවේ පමණයි ඉඳුරන්ට එකටක සම්බන්ධ වෙලා නෑ. මධ්‍ය සුසුම්නා පද්ධතිය වැඩ කරනවා ඒකෙදී පණ තියෙන බව දන්නවා සීහ නැති වෙලා නැති බව දන්නවා මැරිච්ච නැති බව දන්නවා නමුත් ඇහැට ඇහෙන සපේන රූප නැත්තම් මනෝ හිතට එන රූප කිසිම දෙයක් හිතින්නේ නැහැ නෙළුම්පතට වැදින වතුර වගේ හේම් හැලෙනවා සද්ද එනවා යනවා නැගිටට පස්සේ මතක හිතින්නේ නැහැ මං ඇහුවේ ස්ත්‍රී සද්දයක්ද පුරුෂ සද්දයක්ද කියලා මధుරෝ කාලක් තියෙනවා සිලන්දි උතුරලා තියෙනවා කාබු බවක් මතක් වෙන්නේ නැහැ ගඳ සුවඳක් දැනෙනවා ඒව එකක්වත් මතකෙ හිතින්නේ නැහැ ඉතින් මේක හුඟව දෙනෙක් බය වෙනවා තේනත් අහන්න යනවා මේ නැගතුත් බලන්න යනවා මනෝ තයියෝ සම්බෙන් යනවා මැරිලත් දන්නේ නැහැ. ඉතින් ඇත්ත ඒක අරලා බලනවා හයියෙන් හුස්ම අරගෙන බලනවා ඇඟ ගසා දාලා බලනවා. මොකද ඒ තරම්ම අපි මේ ශරීරයට ආසයි මේ ජීවිතයට ආසයි. යම් විදිහකට අපි හිතමු ඒ පුද්ගලයා ඒ තේන චේතනා ඒ පේන සංඥා දෙක මේ රූපයාගේ හැවණල්ල බවත් මේ හැවණල්ල මත හිතේ කලස් කරගන්න එක රූපයා මත එකලස් කරනට වැඩිය සූක්ෂම බවක් දැනගෙන මම දැන් එක පරීක්ෂණයක් සම මමත් වෙලා තියෙන්නේ මම මේ දෙවෙනි පරීක්ෂණයේදී මේක දිහා පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂයෙන් බලන්න ඉන්න ඕනේ කිව්වහම අර සංඥා වේදනා දෙක සංසිද්ධට අපි මේකට කරන්නෙම අවශ්‍යන එක කරන්නෙම පොර දාන එක. ඒ මොකද අපි මේ නూరు ප්‍රදේශයකට යනකොට ඇති වෙන කුතුහලය නිසා. අපි පාවා දෙන්න අකමැති නිසා, තෑග්ගක් දෙන්න අකමැති නිසා, දාන ශක්තිය අඩු නිසා. මොකද්ද දාන ශක්තිය කියන්නේ මේ ජීවිතය මේ කය. ආනේක අමතක කරලා යන්න පටන් ගත්තොත් පමණක් ඒ පුද්ගලයාට සංඥා වේදනා දෙකේ මණ්ඩි බිඳින ගතිය ගතියක්, තම්පත් වෙන ගතියක් එන්න පටන් ගන්නවා. අන්න එතෙන්ද ගියාට පස්සේ ਸਰවචනාංශ විශේෂයෙන්ම මතක් කරනවා ඒ පුද්ගලයාට අභිප්‍රමෝදයන් චිත්තං කියලා අති ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් අර ගන්නවා මේ ජීවිතේ කිසිම දවසක අත්විඳපු නැති නිර්ාමිෂ සුඛයක්. ඒක නිර්ාමිෂයි කියන්නේ මොකද? ඒ සුඛය කවදාකවත් වර්ණ රූපයකින්වත්, ශබ්ද රූපයකින්වත්, ගන්ධ රූපයකින්වත්, රස රූපයකින්වත්, පහසකින්වත් සම්බන්ධ නැහැ. අනිවාර්යයෙන්ම විනිර්මුක්ත. ඒ විනිර්මුක්ත භාවයේ නිතර නිතරම අපි ළඟ තියෙනවා අපි පිළිගන්න ලෑස්ති නැති එකයි වෙලා. අන්නර විදියට ආනාපානේ සංසිඳවගෙන නැත්නම් කාය ප්‍රසාදේ සංසිඳවගෙන අර වේදනා සංඥා දෙක සංසිඳව ගන්නවා කියලා කියන උකා දුෂ්කර දෙයක් 10 15 සැරයක් උත්සාහ කරෝ සමාට හරියයි. එදාට ලැබෙන මේ මිහිරියාව එහෙම නැත්නම් භාවනා ආනිසංශය කවම කවදාකවත් වස්තුවකින් බුදලයකින් පුළුවන්කාරකමකින් ගන්න. ඒක නිසා ඒ කියන්නේ අභ්‍යවකාශයට ගිහිල්ලා පොළොව ශීෂ්ත්‍රයෙන් පැනලා අපි ගිහිල්ලා දැන් අජට අවකාශයට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ මන්ත්‍රපට ගියාට පස්සේ භාවනා බොහෝ විට මනෝමූලකයි. එතකොට තමයි මනෝපොබ්බංගම ධම්ම, මනෝසෙට්ටා මනෝමය, මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා කියලා ප්‍රසන්න මනසකින් බැලුවොත් මේ මුළු ලෝකේ කොච්චර ප්‍රසන්නද? හිත නරක වෙලා අප්‍රසන්න වෙලා බැලුවොත් මේ ලෝකේ කොච්චර මේ සදාචාර විරෝධීද කියලා සම්පූර්ණ මේ ලෝකෙ පිළිබඳ ආකල්පය Tamange ආකල්පෙමයි. හොඳ හිතින් බැලුවොත් ලෝකේ හොඳයි, නරක හිතින් බැලුවොත් නරකයි. ඒක නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෝකෙට බැන බැන දොස් කිය කිය ඉන්නවනම් අපිට කතා හිතන්න පුළුවන් දවස පුරාම හිතගත වෙලා තියෙන කුරුවල් වෙච්චි නරක වෙච්චි හිතකින්. යම් විදිහකට අපි ලෝකෙදී සතුටින් සමාදානයෙන් මේක මේ තත්ත්වයට අපි නිවන් දකින්න පුළුවන් අපි කරනවා කියන හැඟීමෙන් ආවනම් හිතා ගන්න පුළුවන් අපේ හිත ප්‍රසන්න තත්ත්වයටපත් වෙලා. මනුෂ්‍ය ජීවිතයේ මුල් කාලේ හැම වෙලාවෙම ප්‍රසන්න හිතකින් අපි පටන් ගන්නවා. ලදරු කාලේ අපි කාටත් ප්‍රසන්නයි අපිටත් සියලු දේ ප්‍රසන්නයි. වයසට යනකොට යනකොට මොකද වෙන්නේ? දණ්ඩ දෙයක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් රෙදි හොදන සබන් කුඩු දාලා හේතුවත් මේක හොදන්න බෑ. පේන්නෙම නරකමයි, දකින්නෙම නොහොඳමයි, තමයි දුක් නොදකින් කියන තමයි ජීවත් වෙන. ඒකෙන් බෙලෙන් තියෙන්නේ පව් පව් වෙනකොට කොයි එකක් ටිකක් කොහො කොහො වෙනවා. ඒකයි බුදුහාම කියන්නේ පමා වෙන්න එපා අප්‍රමාදීව චිත්ත වීදියේගත් මුල් එක හරිම පිවිතුරුයි. පව් වෙනකොට පව් වෙන දෙවෙනි තුන්වෙනි චිත්ත වීදිය වලට යනකොට අධික සම්පස්සේ අමතක කළ අධිවචන සම්පස්සේට යනකොට අපි විශ්ින් දමන ලද කුණු ගොඩක් තමයි අපි දකින්නේ. ප්‍රകൃතිය නෙවෙයි. ඒක නිසා සරුවචනාංශගේ යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ පුළුවන් තරම් දකීම ඇති වෙනකොටම දකින්න බව මෙනෙහි කරනවා. ඇහිීම ඇති වෙනකොට එනකොටම ඒ බව මෙනෙහි කරන්න. ආස්වාස් ප්‍රස්වාසයේ එනකොටම ආස්වාසේ මුල එනකොටම මුල අල්ලන්න, මැද එනකොටම මැද අල්ලන්න, අග එනකොටම අග අල්ලන්න යනකොට ඒ ඒ තැන හිත අලුත් වෙනවනම් අර පව මේ පෙරලෙන ගගේ කලේ පාසි බැඳෙන්නේ නැතු වගේ හිත අලුත් වෙන ගතියක් තියෙනවා. මේක තමයි ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ. මේක තමයි බුදු වෙනවයි කියලා කියන්නේ. අපේ හිත තියෙන්නේ සම්පූර්ණ පාසි බැඳිච්ච අර අපටිපත්‍ය අවිද්‍යාවෙන් මිච්ඡාපටිපත්‍ය අධ්‍යාවෙන් වැහිලා අපි විහිං ලෝකෙට දාන දාන ලද මේ මායාවල් තිර සංස්කරණ අඳුරු දේවල් වලින් වැහිලා ඉතින් අපි පහු වෙනකොට පහකට මැරෙන මොහොත වෙනකොට මේකේ ගණ්ඩ දෙයක් ඉස්සු වෙනවා. ඉතින් මේක පුළුවන් තරම් හොල්ලලා ඇරලා අප්‍රමාදීව මුලට මුලට මුලට මුලට ගියොත් ඒ දක්ෂතාවය අනුව මේවා කපාන කපාන යන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න ඒකදී අදිවචන සම්පස්සා පටික සම්පස්ස කියලා කියන්නේ ස්පර්ශාගේ පළු දෙකක්, දික් දෙකක්. ඒකේ රූප වලට බර කොටසට අපි කියනවා පටික සම්පස්සේ කියලා, නාම ධර්ම වලට බර කොටසට අපි කියනවා අදිවචන සම්පස්සේ කියලා. අදිවචනයේදී වෙන්නේ වඩුව ලී ටිකක් අරගෙන ඒකෙන් හදන උපකරණ හැටියට ඉරියඳ ගන්නවනේ. ඊට පස්සේ යා උප උපකරණේ හිතින් මවාගෙන ඒක තමයි කපන්නේ. ඒ වගේ තමයි අපිට ඉදිරියට ඉදිරියපත් වෙන ඕන දෙයකට අපි හිතේ ඉමේජ් එකක් හදාගන්න. නිමිත්තක්. දැන් කැමරාවකට ෆොටෝ එකක් ගත්ත ගමන් එයා නෙගටිව් එකක් හදාගන්න ඒකෙන් ඕන තරම් print out කරන්න පුළුවන්. ඒක තමයි දකින්න ඕන දෙයක අපි මේ සම්මත ලෝකෙන් නෙවෙයි වැඩේ යන්නේ පරමාර්ථ පැත්තට ඒකේ limitsක් ආකාරයක් ಉದ್ದೇಶයක් ලිංගයක් අරගන්න. ඊට පස්සේ අපි කතා කරන්නේ මේ භාෂාව. ඒක නිසා ප්‍රകൃතිය ඇතිදී පැත්තකට දාලා අපි අර ඇති කරගත්ත සංඥාත් එක්ක තමයි ගණිතන යන්නේ. ඒ හැම වෙලාවෙම ඩිකෝඩ් රීකෝඩ් වෙන එක සිද්ධ වෙනවා. ඉතින් අපි මේ සම්මත ලෝකයේයි පරමාර්ථ ලෝකයේ මේ දෙක අතර තියෙන ගනුදෙනුවේ පටලවිල්ල නිසා විඥාණයට හොඳ ඉඩක් හම්බ වෙනවා අපිට මේ ඇත්ත කියප එක මේ බොරු කියන්නේ. මේ දැකපු දේ වෙන දෙයක් වලටපත් කරන්න ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි හිතින් ගන්න concept එකක්. එහෙම නැත්නම් අදහසක් ඇත්තක් බවටපත් කරන්න. මනෝ විකාරයක් සත්‍යක් බවටපත් කිරීමට ඒකල අපිම ඒකට නතු කරගෙන වාල් කරගෙන අපි මේ සංසාරේ බැඳලා තියාගැනීමේ ශක්තිය මේ විඥාණයට තියෙනවා. ඒ මොකද විඥාණයට ඉස්සලා තියෙන සංස්කාර පස්සේ තියෙන නාම රූප දෙක මේ දෙක මැද විඥානය පුදුමාකාර මායාකාරී ස්වරූපයක් ගත කරනවා. ඉතින් මම පටන් ගන්නකොටත් මතක් කරා මේක මේ කොච්චර අහගෙන හිටියත් කොහොමද අපි මේක ජීවිතයට සම්බන්ධ කරන්නේ කොහොමද අපි භාවනාවට සම්බන්ධ කරගන්නේ කියන එක අතලවිලක් වෙන්නත් ඉඩ තියෙනවා අහගෙන ඉන්නකොට. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් තේරෙනවා ඕනම දෙයක් මතු වෙනකොටම දැකගත්තොත් සාමාන්‍ය අපේ සිංහල කියවන තියෙනවා අපායට ගියත් ඉස්සලා යන්න කරන්නේ කියලා. අපි වෙලා තියෙන්නේ අපිව කරුණු කාරණා සලකා බැලීමට කියලා පඬිතුකමට කියලා උන්සලා හිටලා යනකොට වැඩි කරයි. එතකොට අර ඔක්කොම අපි විහිං ආරූඪ කරන ලද දේවල් වලින් කුරුවල් වෙලා තියෙන නිසා අපි දකින්නේම අපේ රූපෙමයි. ඒක නිසා මේ විද්‍යාවෙන් අද හොයාගෙන යන මේ ක්වොන්ටම් ෆිසික්ස් වල ඉවයිත් පෙන්වන්න දීලා තියෙනවා. ඔබට බලන්න ඕන දේ හිතන දේ තමයි ඔබ බලන්නේ. ඒ නිසා යමක් බලන්න ඕනේ කියලා ඉලෙක්ට්‍රෝනයක් බලන්න ඕනේ කියලා ඒකට හිත යෙදවිල්ලෙන් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රෝටෝනයක් සහ නියුට්‍රෝනයක් බැලී බැලීමට තරහක් අනිවාර්යයෙන් මේක තියෙනවා. මේකට හිත යොදාගත්තට පස්සේ අනිත් දේවල් මකන්නේ අර එකක් බැලීම තියෙන ආසාව නිසා. මේ සියල්ල කෙරේ සමානව බලන්නයි බුදුරජාන් වහන්සේ අපිට උගන්වන්නේ හැම දෙම මතුවෙන විදියට ලිංග දෙන්නේ නැතුව, නිමිති දෙන්නේ නැතුව, ආකාර දෙන්නේ නැතුව බලන්න නම් අපි පුංචි කාලේ තිබුණ හිත පොඩ්ඩක් හිතන්න. පුංචි කාලේ අපිට කිසිම දෙයක පරණ මතක නැහැ. හැමදේම අලුත්. ඒ නිසා අලුත් දෙයකින් අපිව වගලා ගන්න බෑ. අපිව නතු කර ගන්න බෑ. අපි ඒවල් වලට දෙයක් එකතු කර කරන්නේත් නැහැ. ඒක නිසා පොඩි දරුවෙක් දිහා බලනකොට ඕනේ මිනිසෙකුට සතුටක් ඇති වෙනවා. නමුත් අපි පහු වෙනකොට පහු වෙනට අපි පරණ මතක නිසා එකිනෙකා කරේ තියෙන ඉදිරිවාදිකම් නිසා ආශාවල් නිසා දකින දකින දේට අපි යමක් අතින් දාලා හැඩ කරනවා. ඒක නිකන් විඥාන විශ්ින් ඇති කරන නාම රූපේ වගේ ඒ තුල නම් සත්‍ය නැහැ. ඒක ඒකාන්තයෙන්ම මවාපෑමක්. ඒක ඒකාන්තයෙන්ම ඇස්බැඳුමක්. මේ ඇස්බැඳුම තුල සත්‍ය වෙන එක තමයි මේ ලෞකික දැනුම කියලා කියන්නේ. ලෞකික ඥාන කියලා කියන්නේ මේ විඥානයේ විසින් ඇති කරන ලද නාම රූප තෝර තෝර ඒ තුල සත්‍ය හොයන්න හදනවා මේක මායාවක් බව දන්න. එතකොට අපි ඇත්තටම චිත්ත විදි ගාණක් පැනලා හිත නරක කරගෙන තියෙනවා. සර්වඥාන්සේ මතක් කරනවා මේක හොයන්න පුළුවන් ඉස්සල්ලාම මේ දකින හිත මේ පෙන්නන පිළිමිබුවයි මේ දකින්නේ. රූපේ පේන්නේ රිල වගේ හතුරෙක් නෙමෙයි තමන්මයි කියලා දකින්න නිසා සමහර වෙටක බුදුරජාණන් වහන්සේ අමුතු තෝරන් කියලා කියනවා. "දිත්තේ දිත්තමත් සම්භවිෂ්‍යති" මේ දැකි ඇහිම දැකීම මතින් නතර කරන්න. දිග මේකම නේ තොරන් ගහන්න යන්න එපා. ඇහිම ඇහිම මතින් නතර කරන්න, විඳීම විඳීම මතින් නතර කරන්න, විඥානය විඥාන මතින් නතර කරන්න. ඉන්නේ එහාට අඩියක් තිබ්බ ගමන් ඒකම අවල පෙන්නනවා Tamanට ඕනේ දෙයි. නමුත් අමා. ඔයලා අපි පුරුදු කරලා තියෙන්නේ දැකපු දෙයම ඇහෙන් විතර නෙවෙයි කටත් අරගෙන බලන්න පුරුදු වෙලා තියෙන හොඳ දෙයක් දැක්කොත්. ඒකෝර අපිට ඒ තරමටම මතක නැහැ. අපි මේ ඇහි මත් වෙලා ඉන්න බව. ඒක නිසා මේ මාත්‍රකාට බැසට පස්සේ පේනවා බුදු කෙනෙක් මේ වගේ ධර්මයක් දේශනා කරන්න කොච්චර ගැඹුරකට මූල ධර්ම දැනගෙන අඩියට ගිහිල්ලාද මේ කතා කරන්නේ. නිකම් විහිළුවට නෙවෙයි මෙනේ කරන්නයි කියලා කියන්නේ. විහිළුවට නෙවෙයි මතක් කරන්නේ සීලක ඉඳී කියලා. විහිළුවට නෙවෙයි මතක් කරන්නේ බුදුන් කෙරේ සද්ධාව පිහිටවන්න කියලා මේ අහම්බයක් නෙවෙයි. මේක මෙතෙක් කල නම් හිතානීතියේ ඇත්තටම මෙවුවා නිකන් අර දාර්ශනික ප්‍රශ්න විතරයි කියලා. නමුත් අද ඇති වෙලා තියෙන පරිසර දූෂණය සහ මේ බටහිර සොයා ගැනීම මත මේ විග්‍රහයෙන් තොර කිසි කිසිම ක්‍රමයකට අද ඇති විද්‍යාත්මක නිරීක්ෂණ විස්තර කරන්න බෑ. මේගොල්ල තාම වටේ කරගෙනවා මෙතෙන් ආපු දවසට තේරෙන පටන් අරගනි ඔය අද ඒගොල්ල දැනගෙන තියෙනවා ලෝකේ තාමත්ම පුංචි අංශුව දකින්න ලෝකේ තියෙන ලොකුම ලොකු විද්‍යාගාරය අවශ්‍ය නැහැ. ඉතාම පුංචි එක දකින්න අක්කර 27කට වැඩි විද්‍යාගාරය විතරක් මේ පාටිකල් ෆිසික්ස් වලට. පුත්‍රජාන් වහන්සේ ඇඟිලි පහෙන් එහාට මොනවක් පාවිච්චි කරුවේ නැහැ බන් කියන්නේ. මොනම උපකරණයක් පාවිච්චි කරුවේ නැහැ බන් කියන්නේ උන්වහන්සේ ඉතාම දක්ෂ දක්ෂකමට අර ධම්මචක්ක මුද්‍රාව එහෙම නැත්නම් අපි කියනවා ව්‍යාකරණ මුද්‍රාව කියලා ඇඟිලි පහෙන් විතරයි පෙන්වුවේ. ඉතින් ඒ කාලේ ඉන්නේ ඇත්තෝ අපේ පී භාෂණාවට මේව පොඩ්ඩක් පොඩ්ඩක් සටහන් කරලා තිබ්බා. මේවා මේ গুপ্ত දේවල් නෙවෙයි සත්‍ය දේවල් කියලා. දැන් අපි ආය අවුරුදු 2500කට පස්සේ අර පරණ පුස්කොළ පොත් පිරිමදිනවා. පිරිමත බැලුවට පස්සේ පේනවා සරුවචනාංශේ බැලුව බැලමට සාමාන්‍ය සාක්ෂුන් වහන්සේ නමක් තමයි. බැලුව බැලමට උන්වහන්සේත් අපිට කියනවා සද්ධාවන්ත වෙන්න කියලා. බැලුව බැලුව උන්වහන්සේ කියනවා සීලවන්ත වෙන්නයි කියලා. හැබැයි උන්වහන්සේ කියනවා අප්‍රමාදී වෙලා ගත්ත අරමුණ නැවත නැවතත් පිරිසුදු කරමින් පිරිසුදු කරමින් යන්න ඒකට තේරෙයි කොච්චරක් මේ බලන අරමුණට අපි දානෙව මේකේ තියෙනවා. අන්න එදාට තේරෙනවා අපි කෙලසන්න කිසිම කෙනෙක් මේ ලෝකෙට බෑ. අපි මේ කෙලසියෙන් ගලවන්නත් කිසිම කෙනෙකුට මේක බෑ. දැනට ඉන්නේ අපටිපත්‍ය අවිද්‍යාවක දැනට ඉන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක තේරුම් ගන්න. මේ අපි දකින්නේ අපිට ඕනේ දේ බව, අපේ තෘෂ්ණාව බව, අපේ රාගයේ බව දන්නවනම් අපි කවදාකවත් මේ දකින්න මනුෂයාට දොස් කියන එකක් නෑ. අපිට පෙනේවි මොන මිනිස්සෙක් වුණත් යකෙක් කරගන්න හෝ දේව දූතෙක් කරගන්නවයි කියන එක අපේ හිතේ මේ පාරේදී අවතින මනෝ පුබ්බංග මනෝ මනසානේ පසන්නේනවා පදුට්ඨේනවා කියන වචන දෙකෙන් බෙදලා තියෙනවා. ඉතින් ඒක හදාගන්න නැතුව අපි මේ ලෝකේ තත්ත්වවාදී නතර කරන්නයි, ලෝකේ පිරිසුදු කරන්නයි, ලෝකේ කෙලින් කරන්නයි හදනවයි කියලා කියන්නේ අර බල්ලාවල් ගියල්ලන්න හදනවා කියලා. ඉතින් ඒකට ඒව කතා කරගුවාම අපි ලෝක ධර්මයට විරුද්ධ යෑමක් වෙනවා. සදාචාර විරුද්ධ වෙයි කියලා අපිට දොස් කියන්න වෙනවා. ඒක නිසා අපිට හොඳක් වෙලා තිනවා එහෙම ගිය කට්ටියට පැටලෙන පැටලිල්ල දිහා බලනකොට පේනවා අපි මේ හිත දිහා ආනාපාන දිහා වර්තමාන හිත පවත්වාගෙන යනීම කොච්චර බුදුහාමුදුරන්ගේ ධර්මයට කිට්ටුද කොච්චරක් අපි ඍජු මාර්ගයට යනවද කියන එක විතරක් තේරුම් ගන්න පුළුවන් නමුත් මම හොඳටම දන්නවා මේ වගේ පැයක දේශනාවකින් ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥාණයෙන් අරිඹුවක් අපිට මේක තේරුම් ගන්න අමාරුයි මේ අපි ඉස්තර කරන්න හදන්නේ රහතන් වහන්සේලාගෙන් පැමිණිච්ච මේ යම් යම් ධර්ම කොටස අත ගාලා අත ගාලා අත ගාලා පුරුදු කරපු ඇත්තෝ ප්‍රයෝජනීය පිරිස ගත්ත පුංචි පුංචි කැලි ටික. ඒවා එකකින්වත් පාලමක් හදන්න බෑ. මේකෙන් පුළුවන් වෙන්නේ යම් කිසි හැඩයක් ඇති කරගන්න. ඒක අනිවාර්යයෙන්ම Taman හදා ගන්න ඕනේ. මේ පාරේදී විශේෂයෙන්ම ඔය ආනාපාන සංසිද්ධිස්තන ඉඳලා එහාට කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැහැ. Tamanගේම සීලෙමයි, Tamanගේම අදිෂ්ඨාන ශක්තියමයි, Tamanගේ වැරද්දමයි ඉස්සරහට යන්නේ. ඉතින් මේ වැරදි දැක දැකත් මේ දුෂ්කර ගමනේ යන කෙනාට අපි යෝගාවචරයි කියලා කියනවා. වැරදුණයි කියලා බනින්නත් එපා. මොකද අපි සංසාරෙ මෙතෙක් කල් හිටියේ එතන තමයි. මේ මොකද්දෝ එකක් නිසා අපි මේ වේගයක් ආගෙන මේ ඉදිරියට යන්න ගියාට අපි බනිනවයි කියලා කියන්නේ භාවනා කරන්නේ නැති කෙනෙකුට අපේ අතීතයට බනින එක. අපි හිටියේ ඔතන තමයි. ඒ නිසා අපිට බනින්න අයිතිවාසිකමක් නැහැ. නමුත් කලාතුරකින් හරි මෙහෙමත් අපිට අවස්ථාවක් ලැබිච්ච එක පිළිබඳව දුෂ්කර වුණත්, අපහසු වුණත් අපි මේක සඳහා කැප වෙන්න ඕන, අප වෙන්න ඕන කියන එකත් වන්දනීයයි පූජනීයයි. ඒ නිසා භාවනා කරනකොට මේ සුතමේ ඥාන තියාගන්න කවදාකවත් මේක බරක් කරගන්න යන්න එපා. කවදාකවත් මේක සංකීර්ණතාවයක් කරගන්න යන්න එපා. මෙවුවා බුදුරජාන් වහන්සේ හෝ ගුරුරෙක් කියලා දෙන්නේ කවුරක්වත් අමාරු වේදාන්නවක ශිෂ්‍යව වැඩි කරගන්නවත් ලාභ සත්කාර ලබන්නවත් නෙවෙයි මේ ඇතුලේ විශාල දැනුමක් විශාල තර්කයක් විශාල සමීකරණයක් තියෙනවා ඒ සමීකරණය දැක්කට පස්සේ සරුවචනසේ දේශනා කරන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම කියනවා මම දන්නේ ඒක නැතුව නෙවෙයි ඒ දැක්කේ උන්වහන්සේ අපේ හිතේ වැඩ කරන හැටි දකිනවා ඒකෝට දන්නවා අපි අනාගතයේ මේ සැලසුම් හදපුවාට මොකද උනේ අතීතයට කරන්න හදනවා නම් අපි මේ මේ අදුත්ත මනසකින් හරි පසන්න මනසකින් හරි අපිට මොකද වෙන්නේ මෙන්න මේකෙදීදී හිතේ ස්වභාවය අපි තේරුම් ගත්තොත් අතීතයට යන්න ඕනෙකුත් නෑ අනාගතයට යන්න ඕනේ නෑ මෙතන මෙතනම සුද්ධිය ලබන්න පුළුවන් ඒ නිසා මෙච්චර සංකීර්ණ කරන අවුල් කරන මෙච්චර මායාකාරී හිතමයි අපි නිවන් දක්කන්නේ ඒ හිතෙන්මයි නිවන් දක්කන්නේ නිසා මේකට වෛර කරලා බෑ මෙයාට හොඳට මැජික් පෙන්වන්න අරින්න ඒකල මේ බලන්නේ මැජික් එකක් බව විතරක් ගණන් ගන්න ඕනේ වැඩි ඕකට තටුපුම්බන්න යන්න එපා ඔය දකින්න දේවල් වලට මනින්න කිරන්න අන්ධ අර මම UN පිකාරයා මම ශ්‍රී ලංකාකාරය කියලා දැනගන්න අපිට ඕන කමක් නැත්තේ මේ පේන හීනයක් මේ පේන්නේ මායාවක් අන්නේ මායාවට සාපේක්ෂව මගේ සීලය මගේ අත්දැකීම ප්‍රත්‍යක්ෂයක් කියලා දිදිරට යනවනම් හැම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුවක් වඩපත් ඒක නිසා ඒ විඥානයේදී විඥානස්කන්ධේ විස්තර කිරීමේදී රූපස්කන්ධය කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ වේදනා කොහොමද සම්බන්ධ වෙන්නේ සංඥා කොහොමද සම්බන්ධ වෙන්නේ සංස්කාර කොහොමද සම්බන්ධ වෙන්නේ විඥානය සම්බන්ධ වෙන්නේ කියන ඔක්කොගෙම අද සමාලෝචනයක් වගේ දෙයක් සිද්ධ සිද්ධ වුණේ. ඉතින් මේ කරගෙන යන වැඩවලට මේ ටික ඒකාන්තයෙන්ම තවදුරටත් සුතමේ ඥාන, චින්තාමේ ඥාන දිනු කරලා භාවනා කරගෙන යන ශක්තිය ධෛර්යය වැඩි වීමට මේ පැයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම ගත කරන මේ වක් කාලය ඇතුළත තම තමන්ගේ පාරේ තව ඉදිරි පියවර තබා ගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකුත් විනාඩි 10ක් විතර කාලයක් අරගෙන තියෙනවා මේ දේශනාව සඳහා. මේකේ සඳහන් වෙන විදිහට නම් 11ට 5යි වෙලාව. ඉතින් මේ කරපු දේශනා මතින් කියන්න කරන්න යමක් තියෙනවනම් ප්‍රශ්න කරන්න හරි මොනවාරි මම ඉල්ලා හිටිනවා මේ සුළු විනාඩි සල්පේ තුල හොඳයි කියලා හිතනවා නම් ප්‍රශ්න වශයෙන් හෝ ප්‍රකාශන වශයෙන් ඉදිරිපත් කරන්න. එහෙනම් ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් කාලයේ 12:00ට වැඩි ඉවර කරන්න. දැන් අපි මෙතනින් විසිර ගිහිල්ලා ඒ සක්මන් කරලා අපි නැවත 12:00ට එකතු වෙනවා විවුර්ත ධර්ම සාකච්ඡාව සඳහා. විසංඛාරගත චිත්ත නැත්නම් අපි කියනවා අනිදස්සන විඥානය කියලා. නෑ මායාකාරී ගතිය දැක දැක දැක දැක ඉන්නකොට එයාගේ මායා අඩු වෙන්න පටන් ගන්නවා සංස්කරණය කරන තෝරන ගතිය නැතුව දැඩි මත දහරිව තෝරන්නේ තේරුවට පස්සේ තේරු බව ගන්නවා එනකොට එනකොට අර තේරීමේ අර්ජ් එක තල්ලුව අඩු වෙන්න පටන් ගන්නවා සංස්කරණය කරන ගතිය නැතුව අපි ඉදිරියට අසුචි දැක්කත් රත්තරන් දැක්කත් එකයි ප්‍රිය දෙයක් දැක්කත් අප්‍රිය දෙයක් දැක්කත් එකයි මේ වස්තු රූප මේක රත්තරන් කියන්නේ හොඳ මංගල දර්ශනයක් අසුචි කියන්නේ අවමංගල දර්ශනයක් මොනක්වත් නෑ ඒක එනවනම් ඒක දන්නවා රත්තරන් වල රාගය තියෙනවා අසුචි වල ද්වේෂය තියෙනවා ඒක දන්නවා වෙන්න වෙන්න වෙන්න ඒවා මතින් අපිට අපි දාශ කරගන්න බව අපිව නතු කරගන්න බව අඩු වෙන්න පටන් ගන්නවා අඩු වෙන්න පටන් ගන්නකොට දැකීමේ ආසාව නැතු වෙනවා බැලීමේ ආසාව නැතිනවා බැලීමේදී ඇතිවෙන අපි උදාස වෙන හැටි අපි වාල් වෙන හැටි තේරෙනකොට සංස්කාරය ඉබේම නිකන් හැලෙන්න පටන් ගන්නවා නිකන් ඔච්චර ගාගත්ත අතින් කොස් කපනකොට කොස් කපන කොහොමදත් දින් ආය කියන අපේ පැත්තේ කියන්නේ කොස් කාලේට ආම්ඳුරන්ගේ සිවුරෙත් කොල්ලයි කියන. ඒවල ලම්ලා සත්‍ය අහන දෙයක් නැහැ. ඉතින් ඒක කරන්නේ ඒක දන්නවනම් කොල්ල වැඩ කරන්න කියලා පොල් දෙක ටිකක් ගාගෙන වැඩ කරනවා. දැන් අපි ඉන්නේ අපේ ආසාවල් රජ කරගෙන. ඒව දිනා ගන්න අයිතිවාසිකම් සටන් කරන දැනක ඉන්නේ. ඒ හුදු හීන බව, හුදු පිළිඹු බව යනකොට ඒකට දැඩි ලේඛ කිප්වාගෙන නටන ගතිය නෑ වෙනවා වෙන බව දැනන අඩු කරන ඒ සංස්කාර ගතිය අඩු වෙන්න ගන්න. ඒ කියන්නේ අවුවට දාලා තිබ්බාම හොඳ වර්ණ මල්ලිහිච්ච ලස්සන සාරියක් එන්නේ එන්නේ එන්නේ අවුව වැටෙනකොට වැටෙනකොට ඒක දුර්වතර වෙනවා. අන්න වගේ හිතේ තියෙනවා මේ කාමයේ පිළි ඇති භෝගී ගතිය අඩු වෙලා යෝගී තත්ත්වෙ එන්න පටන් අර ගන්නවා කොයි දෙයකට සමහිත නොසලින ගතිය ටික ටික. ඒක විසංඛාරගත වීමේ ආරම්භක ලක්ෂණ කියලා කියන්නේ. සම්පූර්ණ විසංඛාරගත වුණාට පස්සේ ඒ හිත නිකන් ගහක් ගලක් වගේ. අපි ඔය මිෂන් වනේ ඉඳදී කතුකුරුන් දිසාවන්ස තමයි කිව්වේ මට මේ ගස් ගැන ඊර්ෂ්‍යයි. මේ ගහකට පොරවෙන් කවුරු හරි කෙටුවත් යූරියා පොර ටිකක් දැම්මත් ගහ නෙවෙයි ගහත් පහකට ගණන් ගන්නවා. අපිට බැහැරක් තියෙනවා මේ වැවි මේ ශක්තිය තියෙනවා පරිසරයට හැරීමේ ශක්තිය තියෙනවා. නමුත් ඒක කවදාකවත් නැහැ. මේ මම කපන් දෙන මනුස්සයා කියලා මේ මට පොර දාන්න දෙන මනුස්සයා දෙන්නට මෙහෙම දීලා කරබන් නිකන් එතකොට ගහේ ගෙඩි වුණාට පස්සේ සත්තු ඒ රිලව්වෙම ගියාම ගහ කඩලා පොඩි කරලා කාලා දානවා. අනේ කිසි කීප ගන්නද ගොවිය කියලා බෝ ලස්සනට ඇටනිලාන ගිහලා ඒක බෝ කරලා වෙන තැනක් ගහක් වවනවා ඒ ගොවියටත් එකයි අරිලවටත් එකයි ඒකට කියනවා දරණ හිත නොසලන හිත ඒ හිතේ සංස්කාරය කරන්නේ ඒගොල්ලෝ මොනවා කරත් Taman නෙවෙයි ඒකට උත්තර දෙන්න යන්නේ හැපෙන්න යන්නේ නෑ ගැලෙන්න යන්නේ ඒක ඒක එකවර වෙන්නේ තාම දැඩිව Tamanගේ රුචිකත්ව වෙනුවෙන් කන එපා කියලා නටන කෙනා ටික ටික ටික ටික විසන්න පටන් ඒකට සංස්කාරගතේ විසංකාරගතේට යාම අවුවට වැටි දෙදි කැලක වර්ණ විවරණ වෙනවා වගේ අපි කියන්නේ ඒකට මේ බ්ලීච් වෙනවා කියලා. බ්ලීචින් පවුඩර් දැම්මා වගේ ඒකට පුදුජනල් පාවිච්චි කරන්නේ විරංජති කියලා. විරජ්‍යති විරංජති කියලා. එතකොට මේ ජීවිතයේ 60 ගන්නට දේවල්ට ලෝභ කරනට වඩා ඇහෙන් අහුවෙන හැටි, කනෙන් අහුවෙන හැටි, රාගෙමත් වෙන හැටි, ද්වේෂෙමත් වෙන කියන සමීකරණයටයි හිත යන්නේ. යාන්ත්‍රණයටයි හිත යන්නේ. එතකොට තේනවා සංසාරේ මෙතෙක් කල් අපි ගියේ එළියට රූපයක් දක්නකොට ඒකමයි නික දැන් ඇතුළට ගිහිල්ලා බලන්න කොහොමද රූපේ නිසා රාගෙන්නේ කොහොමද රූපේ නිසා ද්වේෂය එන්නේ රූපේ වෙනකොට සද්දයක් කොහොමද අපි වල්ලගන්නේ කියන පුළුවන් තරම් එන්නේ එන්නේ ඒකාග්‍ර වෙන හිතක් එනවා. ඒ ඒකාග්‍ර වෙනකොට රූප පිළිබඳව වේදනා සංඥා සංස්කාර විඥාන හැම එකෙම රූපාන්තරණයක් කරනවා. ඒකේ සංස්කාර වලට වෙන සංසිද්ධිය තමයි විසංකාරගත වෙනවා කියලා කියන්නේ. දැන් ඒ අතරමැද මම වෙලාව ගන්නවා. අපි හවස 12:00 මාට මෙතෙන්දි රැස් වෙනවා. සූත්‍ර නිදානේ නැයි අපි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි හන්දවරියේ වැඩ පිළිවෙල පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ උදේවරියේ මතක් කරපු විදිහට අපි මේ කාලයේ ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවට අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා ඉතින් ඊට කලින් ඉල්ලීමක් තියෙනවා මේ අද බෙදපු මේ බණපතිය පුරාභේද සූත්‍රය පිළිබඳව උගදෙනේ කහලා නැති නිසා ඒක පිළිබඳව කිසි මතක් කිරීමක් කරන්න කියලා ඒක සඳහා මට කියන්න තියෙන බණපටි අහනකොට ඒක තේරෙනවා. බණපටි පළවෙනි පටියේ සූත්‍රය පිළිබඳ ඇඳින්නීමක් කරනවා. ඒක තියෙන්නේ පුරාබේදෝ වීත තන්නෝ කියලා මැරෙන්න පුරාබේද කියලා කියන්නේ ભેදේ කියලා සඳහන් කරන්නේ කායස්ස ભેදා පරම්මරණා කියන මරණය ගැන. පුරා ભેද කියලා කියන්නේ මැරෙන්න කලින් කල යුත්තේ. ඉතින් ඉස්සලා වීජ තන්න වෙන්නේ කියලා කියන්නේ තණ්හාව දුරු කරන්න කියන එකයි සූත්‍රේ පටන් අරගන්නේ. ඊට පස්සේ ඒ සඳහා උපදේශ පන්තියක් තියෙනවා. ඒක තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සූත්‍ර නිපාතේ. මොකද ලෝරු තියෙන අටක අටක වර්ගයේ සූත්‍රයක්. එතන තියෙනවා සූත්‍ර සුවටක සූත්‍රයේ මහා වීව චූල වීව පුරා ભેද කියලා පසු කාලීනව සඳහන් කරලා තියෙනවා ඒක එක එක චරිතවලට රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත වලට ගැළපෙන විදිහට දේශනා කරපේ වගේ කියලා. මේ පුරා ભેද එකත් ප්‍රඥා චරිතයට දේශනා කරපු එකක්. ඒක මේක නිසන්වනේ නේවාසිකෝ ඉන්න යෝගාවචර පිළිසර දේශනා කරපු එකක්. ඒ වෙලාවේ පටිගත කරගෙන දැන් ඔය ඔය මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ පළවෙනි පටියේ පළවෙනි දේශනාවේ සාමාන්‍යයෙන් හඳුන්වීමක් කරනවා මේ මොකද මේ සූත්‍රේ නිදානේ එහෙම නැත්නම් මොන වගේ ආනිසංසද තියෙන කියන එක. ඊට පස්සේ අපි යනවා දැන් ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්නවලට ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙහි කැමැත්ත වීර්යය තිබුණත් ඇතුළ වෙන පිටින හුස්ම ගන්න මට නොදැනෙන නිසා ඒ අරමුණු කිරීමට නොහැකිය මට බැලපෙන භාවනාවක් හෝ ඉහත ගැටලුවට විසඳුමක් ලබා දෙන මෙන් කාර්නිකෝ ඉල්ලා සිටිමි. ඉතින් මේ ප්‍රශ්නේට වෙන භාවනාවක් කියන එකට වැඩිය ගැටලුවට විසඳුමක් කියන පැත්තෙන් ප්‍රශ්නට මුහුණ දෙන්න මම කැමතියි උත්තර කරන්න. කැමැත්ත කියලා කියන්නේ මෙතන කුසල ඡන්දය, වීර්යය තිබුණ ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල මට නොදැනෙන නිසා ඒ අරමුණු කිරීමට නොහැකිය. නමුත් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට මෙන්න මේ පොඩි තොරතුරු ටිකක් ඕන කරනවා. හුස්ම රැල්ල දැනුනේ නැති වුණාට භාවනා කරන්න ඉඳගත්තට පස්සේ වේදනාව වලට හිතවිලි වලට සද්ද වලට ගිහිල්ලා හිත බාහිර අරමුණු දිගේ දුවනවද නැත්නම් ඒකද ප්‍රශ්නේ එහෙම නැත්නම් ඉන්න අරමුණ නොදැනෙන එකද කියලා. ඒක පැති දෙකක් තියෙනවා. බාහිර හිත දුවන්නේ නැතුව අරමුණ නොදැනියනවා නම් ඒක වඩා හොඳ පැත්තටයි වැටෙන්නේ. නමුත් මේකේ හිත හිටින්න නැතුව ඒ වෙනුවට සද්ද දිගේ වේදනා දිගේ හිතවිලි දිගේ යනවනම් පමණ පිට කියන්නවා මේ අරමුණ වෙනකොට වෙන අරමුණක් හොයන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ආධුනිකයෙක් වෙනවට සමහර විටක හිත සම්පත් වෙලා වෙන්න ඇති. හිත අරමුණේම නතර වෙලා වෙන්න ඇති. එහෙමනම් Tamanට දැනගන්න පුළුවන් අරමුණ වැටුනේ නැති වුණාට හිත අසත්‍යමත් නැහැ. ඒ කියන්නේ හිතවිලි වේදනා සද්ද දිගේ ගිහිලා නැහැ. සමාහිත නැති චෛතසිකමකුත් නැහැ හිත වෙහෙසකුත් නැහැ හොඳට මේ ප්‍රශ්න මේක තමයි ස්වභාවය කියලා එහෙම හිත කලබල වෙන්නේ නැතුව තැම්පත් වෙන්න ගියාම සමහරලාට අර නොදැනින්න තිබුණු ආනාපානේ ආය දැනෙන්න ඉඩ තියෙනවා නමුත් ඒ වෙනකොට වෙන වෙන අරමුණු එනවනම් හිත තැම්පත් වෙන්න දෙන්නේ නැහැ හිත එතකොට වෙන ශබ්ද දිගේ වේදනා දිගේ දුවන දුවන හිත කලබලනවා ඒ නිසා ශබ්ද වේදනා හිතවිලි බාධා නැත්තම් මේ අරමුණේම හැම ඉන්න එකයි කරන්න ඕනේ අනිත් එක මේකට Eh, ප්‍රශ්නෙට ළඟා වෙන ක්‍රමෙමත් උත්තරයක් තියෙනවා. අද අපි උදේ eh, ආධුනික පිරිස ගැන කල්පනා කළා මතක් කරේ තමයි හොඳට හරි බරි ගහිලා ලකලෑච්චි වෙලා හොඳට ඉරියව්ව තැම්පත් කරනවා. වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව තැම්පත් වෙලා ඒ ඉරියව්වේ හිත දැන් මේ මේ කය තැම්පත් වෙනකොට Tamando වැටෙන දෙයක් දිගේ ගියාම ආස්වාද ප්‍රසආදේ හරි ඉන්න බව හරි පිම්බීම හැකිලිම හරි දිගේ ගියාම නොවැටෙන ආනාපානයක් දිගේ එලවන්න ඕන ගමන් නැහැ. වැටෙන දෙයක් දිගේ අරමුණු කරගෙන යන එකයි තියෙන්නේ. ඒ කායනුපස්සනාව තමයි. අපි නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මෙතන දැන් මම වාඩි වුණාට පස්සේ අපි අතීත අනාගත වශයෙන් කාලේ නැත්නම් අතන මෙතන වශයෙන් දේශයේ දෙකම අමතක කරලා මං ඉන්න තැනට හිත ගන්න. ඒකෙන් මං අදහස් කරන්නේ ලෝකෙම අමතක කරනවා කියන්නේ. මෙතන හිත තියන්න නම් ලෝකෙ අමතක කරන්න. එතකොට මෙතන හිත තියෙන බව දන්නවා. ඒකට ආනාපානේ බලපන්නේ. ඊට පස්සේ මේකේ හිත තියාගෙන ඉන්නකොට tempat වෙනවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව සපනම් විශේෂයෙන්ම වේදනා දෙන්නේ නැත්නම් ටිකක් වෙලා ඉන්න බව දැනෙන බව වලාගෙන ඉන්නකොට වැටෙහි මොකක් හරි ඒ දේ අල්ලනවා මිසක් ආනාපාන පිටිපස්සේ ගවන්න යන්නේ. එතකොට ඒ ඒ දේ කායනුපස්සනාවමයි වර්තමානෙමයි මමමයි දැම්මයි මෙතනමයි. ඒකයි. ඒක දිගේ යන්න යන්න යනකොට සමානට ඔය හොයන ආනාපානෙ හම්බෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනාදී යම හොයාගෙන යන්න එපා. ඉදිරිපත් වෙච්ච දේ මේ කියන්නේ පැමිණි දුක් පැමිණිච්ච දේ දිහා බලන ඉන්නවා නම් ප්‍රකට දෙදී මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා යථාපාකටං විපස්සනා විනිවේෂෝ කියලා යමක් ප්‍රකට දේ එතනින් පටන් ගන්නද යනකොට හිත සම්පත් වෙනකොට සම්පත් වෙනකොට මෙතෙක් අප්‍රකටව තිබුණු දේවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක තියෙන්නේ යේපිට සම්මස්සනෝපගා තේසු තේන සම්මසනං ආර පටිසම්භං චා අනුපහට්ඨේ අදුපහට්ඨන්තේනපි උපායේන උපට්ඨපෙත්වා සම්මසිතබ්බං කියලා යම් කිසි කෙනෙකුට යමක් ප්‍රසිද්ධද ප්‍රකටද එතනින් බහගන්න ඒක දිගේ යනකොට හිත තැම්පත් වෙනකොට මෙතෙක්ල් අප්‍රකට ජීවන දේවලුත් උපායෙන් ප්‍රකට කරගෙන යන්න පුළුවන් ගමනක් ඒක නිසා අප්‍රකට දේවල් හොයන්නත් එපා නොලැබුණයි කියලා කනගාටු වෙන්නත් එපා ප්‍රකට දේෙන් පටන් ගන්න යනකොට මම ඔබ සාමාන්‍ය සිංහල ක්‍රමයට කරන්නේ කරන්නේ වැල යන හැටියට මැස්ස ගහන්නේ කියේ. මොකද මින් පටන් ගන්න යන යන විදිහට කරගෙන කරගෙන ගියාම යන එකයි යන්නේ. ඒකට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ හුස්ම බලාගෙන යන විට නැවතුණාසේ දැනේ. ඉන්පසු කියලා ප්‍රශ්න ලකුණක් තියෙනවා. ඉතින් අද ධර්ම දේශනාවට අරුම්කන් දීපු කෙනෙක් මේකට උත්තර දෙනවා නම් මම හරි කැමතියි. අද ධර්ම දේශනාවේදී මේක ටික සාකච්ඡා කරා. ඒත් පස්සේ මම හිතන්නේ මේක නැවතත් දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ මම සභාවට ඉදිරිපත් කරනවා. හුස්ම බලාගෙන යන විට නැවතුණාසේ දැනේ. ඉන්පසු කුමක් කළ යුතුද කියලාද හිතන්නේ. කවුද කැමති ඒකට මේ ස්වාධීන වෙලා උත්තර දෙන්නේ? අවශ්‍ය ස්වාමීන් දැකුතු ප්‍රශ්නේ කියන්නේ පසු කියන ආස්ථා දෙකක් පෙන්වු කරනවා එකක් ආනාපාන සතිය කරගෙන යන විට ආනාපාන සතියේ දැනීම දැවතුන බව පෙන්වනවා ඒ කොටස ගත්තොත් ප්‍රශ්නේ දැන් අපි ආනාපානී කරගෙන යනකොට හිත ප්‍රතිපින ආනාපානයටම විදියටම යොමු හිත අපේ භාවනා හරියට යනවා නම් ඊට පස්සේ ටික ටික ආනසා ආපාදයෙන් ඉස්ම ගැනීම සහ පිටවීම අතර තියෙන වෙනස තමන් අල්ලන ලකුණු ඒක සම වෙන්න පටන් ගන්නවා. ඒ සමතාවය තුළදී ඒ ගන්න යෝග්‍යයන් තේරෙන හරියට ආනාපානිය කුණීවේගෙන් ඉලක්ක ගන්න. ඒ මොකද අපේ මනස හැම වෙලෙම තියෙන්නේ චංචල යටේ දේවල් එක්ක මුඩු කරලා තියෙන නිසා අරකේ වෙනස දැක්කේකොට ආනාපානෙ නැතිනවා වගේ දැනෙනවා. ඊට පස්සේ ඒක සාර්ථක දෙයක් නෙවෙයි භාවනාවේ ඒක නිින්දටපත් වීමක් නිසා නොවේ නම් ඒක සිද්ධ වෙන්නේ අනිත් වැදගත් තේරුම් ගන්න ඒක මුලක් කියලා තේරුම් ගන්න අමාරු වෙනවා තමයි නිින්දටපත් නොවි ඒ වගේ තත්ත්වයක් ඇතිගෙන යනවා නම් ඒක හොඳ ලකුණක් කියලා කියන්න පුළුවන් ඊට පස්සේ ප්‍රශ්නේ දෙවෙනි කොටස දිහා බැලුවොත් එතකොට කියන ප්‍රශ්නේ ප්‍රශ්නාන්ත ලකුණ ඒකෙන් පෙන්වන්නේ කරන්නේ දැන් අපේ ස්වාමීන් වහන්සේ ඔබේ කියව බණත් එක්ක අපි එකතු කරොත් ඒක අපි පංචකාම සම්පත්තියේ ඉඳලා ඉන්න පුතග්ජන අපි ජීවත් වෙනකොට අපිට හැම වෙලෙම ඕනේ මොකක් හරි අරමුණක්. ඒ අරමුණ තුල තමයි අපේ ජීවිතය මම පවත්වනවා කියන දේ අපි ගන්නෙ ආරම්භණය ගන්නෙ අපි ඇති වෙන ගැටීම් තුනේ. ඉතින් ඒ ගැටීම් නැති වෙනකොට අපි නිස්බවක් ඇති වෙනවා. ඒ නිස්බව තුළ අපිට යම්කිසි ශක්තියක් ඇති වෙනවා. ගොඩ ගන්න එකතු කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා අපි හුඟක් වෙලාවට නිකම්මිකේ යෝගාවචරය මොකද්ද මේ අවස්ථාව මේකෙදි මොකද්ද කරන්නේ කොහොමද හැම වෙලේම දැකීම ලකුණු වෙන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒකදී හේම නැවතත් බලාගෙන යන්න කියලා අනුදී කිව්වා. එතකොට ආපහු පේන්න පටන් ගන්නවා ඒ නැතිලා ගිය නැති උනායි කියලා කිව්ව අරමුණ ආපහු පේන්න පටන් ගන්න එන්නේ ඒ වගේ අවස්ථාවන් තියෙනවා නොතේනවා ඉන්නේ ඉඳලා දැනීමේ සිදුවෙන බොහොම සුවපහසු තත්යකින් ඉන්න කියන්නේ උත්තරේ ප්‍රශ්නයයි මාසා උත්තරේ දීපන් දෙපැත්තේ ගැන මම සන්තෝෂ වෙනවා අපිට කෙටියෙන් මතක් කරගන්න දෙන්නේ මේක භාවනාවේ ඉදිරි ගමනක් කියලා අපි හිතාගත්තොත් මේ තියෙන தত্ত্বය හොඳට හිතට වද්දා ගන්න ඒකට හිත හුරු කරගන්න ඊට පස්සේ කියන දේ ගැන සැක කරන්න යන්න එපා මේකෙම සම්පූර්ණ එළඹ වාසිය කරන්න කියලා කියනවා සමාදම් වෙන්නයි කියලා කියනවා මේක ඒක වෙනම දෙයක් ඒ කියන්නේ උත්තාන සම්පදා සහ ආරක්ක සම්පදා කියලා දෙකක් තියෙනවා. මේක උපේන එක එකක්. උපේන එකත් ලොකු සීලක ඉඳගෙන ලොකු වැරදි රාශියක් කරලා කරලා මෙතෙන් යනවා. මේ උපයාගත්ත දේ බුද්ධ විදින්න නැතුව, සමාදන් වෙන්නේ නැතුව, ආරක්ෂා කරගන්න තෝ මං ඊගාට මොකද කරන්න කිව්වොත් මේකට නින්දාවක් වෙනවා. උපේපු දෙයට නින්දාවක් වෙනවා. ඒක වෙන්න දෙන්නේ. මේක හොඳට හිතවදින්න අරින්න පැය දෙක තුන මේ මොනවාක්වත් නැති තත්ත්වේ ඉන්නවනම් කාය සංකාර පටිච්ච සංකාර මනෝ සංකාර කියන නැති කෙලස් නැති තැනක් මේ. කිචෝදනේ බණින්න ඕන. දැන්නොත් ආය කබලෙන් ලිපට තමයි වැටෙන්නේ. ඒ නිසා මේකත් ලොකු දෙයක්. මේ සංසාරේ සාගරේ අපිට දුවේනක් ලැබිලා තියෙනවා. තෙත බැන තෙත නැති තැනක් ලැබිලා තියෙනවා. අපි ඊට පස්සේ ඊගානවා කොයි පැත්තටද බණින්න ඕන කියලා අහන්නේ ආය මොහොතට බණින්න හදන්නේ. මේක නිවන නෙවෙයි ඒක ඇත්ත. නමුත් මේකේ තහවුරු වෙන්නේ නැතුව මේකේ ස්ථාවර වෙන්නේ නැතුව ඊගාතන්ට යන්න බෑ. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ මාතේ උත්තරේ තියුණා එක්ක නින්දට වැටෙන්න පුළුවන් නැත්නම් සැක උපදවන්න පුළුවන් ওই දෙකම වාස. නින්දට වැටෙන්නේ නැතුව සැක උපදවන්න නැතුව මේකම තැම්පත් වෙනවයි කියන එක තමයි තල තුනක්ම කියන්නේ. ඒක අපි හැම ධර්ම සාකච්ඡාවේදී වගේ මේ ප්‍රශ්නේ මොනම ක්‍රමයකට හරි මතුවෙනවා. හැම වෙලාවෙම උත්තර දීලා තියෙනවා. ඒ නමුත් නැවත අහන්න ලැජ්ජ වෙන්නත් එපා. මොකද ඒ තරම සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද තේරුම් ගත්ත දවසේ තේරෙයි අපි මේක කල් කරලා තියෙන්නේ අවුස්සන එක තමයි. තැම්පත් වෙන එක දාන අනේ නෑ දැන් ඊට අනිත් පැත්තට යනවා. සම්පත් වෙනකොට අනේ හොඳයි සාදු කියලා සම්පත් වෙන්නම දීපුවාම භාවනා විසින් වැලෑන හැටියට මැස්ස වැලෑන පැත්තට මැස්ස ගන්නවා වගේ භාවනා ගෙනියන්න පටන් ගන්නවා. ඉන් පසු කියලා අහන්නේ මොකද්ද කරන්න හදන්නේ? පිළිවෙත් කරන්න ඕනේ අවුල් කරන එක විතරයි. අපි ආපස්සට යා කායගත සති භාවනා විදර්ශනා ප්‍රගුණ කිරීමේදී ශරීරයේ කෙස්ලොම් නියකියා දෙයක් නැති හිස්යක් හෝ තේරුම් ගියා. මුවා කාන්තාරේ වතුපස්සේ මෙලුවක් දුන්න දිවිලක් වගේ තේරුම් නැති කැමැති දෙවිල්ලක් නේද සංසාරේ මම කියලා දෝල තියෙන්නේ හැංගිය ගියා එම අවස්ථාවෙන් පසු කිසිම සංඥාවක් බාහනදී ඇති නොවේ ඒ தත්ත බාහනදී ජීවනක් බව හැංගේ ගරු ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කියන බුලවාන් තරම් සංඥා ටිකක් කඩෙන් හරි ගෙනල්ලා මේකට දාගන්න ඕන එකයි කියන්නේ මේ මාතුසෝ කරන ඒ අහලක් තියෙන පුද්ගලිකව හම්බෙලා කතා කරන දෙයක් ඉල්ලනවා ඉද තියෙනවා කියලා මම හරි කැමතියි මොනවා හරි මේ සුද්ධ කර කරගත්ත එකට ආය මොනවද දාගන්න එකයි තියෙන්නේ. කාට හරි මේ පුද්ගලිකව වෙනවනම් ඒ නිසන්වනේ සාමාන්‍ය මම වෙලාව දීලා තියෙන 12 ඉඳලා එකමාර දක්වා මම ඉන්න අද ඉති ගියා නම් හම්බ වෙන්නේ නැහැ. නැත්නම් ඕනම දවසක ආවොත් ඉඳ තියෙනවා. ඒ නිසා මේ තේරුම් අරගෙන තියෙනවා හරි. ඉතින් මේ தත්තේ නැවත නැවත හුරු කරගන්න. මේක Tamange මේ හැබෑ නිවහන බවත් මේ දැන් ඉන්නේ හති වැටලා දුවන තැනක බවක් දැනගෙන අර හිතට කරුණාවක් තියෙනවනම් Tamanda කරුණාවක් කරුණාවක් තියෙනවා නම් කායට කරුණාවක් තියෙනවා නම් මෙන්න මේ ස්පාසු තැන පුළුවන් තරම් හුරු කරන්න. ඒක හිත මේ ඒකට සීසන් කරන්න ඕනේ පදම් කරන්න ඕනේ ශාදනාට මෙතෙන් යන්නේයි තියෙන්නේ යන්න නම් හැමදාම ඒක වෙලාවට වාඩි වෙන්න වෙයි ඒක ක්‍රමයට ජීවන රටාවක් කරන්න වෙයි එතකොට නැවතනාත් මෙතෙන් යනකොට තේරෙයි අපි අපි කෙරේ කරන මෛත්‍රී කරුණාවෙන් ශරීරයට කරන ලොකු උදව්වක් මාත් ඒක වෙනවා මේක භාවනා හොඳ ලක්ෂයක් මානසිකාර්යය හා විඥානය දෙකක්ද හැසරු රූපය හා චක්කු විඥාන ස්පර්ශ වීමෙන් පසු ඇතිවෙන වේදනා සංඥාව හේතු කර ගන්නා හේතු කොට ගන්නා සකස් කිරීම නිසා විඥානය ඇතිවේද මේ මානසිකාරයේද මේ පැහැදිලි කර දෙන්නේ දගයාපත්තු ඉලා සිටිමි මේක ඇත්තටම හරි අමාරුයි මේ වගේ වේගීය ක්‍රමයකට වචනකින් විතර ගන්න අමාරුයි ඇස රූපේ මේ පැත්තෙන් යන් අපි ඇස රූපේ හා එක චක්කු විඥානය ස්පර්ශ වීමෙන් ඇතිවන වේදනාව සංඥාව හේතු කොට හේතු කොට ගන්නා සකස් කිරීම නිසා විඥානය ඇති වේද එහෙම මේ විඥානය ඉස්සරහින් පස්සෙන් දෙකෙම තියෙන නිසා හරි අමාරුයි ඒක පින්ලා දෙන්න අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන කියලා කිව්වට සංස්කාර කියලා කියන්නේ විඥානයේ දරුවෝ විඥාණයෙන් ඇති වෙන හිතිවිලි tie හිතිවිලිද ඉස්සලයින් දෙන්නේ හිතද ඉස්සරද දෙන්නේ කියන එක ඒ ඒ චිත්ත වීදියේ හැටියට ඒ ඒ සංසිද්ධි හැටියට විස්තර කරනවා මිසක් කිකිලිද ඉස්සර උනේ පිටරද ඉස්සර උනේ කියලා කියන්න වටන් අරගත්තොත් ඉවර කරන්න බෑ. එහෙම අපි දන්න අධ්‍යාපන ක්‍රමයට මේක පෙන්වන්න බැරි නිසා අපිට දහස් පැත්තකින් මේ එකම සංසිද්ධිය විවිධ කෝණ වලින් දකිනකොට අපිට පේනවා පංචද්වාරා පංචද්වාර චිත්ත වීදි දුවන වෙලාවේදී ස්පර්ශයේ මුල් කරගෙන වේදනා සංඥා මානසිකාර පහළ වෙනවා. ඒක මනෝ ඊට පස්සේ මනෝවිඥාන දුවනකොට වේදනාව මුල් කරගෙන චේතනා පස්ස මානසිකාර පහළ වෙනවා. එකම චිත්තක්ෂණේ ඉස්සල එක මනෝද්ව පංචද්වාරයේ චේත් එක්කම දුවන හිත මනෝද්වාරකේ හිත. මනෝද්වාරකේ හිතේදී ඉස්සල එකේ ගත්ත වේදනාව අනුව දුවනවා ස්පර්ශයේ පිටිපස්සෝ පැත්තකටලා ඉන්නවා. ඒතර ස්පර්ශයට හම් වෙන්නේ නොදෙව නොදෙවෙනි තැන. පළවෙනි තැන නෙවෙයි. පළවෙනි සැරේදී නම් ස්පර්ශයට මුල් තැන හම් වෙලිති ඔය දෙක මේ චිත්තක්ෂණ දෙකක වෙනසක් නිසා චිත්ත දෙක වෙනසක් නිසා අමාරුයි මූල ධර්ම වශයෙන් කියලා දුන්නට අත්දකින්න අමාරුයි. ඒක කියන්නේ අපි මේ මේ රයිගමේ ගම්පලයාගේ සෙල්ලම තමයි ඉතින් කියන්නේ. ඒ රයිගමේ ගම්පලයා දෙන්න දවස් 30ේම ගහ ගන්නවා. දවසේ තිස්සේම උඹ නොදකින් කියලා බැන ගන්නව රණ්ඩු කර කරලු ඉන්නේ. බෑ රැයට දෙන්න මේක තුල හොරකම් කරනවා. ඉතින් රට්ටු කවදාකවත් හිතන්නේ නැතුළු මේ දෙන්න එක තුල එකක් කරයි කියලා. හැබැයි කොහෙන්වත් හොර අල්ලන්නත් බෑ. දවසේ තිස්සේම දෙන්නට දෙන්න රණ්ඩු කර ගන්නවා බැන ගන්නවා ගහ ගන්නවා ඒකමයි ගිය ගිය තැන දකින්නට ගහන්න හදනවා. ඉතින් මිනිස්සු හරි බයෙන් ඉන්නවනේ වේදනාව එක තුල රණ්ඩු කරයි කියලා. රැයට දෙන්න එක තුල හොරකම් කරනවා. ඒ වගේ හිතයි හිත හිතවිලි ඔක්කොම එක එකනාගේ තත්ත්ව ගන්න රණ්ඩු කර කර හිටියට මොකද මේ හේතම එකතු වෙලා තමයි කැටි ගහන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කොහොම මතුවෙන මතුවෙන විදියට කටික සම්පස්සේ ඉස්සර කරගෙන එන අවස්ථාව, අධිවචන සම්පස්සේ ඉස්සර කරගෙන එන අවස්ථාව, ස්පර්ශය ඉස්සර කරගෙන එන අවස්ථාව, වේදනා ස්පර්ශ කර මුල් කරගෙන එන අවස්ථා එක එක වෙලාවකට පහළ කරනවා. ඒක කියනවා නම් මේ මේ නළුව 32 දෙනෙක් 50 දෙනෙක් ඉන්නවා චෛතසික හැම චිත්තක්ෂණයකම වගේ ওই 50 දෙනාගේ සෑහෙන කොටසක් වැඩෙනවා. හැබැයි ප්‍රධාන චරිත රංගපාන්නේ එක එකනවා. මේ වේදිකාවේ ඔක්කොම ටික ඉන්නවා. එක එක ජවනිකාවල හැටි හැටිද. ඉතින් අපි ප්‍රධාන එකන විතරක් බලාගෙන යන ගමන තමයි අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියලා කියන්නේ. ඒකට කියනවා අධිපති ක්‍රමය කියලා ප්‍රධාන එකන මාර්ගයෙන් චිත්තපටි විස්තර කරනවා. නමුත් අනිගොල්ල නැතුව නෙවෙයි. ඒ නිසා අපිට මෙහෙම එකක් කියමු. ප්‍රශ්නෙට පොදු පොදුවේ උත්තරයක් මේකෙන් අහන්නේ මේ හේතුව නිසා මේ ඵලය ලැබීමේ ඍජු එකට එක සම්බන්ධය අහනවා බුද්ධ දේශනාවේ තියෙනවා කවදාකවත් එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ එක හේතුවක් නිසා ඵල රාශියක් පහළ වෙන්නේත් නැහැ හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ වෙන්නේත් නැහැ හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වෙනවා නම් අපිට මේක මේ කිස්ගස් වගේ පැතිලා තියෙන එක මේකේ තියෙන සමීකරණය වැඩ ගන්න හැටි මේම මේ හිත විසින්ම දෙන ලණුවක් ප්‍රශ්නාවක් නෙමෙයි හිතවිලි කියලා කියන්නේ ඒකෙන් කොහොමද හිත අල්ලන්නේ මේ හිත අහන ප්‍රශ්නයක් මේ තියෙන්නේ පුරාගැම්මෙන් පේන අහන වගේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ හිත ඉතින් හිතනවා මේ හිතෙන් ගැලවෙන්න අහන්නේ කියලා නමුත් මේ හිතම දීපු ලනුවක් තමයි තියෙන්නේ නිසා මේ උත්තරේ හම්බුණත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඒ නිසා අපිට හිතන්න වෙනවා මේක එක තර්ක ක්‍රමයකින් එක දවසක් දැක්කගෙන කරන්න බෑ හිත මේ කරන වැඩවලට නිසින්ද කරන්න අරලා පැත්තකින්ලා ඔත්තු බලන්න පුළුවන් තරම් ඔත්තු බලනකොට අහුවේ මෙයා මොන තරම් විශ්මාරු කෙලක් කරනවද මොන තරම් මේ අවස්ථාව හැටියට දේවල් කරනවද කියලා අල්ලන්න පුළුවන් වෙයි ඒකෙන් තමයි හිතන්න පුළුවන් වෙන්නේ සරුවචනාංශයේ සරුවඤ්ඤා ඥානයේ ගැඹුර ඒ වගේම අපි අහුවෙලා තියෙන අහුවිල්ල තේරෙන්නේ කියලා ගැටේ ලියන්න තියෙන අමාරුකම ඒ නිසා වෙහෙස නොබලා දිගටෝම හිත පෙන්නන සෑම ජවනිකාවක්ම හැම දෙයක්ම ඊටාම සමසාදර භාවයකින් සමබර භාවයකින් දිගට හොඳට බලන ඉන්නොන මේක හොඳයි මේක නරකයි කියන්නේ. මේක දැක්කා දිනුවක් මේක දැක්කා වැරදුමයි කියන්නේ යන්න එපා. හැම දෙයක් දිහාම සමරසයෙන් යුක්තව බලන ඉන්න කෙනාට විතරක් විඥානයේ දෙන ලනුව කන් නැතුව ඒක කුමාර කටුමුදු ස්වාමීන් වහන්සේ දැන් මේවයි. නේ මම හිතන එක සරුවඥ දේශනාවේ තියෙන්නේ මාළුකාරය හැම දානකොට බිලිය කන් නැතුව හැම විතරක් කන්න ඉගෙන ගන්නවා. ගෙඩිය පිටින් මේවත් බිලියත් එක්කනේ ගිල්ලන්නේ. එතකොට මා මාළුවා මෙයාට අහුවෙනවා. ඇත්තෙන් ගිහිල්ලා හැම විතරක් කණ්ඩි කරගන්නවා. යෝගාවචරය කරන්නේ ඒකයි. ඒකට මාරු ගස්නොට බිලි විතර උඩට යන්නේ මේ ඇමටික කාලා. එචා මාර්යා දෙන හැම ලණුවකම මේ මේ මේ ප්‍රශ්න අහනවා කියලා කියන්නේ හිත විශ්ින් කරන වැමැරිල්ලක්. මේව විසඳලා කරන්න බෑ. නමුත් මේකෙන් මොකද්ද පොඩි තේරුමක් අපිට තියෙනවා. අනේ විදිහට නැවත නැවතත් නැවත නැවතත් භාවනා කරනකොට හිතන වෙලාවක කතා කරන වෙලාවේදී ගන්න පුළුවන් තරම් සාරය අරගන්නවා. හැබැයි මේ ප්‍රශ්න විසඳිල්ලෙන් විතරක් මේක ඉවර කරන්න බෑ. වේගීය ක්‍රමයට මේක අල්ලන්නත් බෑ පුළු පුළුවන් විදිහට විසඳගෙන යන්නයි තියෙන්නේ. ඒ නිසා මේ විඥානය පිළිබඳ අහන ප්‍රශ්න ඔක්කොම හොරාගේ අම්මෙන් පේන අහන ප්‍රශ්න තමයි තියෙන්නේ. උත්තර දෙන්නේ හොරාගේ අම්මම තමයි. නිසා පුතා බේරලා තමයි පේන්නේ කියන්නේ. ඒ නිසා මේක මේ ඒ බගෑපත් වෙලා ඉලිලා තියෙන නමුත් මටත් බගෑ වෙලා කියන්න වෙනවා මේක නම් බෑ කියලා. සෝවන් වූ පුද්ගලයේ ත්‍රිවණ උත්පත්ති ලැබුව විට ඒ தත්ත්වයේ ඉන්නා බව කෝට වැටේද මම එක දවසක මතක් කරා මේක තේනවද නැද්ද මේ කියන එක මරි ඉන්න පුළුවන්කම තියෙනවා මොකද හේතු අර සත්තක් අත්තු පරම කියන සෝවන් භාවයේදී ආත්ම හතක් තව ලැබෙන්නේද කියනවා නමුත් ඒ පුද්ගලයා ඒ වෙනකොට Taman ජාත සෝතාපන්න කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ බව දන්නවද නැද්ද කියන එක ආම නෑ මේ ඒක පිළිබඳව ත්‍රිපිටකයේ කිසිම කිසිම තැනක ලියවිලා නැහැ, අහුවෙලා නැහැ. මොකද මේ දිව්‍ය ලෝකේ ගියත් ඒ දිව්‍ය ලෝකේ ගියාට පස්සේ ආවර්ජනය කරලා බලනවලු මං දිව්‍ය ලෝකයන්ට මොන පින කෙරුවද කියලා. උපදිච්ච ගමන් මොකද දිව්‍ය ලෝකෙට ගියාම දිබ්බ චක්කු දිබ්බ සෝත කියන එක ඉබේම ලැබෙනවනේ. ඒකකොට ආවර්ජනය කරලා බලනවල මම මේ මේ පින කරපු නිසා මම මේ ආත්මයට ආවයි කියලා කියනවා. නමුත් මේ සෝවාන් වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකෙට ගියා හෝ මනුස්ස ලෝකෙ ඉපදුච්ච කතාවක් උනාට පස්සේ ඒ පුද්ගලයා දන්නවද නැද්ද කියන එකට දැනට අපි ළඟ තියෙන තොරතුරු වල නැහැ. හැබැයි මේකට මේ නැත කාලේ මේ ප්‍රශ්නෙට මැදි වෙච්චි ස්වාමීන් වහන්සේනමක් විදිහට කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට වතුරුගම චේදී පිළිවෙන්නේ නායක ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් තමයි ඔය සංසාර මන්දිර පොත මිනි මෙන්ෂන් පොත සිංහලට දැම්මේ. දාන පාළියට අටුව අවීලා තිනවා. ගාඩ් වැඩ කරලා තිනවා. හරි හරීම විප්ලවකාරී ස්වාමීන් කේ ස්වාමීන් කියනවා පුතේ මම උපතින්ම සෝවාන් වෙලා ඉඳලා තියෙනවා කියලා. ඒක මට ගොඩක් සැක හිතුණා. නමුත් මට ඒක මේ සහතික කරගන්න ලැබුණේ නෑ. නමුත් ඒ ස්වාමීන් වහන්සේට තවත් එවැනිම සෝවාන් වෙච්ච කෙනෙක් දකින්න හම්බුණාට පස්සේ දෙන්න සාකච්ඡා කරාට පස්සේ දෙන්නම එකඟතාවයකටපත් උනායි කියලා තියෙනවා. අපි උපතින්ම සෝවාන් වෙලා ඉඳ ඇති කියලා. පස්සේ ඒක ඒ ස්වාමීන් වහන්සේ හෙලි කර කරනවා මේකේ හෙලි කිරීම බොහෝ දෙනෙකුගේ නිවනට උදව්වක් වෙයි කියලා. ඒකට සාමාන්‍ය ආය විරුද්ධව ප්‍රකාශ කරනවා Taman එහෙම තත්යකටපත් වෙලා කියාපෑම විශේෂම භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේකේ තියෙනවා සමබර කලියුතු පැති. මොකද ඒ සඳහන් ගොඩක් පෙන්ලා දීලා තියෙනවා ඒකේ ඒ කාලේ බුද්ධ කාලේ අන්‍ය බහ ප්‍රකාශ කිරීම මාර්ගයෙන් අනිකායට ධෛර්යය ඇති කරලා තියෙනවා. ඒ නිසා ඒක යට ගැසීමක් නෙවෙයි කියලා නමුත් ඒ ටික පවතින තාම තීරණයකටපත් වෙච්ච නැති වාදයක තියෙන්නේ මම අපේ ලොකු සාමිචින්න කාලේ මම ඇහුවා එහෙම ස්වාමීන් වහන්සේගේ දැනුමට හෝ අත්දැකීමට දන්නවද කියලා කවුරු හරි ජාතසෝතාපන්න මම කියවලත් නැහැ කිව්වා දන්නේත් නැහැ කියලා මම අර පරිවර්තනය කරපු තපියකන් සාඩුගේ පොතේ ඒ ස්වාමීන් වහන්සේ ඒ සංජීම ක්ලේම් කරන්නේ මම යන කාලෙම අවුරුදු 96ක් විතර වයසයි හොඳ මේ උගත් හාමුදුරුවෝ භාවනාට ඉතර ගිහිල්ලා නැහැ. ඒ ශාන්තික පොතේ කියලා තියෙනවා ඒ බුරුම රටේ මාළු කඩවල් වල බෞද්ධුමයි කරන්නේ පණ තියෙන මාළු විකුණන්නේ. මේ මාළු හරි සරයි මගුරද මොකද්ද කියලා මැරෙන්නේ නැහැ. මාළු කඩේ ඉන්නකොටම නලිය නලිය තමයි ඉන්නේ. ඉතින් අම්මා තාත්තා සල්ලි දෙනවලු දරුවට ගිහිල්ලා මාළු ගෙන්නේ කියලා. ඉතින් සමහර දරුවෝ මේ මැරිච්ච මාළුවා ගන්න යන්න බැකිලෙනවලු. එයාට බැරිලු ඒ වැඩේ කරන්න. ඉතින් ඒ නිසා ඒ කට්ටිය කියනවලු මේ වැඩේ මට කරන්නයි. ඉතින් ඒ සාහන සිගනවා මේ පොඩි දරුවෝ උපත්තිම සෝවාන්ද කියලා මට හිතෙනවා කියලා. අම්මලා තාත්තට සාමාන්‍ය දෙයක් කඩේට ගිහලා ඒ ගන්න ගන්න වෙලාවට ළඟ තියා ඉන්නවා පරණ වෙච්ච ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් ඔලුවට ගහලා දෙන්නේ. කොළොක් බින්දලා දෙන්නේ. මාළුවාට එතකන් මැරෙනවට පණ පිටින් තමයි තියන්නේ. ඉතින් පොඩි දරුවෝ ඉන්නවා ඒ දරුවන්ගේ ගිහිල්ලා මාළුවෙක් ගන්න ඇඟ පැකිලෙනවලු කරන්න බැරිලු. ඉතින් අර මේ මම මතකයි ගල්දුව පණ්ඩිත සාන්නාසිගේ මේ එක තැනකදී තිබුණා ඒ තාත්තා මාළු බානවා. ඉතින් හැම තැනම ගඟ දිගේ බිලි කොක්කු තියලා තියනවලු වරින් වර ගිහිල්ලා බලනවලු කොයි එකටද මිල්ලා ඉන්නේ කියලා ගොඩ ගන්නවා. ඉතින් හැමතැනම බිඩි බාලා තියෙන්නේ. ඉතින් ඒ දරුවාට පස්සේ දුන්නලු මේක ගෙදර ගිහලා දීපන් කියලා. එතකොට වැලේ මාළුව 500 දරුවෝ ඒක අරගෙන යනකොට ඌට ගෙනියන්න බැහැ. මේ ළඟ තියෙන වතුර වේලකට විසිකලා දාලා ගෙදර ගියා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා තාත්තා හොඳටම ගහලා තියෙනවා මේ දවසේ තිතා හම්බ කරපු මාළු ටික මේ ආකාර ආයේ වතුරට දාලා තියෙනවා. ඉතින් කියනවා ඒ මේ මේ මාමිනියගෙන පිනාලු ඌ පිනා උනට පින තියෙන දරුවට විතරයි කියලා අර පණ තියෙන මාළු ගෙනියන්න බැරිලු යාට. ගෙනිනකොට මොකද හිතෙනවා. ඉතින් ඒ වගේ චරිත නම් මම දැකලා තියෙනවා. එහෙම නැතුව අර යාත සෝතාපන්න කරන්න එක කරන්න මැරිච්ච අර මම මොකක් වෙලාද කියන දේ මේක කරලා බලමු කියන එක තමයි කියන්නේ. පොඩ්ඩක් සෝවාන් වෙලා බලමු. එතකොට ওই ප්‍රශ්නේ ඉනේකුත් නෑ මං හිතන්නේ. ඉන් මෙපිට තමයි ඔය ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ සසර භාවනා පුරුදු කරලා දායට පමණක්මද බුද්ධ කාර්යයේ නිවන ලැබෙන්නේ සුනිත සෝපාකවණිය එසේ ප්‍රඥාව දිනු කරන දායද කරුණාකර මේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න මැනවි. නිවන ලැබෙනවා නම් බුද්ධ කාලේ විතරමනේ. ඒ කියන්නේ පිට වෙලාවක් හම් වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක නිවනක් ඇත්තේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේක සසර භාවනා කරලා දායට පමණම තමයි. මොකද මේක නැතුව මේ මේ ජීවිතේ එතනින් පටන් අරගෙන මේ ජීවිතේම සම්පූර්ණ කරනවා කියන එකට අපිට සාක්ෂි නැහැ. අපි දන්නවා පැහැදිලිවම දිගට දිගට කරගෙන යන එක. නමුත් අපි මේ වෙනකොට කොච්චරක් කරලා තියෙනවද කියලා දන්නේ නැතිකම තමයි අපිට තියෙන ප්‍රශ්න. අපේ account balance එක bank statement එකේ එවන්නේ නැහැ සාමාන්‍යයෙන් මාසෙන් මාසෙ දෙවුවට අපේ එකේ නැහැ. ඒක නිසා ඒක වෙලා තියෙනවද නැද්ද කියලා බලනවත් හොඳ වෙලේ තමයි භාවනා කරලා බලන්නේ. භාවනා කරන බලනකොට යා වෙනවා යා දෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් සෑහෙන පොඩක් කරන්න පුළුවන්. ඒක නිසා නිකන් කියන්න තියෙන්නේ භාවනාවට වාඩි වෙලා මේ කයට හිත යොදාගෙන ඉන්නකොට ආනාපානේ වැටුණා නම් ඒක නිකන් හිතා ගන්න ඕන රටක් රාජ්‍යයක් තියාගත්තා වගේ දෙයක් කියලා. ඒක මේ ශක්විත රජකමකට වැඩිය වටිනවා. මගේ තියෙන පෞරුෂත්වය කියන්නේ සීලය කියලා කියන්නේ අදිස්ථාන ශක්තිය කියන්නේ සමාධිය කියන්නේ සීය සතිය කියන්නේ සීය සමාධිය කියන්නේ සේරම ওই ආනාපානේ. ඒකේ ඉන්න පුළුවන් නම් කියන්න පුළුවන් පාරමිතා තියෙනවා. උස්මේ තියන්න බැරි නම් ඔන්න කියකි මොකක් හරි ගන්න අරමුණේ තියන්න බැරි නැත්නම් ගියේ ඇවිලි මෙයාට ඉතින් ඒ කියන්නේ පිළියම් කටයුතු දෙයක් නෙවෙයි තියෙන බරපතල දෙයක් තියෙන්නේ. ඉතින් හොඳම වැඩේ තමයි යොදලා හිත යොදලා බලන්න ඕනේ අදට වැඩිය හෙට හෙට වැඩිය අමිල ටික ටික ටික ටික ආනාපානෙ කිට්ටු කරනවා නැත්නම් වැඩිලා ඉන්න පුළුවන් නම් වේසක් නැතුව එහෙනම් කියන්න පුළුවන් මේ පොඩි පිනකින් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක විශාල ගෙනෙන් ලද ගැම්මකින් ගෙනෙන් ලද මේ පරිචයකින් තමයි එහෙම සිද්ධ වෙන්නේ. නමුත් එහෙම කෙනෙකුට උනත් පටන් ගන්න කරනකොට කවදාකවත් කරගු නැති කෙනෙක් විදියට Taman පිළිබඳව අව탁සීරුවක් එනවා. මොකද මේ ආගන්තුක උපක්ලේශය ඇවිල්ලා වැවුනට පස්සේ කොච්චර වටිනා රත්තරන් භාණ්ඩේ වුණත් ඒක මලකට ගවාට ගහනවා. හොයන්න බෑ. නමුත් පොඩ්ඩක් හූර්ලා බලපු ගමන් මුළු එකම මැද්දේ නැතත් තේරෙනවා මේක රත්තරන් බව. අන්න වගේ භාවනා කරනකොට වෙන්නේ එක තැනකින් හිරිලා Tamanගේ මේ ඇතුලේ තියෙන මලකට කාචල් තුනන මේක ඇතුලේ දඹ රත්තරන් තියෙන කියලා දැනගත්තොත් ඊට පස්සේ ආයේ ලොකු මේ ධෛර්යයක් ගැම්මක් ක්‍රමවේදෙ ඉන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මේ වගේ වෙලාවල කියනවා හැම වෙලාවෙම හැකි සංඥාවෙම බලන්න. පුළුවන් කරනවා. හැකි කියන සංඥාවෙන්. ඒ නිසා මේ භාවනා කරපු කට්ටියගේ ಗುಣ විස්තර කරනකොට ਸਰවඥාන්ස පෙන්වන්නේ මේ සක්කෝ කියන ගුණය. කර්මීය මත කුසලේනේ යන්තං සන්තම් පදං අපි ලැබෙච්ච. යම් කිසි කෙනෙක්ට සාන්තපදේ අභිසමනය කිරීමට අවශ්‍යතාවය තියෙනවා නම් එයාගේ දිනවල පළවෙනි ගුණය ඔව් මට බාහිර තියෙනවා මම කරනවා කියන හැංගිය. එහෙම නැහැ කියන කෙනාට පාරමිතා තිබුණත් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අර මේ සාමාන්‍ය මගේ වචනෙන් කියනවා ජීවිතේ මල් විහිං පල්. ඉතින් ඒකට පිනට පව දෙන්න බෑ. පන්කට දෙන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. එහෙම හිතන කෙනාට කොච්චර කිරුවක්වත් කියන්නේ බෑ කියලා. මෙන්න මොකද කරන්නේ? ඒකෝට ඒ දන්නෝනේ අනේ අපිත් මෙහෙම බෑ කියක කොච්චර කාලයක් සංසාරේ ඉඳන්ද. දැන් මේ කෙනෙකුට හේතු ගණන මෙච්චර අමාරු නම් මේක මේ උත්සාහ කරලා බලන්නක නව පවක් නෙමෙයි. මේ උත්සාහය හොඳයි කිය. නමුත් එතකොට තේරෙනවා අපි කොච්චර මේ වගේ ඒ කියන්නේ ඉතින් භයානකම මේක මේ කියන්නේ අන්තිමට අපේ ඔය සර්වඥාන්සේ කාශ්‍යප පුත්‍ර ජානවාංශේ කාලෙදී ජෝතිපාල මානවකෝ ඉපදිලා තියෙනවා. ඉතින් ඒ ජෝතිපාල මානවකේ යාළුවෙක් තමයි කිට්ටුවන්ගේ තමයි ඔය කටිකාර බ්‍රාහ්මණ බ්‍රහ්ම බ්‍රාහ්මණය. කටිකාර කියන්නේ මලංකාරය කියන එක. ඉතින් එයා තමයි සර්වඥාන්සික ප්‍රධාන උපස්ථායකයා. ඉතින් කටිකාරයි ජෝතිපාලයි යාළුවෝ. ඉතින් ජෝතිපාල යනවා දවසක් ටික අර දකින්න ගියarpස්සේ කියනවා උඹ දන්නේ නැහනේ බුදුහන්සෝ පහල අනේ උඹ අහුවෙලා ඔය බුදු මහණේකට අහුවෙලා කී දෙනෙක් කනවද ඔහමලනු අපි නම් කන්නේ නැහැ කියලා ජෝතිපාල සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒසකොට කටිකාට කල්පනා වෙනවා අනේ මේ වංශය වෙන්ද මෛත්‍රික හදා බෙදා ගන්න මෙච්චර මේ වටිනා ආර්ය සත්‍ය පිළිගන්නේ නැහැ. ඊට පස්සේ කරන දේ කියනවා දෙවෙනි සැරේ හොඳට තේ එකක් බීලා හරි මේ කියලා කියනවා මම මේ විහිළුවකට නෙමෙයි කිව්වේ. මම පැහැදිලිවම යෙදලා ඒ කටයුතු කරනවා. සරුවච්චන් දේශිස් මහ පුරුෂ ලක්ෂණ සහිත සහිතයි 80ක් ව්‍යංජන සහිතයි සරුවනාගය කියනවා උඹට දැන් සැරයක් කිව්වා මුන්නේ අහුවෙලා තියෙන්නේ මුඩු මහනෙකට අහුවෙලා වැරදිලයි කියලා එතකොට අරයට තව සංවේගය පහළ වෙනවා මේ මේ යාළුවට මේ දෙන්න තෑග්ග පිළිගන්නේ ඊට පස්සේ කියන ඒක කමන්නයි කියලා නාන්න යනවා නාන්න ගිහිල්ලා නාන ගමන් කල්පනා කරනවා මෙයාගේ කල්පනාව තියෙන මේ යාළුවට මේ පණිවිඩ දී ගන්න බැරි නම් යුතුයකම ඉෂ්ට වෙන්නේ නැහැ කල්පනා කරලා ආයෙසලා හිතනවා මෙයාට කියලා අඬ ගන්න යන්න ඕනේ කියලා කල්පනා හිනා බෑ මොනෝකක් කරන්න හම්බ වෙන්නේ ගිය ගාම මුඩු කොණ්ඩෙන් අල්ල ගන්නවා කොණ්ඩේ දිගයි මෙයාගේ කොණ්ඩ මිට අල්ලන හොල්ලන්න බැරි වෙන්නේ අල්ලගෙන වරේ යන්නේ කියලා ඒ ජෝතිබාල කල්පනා කරන මේ මිනිසයා මේ ඉඳපු ගමන් එකපාරට මගේ අකට කඩාන පෙරලා කරන්නේ මොකටද කියලා කොහොද යන්නේ නෑ නෑ මගේ ਸਰවඥාංශ බලන්න යන්න ඕනේ ඉතින් මෙයා හිතනවා මං දැන් දෙසර ප්‍රතික්ෂේප කර බව හැබැයි නමුත් මේ මිනිසා මෙච්චර මේ හතුරෙක් කල්ලෝගේ මා වැල්ලුවේ ඔන්න ඕන එකක් වෙච්චවයි කියලා කිල්ලල සරුවචනාංශයේ ඉතින්දී අතල්ලා කියනවා මේ වගේ හොඳම යාළුවෙක්. එතකොට කාශ්‍යප සරුවචනාංශේ බණක් කියනවා. ජෝතිපාල කියනවා මං ආයෙ ගෙදර යන්න මං පැවිදි වෙනවා. වටිකාරය ආපහු ගෙදර යනවා. ඒ අනාගාමී වෙලා ඉන්නවා. වටිකාර බ්‍රාහ්මණය අනාගාමී බුදුහානක ප්‍රධාන උපස්ථාය. එයා ගෙදර ජෝතිපාල යන්නේ එතනම පැවිදි වෙනවා. ඉතින් ඒ ඒ වෙනස එතකොට පාරමිතා පිළිලා දසපාරමි ඔක්කොමත් ඉවරයි. මේ ඊගාවට බුදු වෙන්න මේ කවුද මේ දීපංකර පාදපුලේ පාරමිතා ලැබලා පාරමිතා ඉවර කරලා ඉතින් රණ්ඩු කරන හැටි බලන්න මේ ලාභයකට සත්කාරයකට මොකේද මේ යාළුවා කියනවා මේ බුදුහාමුදුරුවෝ මට දැක්කයි කියලා බලෙන් යන්නේ කියලා වෙනස් අපි ඉන්නේ කොච්චර අන්ධකාර දැනකද අපි ඉන්නේ කොච්චර අනතුරුදායක තැනකද කියලා දැනුණත් අපි සමහර ගුරු දැවුවා අම්බ ඕ ගුරුයක් කියන්නේ කාලා තියෙන ඕ වැරදිලා තියෙන කියලා අපි පැහැදිලිවම කියනවා ඉතින් අපි දැන් මේ මට මතුවෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ උඟ දෙනෙක් මෛත්‍රී බුදුහාමර දකින්න බලාපොරොත්තු වෙනවා. මොකෙන්ද අල්ලන්නේ? අයිඩෙන්ටි කාඩ් එකෙන්ද, ගඳෙන්ද, දිගෙන්ද, පළලෙන්ද මොකෙන්ද අල්ලන්නේ? බුදු ගුණ ටික දැකලා තිබුණ නැත්නම් කොහොමද දන්නේ මේ බුදුහාමරු කියලා? කොහොමලා ජයනවා අර 80ක් කියන්නේ මාත්මේ චේතුමාලා ප්‍රභාසයිතු බුදුහාමර යනකොට පෙනෙයි කියලා. ඒක වෙන්න බෑනේ. අර ගඳ කියේ ගිහිල්ලා බලනකොට වෙනවා ආදි 18ක විතර ආදි 12 10ක විතර කාමරයක නිදාගෙන තියෙන ඔච්චර 84000ක් දිග වෙන්න බෑනේ. තාම පේන්නේ තියෙන. ඒ නාමරු ගියාමත් පේනවා මේ මේ චේතනාරාමෙ මෙන්න සරුවචාන්සේ වැඩිපුර ගඳ කීරිය. ඌ ඉතින් සාමාන්‍ය අපේ සයිස් එක තමයි. වෙන්න බෑ. එකම දේ කරන්න දෙන තමන් තුළ බුදුගුණ පහළ වෙනකොට තේරෙනවා මේ යන්නේ නම් ප්‍රතිපත්තියක් දිගේ කියලා. ඒක නිසා ඒකට මේ පාරමිතා තියනවද නැද්ද කියලා බලන එකෙදී නෑ කියන පැත්තට හිත කියන්න යන්න එපා. තියනවා කියන හැකි සංඥාවෙන් ගන්න එක තමයි අපිට ගන්න තියෙන්නේ. එතකොට පුළුවන් නම් නිවන් ලබයි. එහෙම නැත්නම් අඩු වෙච්ච ආත්මජා පිරේ. ඉතින් කොයි එකකින් හරි අපිට ආභයක් සිද්ධ වෙන්නේ ඒ නිසා මේ ටික තමයි ඒක සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාදී හුස්ම නොදැනී සියලු දේ දැනීමක් පමණක් වන අවස්ථාව ඇති වේ. එද හුස්ම දැනීම පමණක් ලෙස බොහෝ වෙලා බලා සිටේ ඇති වෙන නැති වෙන ආයු බලා සිටේ ඒට බාහිර ශබ්ද ඇති විට ඇසීමක් පමණක් ලෙස මෙනෙහි කර. මේට ඇත්තේ දැනීම ගොඩක් ලෙස දැනේ. ඒත් එවිට පාදයේ ඇති වෙන වේදනාව දැනීම ලෙස නොව වේදනාව ලෙස බලවත් දැනෙන නිසා කය කෙරෙහි අරමුණ වෙනස් වේ. එවිට ඉරියව් වෙනස් කිරීමට ඕන. කියන ක්‍රමයට සිටේ. මේ අවස්ථාව පහදා දෙන්නේ ඉතින් මේකෙදි මේ කියන මට්ටමින් කියනවනම් දැන් Taman ඉන්නේ ආනාපාන බවත් හිතවිල්ලකට සද්දකට වැඩිය වේදනාවක් ආවම හොඳට ඒකෙන් Taman වැඩියෙන් කුලප් වෙන බවත් ඒ අනුව කකුල වෙනස් කරන බව දන්නවනම් මේක තමයි සතියේ හාස්කම කියලා කියන්නේ. Taman දන්නවා ඉක්කල යුත්තේ මේකයි. ඒ වෙනකොට දැන් නොදැරිය හැකි වේදනාවක් තියෙනවා. ඒ වේදනාව නිසා ඉරියව් වෙනස් කරයි කියන එක ඔක්කොම වේදනාවට කලිමුත් සතිය වේදනාව වෙනස් කර කරනකොට සතිය වේදනාව වෙනස් කරලා පස්සේ සතිය නම් මේක භාවනාවෙන් තොර නෑ තාම භාවනාවේ තමයි. මේක පිළිබඳව අලුතින් විස්තර කරන්න දෙයක් ඇත්තේ නෑ. මේ අවස්ථාව පහදා දෙන්න කියලා කියන්නේ වෙනදා මේ වගේ වේදනාවක් වෙනකොට වෙනස් කරන්න හිතලා බලලා කල්පනා කරලා නෙවෙයි ඒක පාරට අපි අරමුණු පැත්තක දාලා අනික් ගමනේ දන්නේ මේ වේදනාවක් ආවේ කකුලයි වෙනස් කරේ කියලා දැන් නෑ. දැන් ලොකු සංසය අපිට ඒකේ බාන පොත්වල දීලා තියෙන්නේ තමයි භාවනා කරනකොට හොඳට දන්නවා දැන් භාවනාව හොඳ දිශින් යන හැබැයි මේ කකුල වේදනාව උඹරයි. ඒක එතකොට තමන් දන්නවා මේ හිත දෙකකට නටන්නේ. එකක් ආනාපාන එකක් වේදනාව. වේදනාව සම මට්ටමට ඇවිල්ලා. දැන් එතකොට අපිට විනිශ්චයක් ඉල්ලනවා අපි. එතකොට අහන්න කියනවා හරි මං දැන් මේ කකුල පිළියම් කරලා දුන්නොත් ඔබ ආපහු ආනාපානට ඇවිල්ලා කීකරු වැඩ කරගෙන යනවද? එහෙම නැත්නම් තව තව දේවල් මගෙන් ඉල්ලනවා. ඒක හිතුණා නෑ අනේ මට වික්ක නිමිත්තක් එහාට මෙහාට කරලා දෙන්න මං එන්නම්කෝ ආනාපානෙන් යන්නේ කියලා ඔයා පුරුදු වෙනවා. අනේ පොරොන්දුවක් කරගෙන වල යෝගාවචරික විදිහට හිමීට කරන්න තියෙන වැඩේ හිමීට කරලා ඊට පස්සේ ආනාපාන දාන්න. දැම්මට අරයා කියපු තනම වෙලා ඉන්නේ. අර මං ඉන්නම් බෑක් හරි ඉන්නම් කියලා තමයි ඉස්සලා හිත පොරොන්දු නමුත් විනාඩි 10න් 15න් වගේ ආයෙ වේදනාවක්. ඒකෝට අපි දන්නවා අර කරපු එකට විනාඩියක් විතර ගත කරලා විනාඩි 15ක් හම්බෙලා තියෙනවා. බෑක් පොරොන්දුනට දීලා නැහැ ඒත් ලාභයි. අන්නේ විදිහට අන්තිමට කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා අර බිම හයිය පොළවේ ඇවිදින්න ඉගෙන ඉගෙනගත්ත ළමයා දුවන් ඉගෙන ගන්න වෙලාව වගේ. ඒක වැටෙනවා වැඩි වුණාට දැන් සමබර වෙනවා. ඊට පස්සේ කඩළු පණින් ටිකට ගන්න. ඊට පස්සේ උස පණින් ටිකන ගන්නවා වගේ වැඩ දෙක තුනක් කරන ගමන් ආනාපානය කරන්න හැකියාව එන්න පටන් ගන්නයි මේ ලෑස්ති. එතකොට අපිට තේරෙනවා අර ඉස්සල්ලාකෙදි කියනවා වගේ ශබ්ද ඇවිල්ලා ගියාට මේ ශබ්ද පිළිබඳ නඩු කියන්නේ නැත්තම් ශබ්ද පිළිබඳ හිත නරක කරගන්න නැත්නම් ඒ ශබ්දෙන් අපිට ඉන්න තියෙන හානිය අසද්දයක් ආවයි කියලා හිත නරක කරගත්තොත් තමයි තමයි ඒක අපිට සිද්ධියක් බවටපත් වෙන්නේ මතකෙට යන්නේ. ඒ නිසා දේවල් එහෙමම දේවල් වලට ඇඟිලි ගහන්න නැතුව එහෙම යnderින්න පුරුදු වෙනවා. වේදනාව සමහරුන්ට ඒක සැරයි, සමහරට හිතවිලි සැරයි, සමහරට ශබ්ද සැරයි. ඒ අපේ චරිත ලක්ෂණ වල හැටි. කොයි එකුණත් කමන්නේ ඒක මුලැමැදාග කියන තුන දකිනවනම් විස්තර සහිතව හොඳට නැවතිල්ලේ ඒක සතියේ විස්කමක්. සතියේ හාස්කමක් විදිහට කරගෙන යනකොට අන්තිමට තමයි අපිට පුළුවන් වෙන්නේ වැසිකිලි කැසිකිලකට සතුටුමත් වෙන්න යනකොට එනකොට සතුටුමත් වෙන්න ඉතින් රසවත් ආහාරයක් ගන්න වෙලාවදී සතුටුමත් වෙන්න පිළිණුච්ච ආහාරයක් කරගන්න දෙයක් නැතුව කාණ්ඩ වෙන වෙලාවක සතුටුමත් වෙන්න වගේ යගේ අර ටිකක් ප්‍රශ්න කර උත්තේජකත තත්ත්වවලට යන්න තමයි මේ ටික ටික ටික ටික ඒක නරක දෙයක් නෙවෙයි නිසා මේක මේ පළවෙනි පන්තියේ සමච්චය කරන දෙවෙනි පන්තියට යනවා දෙවෙනි පන්තියේ ගණන් පත්‍රයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පන්තියේ වැඩි අමාරුයි. ඒක අමාරු වුණාට පස්සේ තුන්වෙනි පන්තියට ගියම ඊට වැඩි අමාරු ප්‍රශ්න පත්‍රයක් හම්බෙනවා. මේක දිගින් දිගට දිගින් දිගට ඒ වගේ දුක පිළිබඳව ඉවසීමේ ශක්තිය වැඩි කරන වැඩි කරන යන්න පටන් ගන්නවා. කවුරු හරි කියනක් දෙන අවස්ථාවේදී ඇති වෙන අමෝහදී පහදා දෙන්නේ. කාටද කියන්න පුළුවන්ද? දානයක් දෙනවත් ආදී ඇති වෙන අමෝහි අපප්‍රන්ත ප්‍රශ්නේ ඉන්නේ ධම්මදේශයකට. කවුරුන් කියවෝ. එහෙනම් ප්‍රශ්නේ වැරදි කියනවා. දානයක් සිද්ධු දානයක් දීමේදී පහළ වෙන අමෝහි කියනවාම කියන එක කියන්නේ අමාරුයි කියලා හිතේ. දානයක් දෙන අවස්ථාවේදී ඇතිවෙන අමෝහ සිත් පහදා දෙන්න. ඔය කියන්නේ අමෝහ කියලා කියන්නේ මෝහේ නෑ. දානයක් දෙන අවස්ථාවේදී පහළ වෙන අමෝහි කියන්නේ රාග දෝෂ මෝහයක මූලික මේ මේවට කියන්නේ හේතුක සිත් කියලා. අර කෙලස් මුල් කියලා කියන මේවා හේතුක සිත් අමෝහිත අමෝහිත කියලා මේකෙන් ගන්න තියෙන්නේ දානේදී අපි මේ අනුන්ගේ සැපක් කැමති වෙනවා. නැත්නම් මේක Tamanda කෑවොත් කිසිම වැරද්දක් නැති වැරක්. Taman හම්බ කරගත් ධාර්මික වස්තුවක් Tamanට ගන්න පුළුවන් ඒ වෙනුවට අනුන්ගේ සැප කැමැති වීමක් තමයි පහළ වෙන්නේ. ඒක නිසා දාණය මේ කර්මේචා කර්මඵලයේ අදාහගෙන දෙනවා නම් ඒකට අපි දාණය කියලා කියන්නේ නැත්නම් නිකන් සමන දෙනවා කියලා කියන්නේ දානීය කර්මේශා කර්මඵලය අදාහගෙන දෙන්නේ කර්ම අදාහන දෙනවා කියලා කියන්නේ මම කෑවට වැඩිය කෑද දෙයට වැඩිය දුන් දේ සුවඳයි කියලා. ඒ දුන් දේට තියෙන එක තමයි අමෝසිත වෙන්නේ. එතකොට වැඩ කරන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇති වෙනකොට ඒ හා සමාන මිත්‍යා දෘෂ්ටියක් දුර වෙනවා. මේ මම කාලා මම ලොකු වෙලා මම තර වෙන්න ඕනෑ කියලා එක වෙනකොට අනිත් පැත්තට යන එක. ඉතින් ප්‍රධාන වශයෙන් දානදී සිදු වෙන්නේ අලෝභ චේතනාව. නමුත් අමෝහ චේතනාව පහල කරගන්න ඒ දක්ෂ කට්ටිය දක්ෂාය හැම වෙලාවෙදීම මේ දාන දෙය කියන්නේ මෙහෙමයි සාමාන්‍ය කියන්නේ දානයක් දෙනකොට මේ මේ දාන ජීව නිසා මට ලබන ආත්මෙ සිටු තනතුරු ලැබේවා රජ තනතුරු ලැබේවා අරවල් දේ ලැබේවා මේ දේ ලැබේවා කිව්වොත් ඒ දානේ දානේ නන්ද ලැබෙනවා හැබැයි නීච දානයක් කියලා කියනවා. දාන දෙන්නේ ද්‍රව්‍ය ලාභයක් බලාපොරොත්තු. එහෙම නැ නැතුව මේ දානේ දීම නිසාමද නිවන ලැබේවා කියලා කිව්වොත් ඊට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා කියන නමුත් ਸਰුවත්ත සාසනේ ඒක නෙමෙයි උත්කෘෂ්ඨ දානය කියන්නේ. ඒක මධ්‍යම දානය. තව ශ්‍රේෂ්ඨම දානය කියලා කියන්නේ මේ දානේ දීමේ මම දානේ ලබන්නත් අසුදුටු සියලු දෙනාටම නිවන ලැබේවා කියලා දන් දෙන්න පුළුවන් නම් එතකොට ඒ දානේ නිසා කිසිම ලෝභයක්, දෝෂයක්, මෝහයක් පහළ වෙන්නේ නැතකොට පාරමිතා කුසලයක් වෙනවා කියලා කියනවා. ඒකෝට ඒ සඳහා සඳහා බුරියානිම දෙන්න ඕනේ නෑ වතුර වීදුර දුන්නත් උසස්ම දේවල් නෙමෙයි දෙන්න තියෙන දෙනකොට කල්පනා කරන්න මේ දෙන ආදර්ශයෙන් මේ ලබන්නට මඩත් අහුදුට කෙනෙකුට නිවන් ලැබේවා කියලා දෙනකොට ඒක නිකන් මේ ඒක ලස්සනට ඇත්තරම කියලා තිබුණ බයිබලයේ තියෙන කතාවේ දකුණෙන් දෙන දාණය අමතර දැනෙන්න දෙන්න එපා මම දාන දෙනවා කියන එකක්වත් දැනෙන්න තියන්න එපා එimhe දීපු ගමන් ලෝභ දෝෂ මොහ එනවා අහුවෙච්ච දේ ඒ දීලා දානවා කියන එකත් තියෙනවා. ඒ වෙලාවේ අහුණ අවස්ථාවේ දීලා දානවා මේ මනුස්සයාට මේකේ ලාභයක් වා මටත් ඒවා අහුතුතු කෙනාට ඒවා. එතකොට අඬ හැරේ නැහැ. කියාපෑම නැහැ. ඉතින් එතකොට හිතෙන්න පුළුවන් එහෙනම් පිරිසක් සම්බන්ධ කරන කන් වැඩේ කැතයි කියලා නෑ හොඳයි. ඒ කරන දේෙන් කාඩොකත් ඉංගියක් යන්න තියන්න. දීපු බවක්වත් දැනෙන්න අරින්න එපා. කොහමද දකුණෙන් දෙන්නේ කියන වමතර නොදැනේ. ඒ තරම්ම දීම හැබැයි එකට වෙලා කරගෙන යනකොට ඒකෙන් ආයේ මේ ලෝභ දෝෂ මොහ කියන්නේ තණ්හාමාන දිට්ඨි පහළ වෙන්න ඉඩක් නැහැ. හැබැයි අමා. ස්වාමීන් ඒ නිසා මේ මොනම වැඩක් කරත් දානෙට දිනුනා සීලෙට දිනුනා සමාධියකට දිනුනත් වඩා හොඳින් කිරීමේ ක්‍රම තියෙනවා. අපි හැම වෙලාවෙම හොයාගෙන ඉන්න ඕනේ මේ දේ අද මම ඉන්නවා නමුත් මේක නෙවෙයි අවසාන හොඳම ක්‍රමය මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් කියන හැඟීමෙන් යනවනම් අපි අප්‍රමාද බවක් තියෙනවා එළඹ සිටි ගතියක් තියෙනවා තරුණකමක් වෙනවා හේතු වෙලාට. අපි දන්නේ නැහැ තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා හැම වෙලාවෙම ධර්මයට නතු ගතියක් වෙනවා. එතකොට මේ අපි මේ හොඳින් වඩා හොඳ තේරීමේ විනෝදාංශය හැම වෙලාවෙම දන්නවා මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් කියලා හැම වෙලාවෙම හැම කෙනෙක් කෙරෙම සාධාරණ හැම කරන දෙයක්ම හොඳ මේ අපි කියන්නේ තනියතින් නෙවෙයි දෝතිම්ම කරනවා වමතින් කරන්නේත් නැහැ දෝතිම්ම කරන මට්ටමට ගියාම ඒක මේ මෝහයට එන්න බෑ කරුණී ස්වාමීන් වහන්සේ මනෝ සංකාර සහ චිත්ත සංකාර අතර වෙනසක් තිබේද? මේක සාමාන්‍යයෙන් මේ චිත්ත සංකාර තමයි පාවිච්චි වෙන්නේ දෙකම එකමයි. මේ පාදා දෙමේ ඡාගාරින සිටිවේ. තවද කරුණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ ඊසිට විට ආනාපානයේ තුනිවි නොදැනී ගිය අවස්ථාවේ සුලංගල්ල වැදුණු තැන නාස්කාග්‍රේ සීය පීඨවගෙන බොහෝ වෙලා සිටිවේ. මෙසේ සිට භාවනා නැවැත්වීම වෙනස ඇසරුණද භාවනා නැවති නැති බව දැනේ. ඇසර බැලුවද ආනාපානයේ කොහෙත්ම දැනෙන්නේ නැත. නැවත වාරයක් අස්පියාගෙන භාවනාදී පෙරමින් මෙලිය හැකිය. මේ කීප වරක් අත්දැක ඇත මේ අවස්ථාව මට වටහාගත නොහැක. කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඉතින් මේකට අර බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ බොහොම ලේසි පිළි අරගෙන ලේසි උත්තරයක් දෙනවා. අපිට පරියන්කේ ඉන්නවා. පරියන්කේ ඉන්නකොට හොඳට භාවනාව සද්ද වුණත් භාවනාව සද්ද නැතුවත් භාවනාව. කාය වේදනා තිබුණත් භාවනාව කාය වේදනා නැතත් භාවනාව. හිතේ තිබුණත් භාවනාව හිතේ නැතත් භාවනාව. ආනාපාන තිබුණත් භාවනාව ආනාපාන නැති භාවනාව භාවනාවක් කියලා එන්න පටන් ගන්නවා භාවනාවක් හොඳ පදන් වෙච්ච භාවනාවක්. ඉතින් ඒ වෙලාවේදී අපි හිතමු ඔන්න පැයකින් නැගිටිනවා කියලා කට්ටිය මියුසිකන වඩන ඔන්න පැයේ බෙල් එක ගන්න. පැය බෙල් ගන්න දැන් ඔක්කොම නැගිටිනවනේ. ඒකෝ Tamanටත් එතන ඉන්න බැරිසම නැගිටිනවා කියලා හිතමු. ඒ නැගිටලා Taman දන්නවා මේ භාවනාව මගේ කැඩෙන්නේ නැහැ. මම මෙහෙම තියෙනවා කියලා ගිහලා සක්මනට ගියොත් අර භාවනා පරියන්කේදී වැඩිච්ච විදර්ශනා ඥානෙ අඛණ්ඩව එහෙම සක්මනට ගෙනියලා සක්මනේදී වැඩෙනවා කියලා ගුරුන් වහන්සලා කියනවා. කියන්නේ ඒ තරමටම හොඳ භාවනා පදන් වෙලා තියෙන එක කඩන්න බෑ. ආධුනිකයාගේ එහෙම නෑ. ආධුනික නිකන් තුනි වීදුරු භාණ්ඩයක් වගේ වැටිච්ච ගමන් කුඩු වෙනවා. අර වෙලාවේ දන්නවා මේ වීදුරු කියන එක කැඩෙන දෙයක් කුඩු උනායි කියලා මොකොත් අඩු වෙලා නෑ. අර වීදුරුම තමයි. වැටෙනවා කියලා සැලෙන්නේ නෑ. ඒක කියන්නේ මේ සාරිපුත්‍ර සාංශ බොහොම විචිත්‍රව සඳහන් කරනවා අසද්දේන කම්පතිචි ශද්ධාව බලන්න. Tamanda අසද්ධාවක් ශ්‍රද්ධාවක් ආවයි කියලා හිත වැටෙන්නේ නැහැ. ඉතල ශ්‍රද්ධාව කියන්නේ ඇති වෙන්නේ නැති. දැන් මට ශ්‍රද්ධාව අඩුයි කියලා ශ්‍රද්ධාව අඩු බව දැනිලා නොසලී ඉන්නවනම් ඒක වඩා හොඳ ශ්‍රද්ධාවක් කියලා කියනවා. කුසීතේන කම්පතිති වීර්ය බල. දැන් තමයි කිරා වැටෙනවා. හොඳටම ඉන්නේ ඉරියව්වේ ඉන්න බෑවක් කරනවා. හැබැයි තමයි දන්නවා මේ වෙලාවලුත් වෙනවා වීර්යවන්ත වෙලාවත් වෙනවා. දැන් ඉන්නේ මං කුසීත අවස්ථාවක් කියලා ඒක දිහා හොඳට දැනගෙන මේක මගේ දෝෂයක් අසීල අඩුපාඩු මේක මේ ස්වභාවය. වීර්ය කියන එක අඩුපාඩු වෙන දෙයක් කියලා ඒකට නොසලී ඉන්නවනේ ඒක බරපතල වීර්යයක් කියන්නේ. සමාදේන කම්පතිති සති බල. තමයි ප්‍රමාදයට වැටිලා. හිත සද්දේ සද්දයකට ගිහිල්ලා වේදනාවට ගිහිල්ලා තමයි දන්නවා මම ඉන්න ඕනේ ආනාපානේ දැන් සද්දයකට ගිහිල්ලා මම ඉන්න ඕනේ පරියන්කේ දැන් මම සක්මන් කරන්නේ කියලා. නමුත් හිත වැටිලා නැත්තම් හිත සැලිලා නැත්තම් වරබදල සද්දා සතියක් කියලා කියනවා. සමාධියේ තියෙන වික්ෂිප්තේන කම්පතිටි සමාධි බලං. හිත වික්ෂිප්ත වෙලා ටිකක් දැන් නැගිටින්න වෙච්ච එකෙන් හිත ටිකක් කැළඹිලා. නමුත් ඒක අවාසියට ගන්න. ඒක කාලගණිකමක් කියලා ගන්න. ඒ හැටි සතිය සමාධිය කියන්නේ කැඩෙන සුළුයි කියලා ඒ ඒකට නොසලී ඉන්නවනම් හොඳ බලවත් සමාධියක් කියලා කියනවා. ඉතින් මේකෙදි කරන්නේ අර මේ කුඩි එක බිම වෙලා හිටපු එක නැගිටලා ඇවිදිනවා. ඇවිල්ලා දුවනවා, පනිනවා ආදි වශයෙන් වඩ වඩා තදබල සංකීර්ණ ක්‍රියාවලියකට පුරුදු කිරීමක් වෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි ඇත්තටම පරියංක භාවනා, එදිනදා භාවනාවට යොමු කරවන්නේ. කිසිඳ වැඩ කරනකොට ගුණත් විවිධ પરමාර්ථ විවිධ දේවල් තිබුණාට සති ධාරාවේ අඛණ්ඩ භාවයක් තියෙනවා කියලා බලන්න. සමාධියේ අඛණ්ඩ භාවයක් තියෙන තමන්ගදී සතෙක් මැරුණ නමුත් මේ සතෙක් මරන්න ගිහිල්ලාද මැරුණේ කියලා බලන්න නෑ මට එහෙම එකක් ඕලයි තිබුණා හැබැයි මැරිලා. ඒ නැත්තම් මම මොනේ මේ දින බඩුව මෙතෙන් තිබ්බා අර කියන ඇවිල්ලා දොස් කියනවා උඹ හොරකම් කරා කියලා. ඒ හොඳට හොයලා බලනවා නෑ යාර දෝසා කරන කාර්යාව තියෙනවා මොකද යාගේ බඩුව මම මෙතනකින් තිබ්බා. ඒත් මම මේ තිබ්බේ මේ දෙයට එයා දොස් කිව්වද මම දැනගන්නවා මම හිත නරක කරගන්නේ නැහැ. ඒ වගේ ඕ ඕනේ අකුසලයක් ඕන කෙනෙක් ඇවිල්ලා පටවයි තම හොඳට හොයලා බලනවා ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලනවා රීල් එකේ මේ වෙලාවේදී මොකද්ද චේතනාව ආ චේතනාව මගේ දෝෂයක් වන නැත්නම් කවුරු මොන දෙයක් කිව්වත් තමන් හිතවත් ගන්න මගේ හිත මම රැක ගන්න ඕන ඕක වැටුනොත් මමයි අමාරු වැටෙන්නේ කියලා මේකට එහෙම කුණක් නැහැ දොස් කිව්වට කමන්නේ ඒක එයාගේ අයිතිවාසිකම නමුත් මම හිතවත් ගන්න නැහැ කියලා යන ගෙන මිෂ තමන් ගැන දෙස් දෙන තමන් ගැන හීනමානයේ තියෙන විවේචනය කරන මනුස්සර කිසි ගමනක් නැහැ. නිසා හොඳ ශක්තියක් ඇති කරගන්න පදමක් ඇති කරගන්න. නමුත් මේ පදම 100 100ක් හදාගන්න. ඒ පදනේ මේ 180ක් විතර ඇති වුණාට පස්සේ හැකි සංඥාවෙන් යන්න ඕන. 120ක් ඉඳන් කෙරෙනවා මට කරන්න ඕන නෙමෙයි. නමුත් ඒකට හිත සලා ගන්න නැහැ කියලා. නිසා පරියන්ක වෙනස් වුණාට සක්මන් වෙනස් වුණාට එතකොට කලබල වෙයි. ඉන්න පුළුවන් ශක්තියක් ආදර්ශයක් වෙනවා රටතොටට මේ මිනිස්සයා සැලෙන ගතිය අඩුයි දැන්. නොසැලෙන ගතිය තියෙනවා ලාභයාවත් පාඩුවාවත් නොසැලෙන ගතිය තියෙනවා ඒකට කියන්නේ තාදී ගුණය කියලා ඒක භාවනා හම්බෙන අගල සූත්‍රය සඳහන් කරන්නේ මේ පුත්තස ලෝක ධම්මේ චිත්තං යසන කබ්බති කියලා ඊට ඉස්සෙල්ලා කියනවා මේ තපෝජ බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දර්ශන නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්‍රා නිවන් ලැබලා හැබැයි මංගල කර්ම ඉවර නෑ. නිවන් ලැබුවට පස්සේ ලැබෙන නොසැලෙන ගතිය තමයි අන්තිම මංගලය. නිවන් ලැබලා පුහුණු කරන්න දෙයක් තියෙනවා. නිවන් ලැබුවට පස්සේ නොසැලෙන්න පුළුවන්. ඒක උත්සාහ කළා බලලා දැන් මම නොසැලෙනවා කියලා දැනගන්නකොට ඊට අද්දත් එහා ගිය වැඩක්. ඒ නිසා භාවනා මේක ලොවපතින තනක් කියන්නේ. අවස්ථාවට වටාගත නොවේ කර්මාවෙන් පහදා දෙනු මැනවි. ඉතින් මේක අපි බෙදා හදා ගන්න මිසක්කා මේක හරි පාර කියන එක තමයි ධෛර්යවන්ත කිරීමේ වචනයක් වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බිමෑ කිලින් විපස්සනා කරගෙන යමි. පිම්බිමෑ කිලින් පියවර වශයෙන්ද, හැකිලින් පියවර වශයෙන්ද, හැකිලින් පියවර වශයෙන්ද පැහැදිලිව පෙනේ. පිම්බි වෙනස් වෙන ආකාර අනිත්‍ය ලෙසද, හැකිලි වෙනස් ආකාර අනිත්‍ය ලෙසද. මෙනෙහි කිරීමටද හැකිය, මෙනෙහි කිරීමට හැකිද? මේ භාවනා කරගෙන නැතම් පිටක ඇස් යන්තමට ඇදී මේ මගේ භාවනා අඩුවක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න. මේකෙත් අර පිම්බීම වෙනස් වෙන ආකාරය අනිත්‍ය ලෙසද හැකිලීම වෙනස් වෙන ආකාරය අනිත්‍ය ලෙසද මෙනෙහි කිරීමට හැකිද කියලා ප්‍රශ්නයක් කළා තියෙනවා මේකේ මහසීසාරද ස්වාමීන් වහන්සේගේ පොතේ අනිත්‍ය සම්මසන ඥානයේදී පෙන්නනවා මෙතෙන්දි ඉස්ලාම කලාප සම්මසන සිද්ධ වෙනවා සංකීපීත්වවත්තානේ පඤ්ඤා කියලා ප්‍රදේශ වශයෙන් සම්පූර්ණ පිම්බීම එක වැඩක් හැකිලීම එක වැඩක් වශයෙන් කේ අනිත්‍ය බව වැටෙනවා හැබැයි ඒක මෙනෙහි කිරීම බුදුහාමුදුරු උපදෙස් දෙන්නේ. කියනවා ඒක මෙනේ මෙනේ කරන්න ඕන හිතට වැටෙන්න වෙන්නේ කියලා. ඊට පස්සේ ඕක ගිහිලා බංග ඥාන ඉවරනාට පස්සේ මුංචිතු කම්මිතා ඥාන වගේ තැනට යනකොට ඒක අනිත්‍ය භාවය මුර්ර ගාලා කියන්න පටන් ගන්නවා. ඒක විසින්ම කියලා දෙන්න කියන බඩ. ඒ වෙලාවේ අවශ්‍ය නම් ඒකෙන් හිත නොයා ඉන්න මේක අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා මෙනේ කරලා කමක් නැහැ කියලා හැබැයි එතකොට මෙනේ නොකරත් භාවනා යන වෙලාව. ඒක නිසා මේකේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමක් මේ විපස්සනා භාවනාවේදී කරන එක වැරද්දක් කියලා කියන්නේ නමුත් උපදේශ වශයෙන් දෙන්නේ. මෙනෙහි කරන්න කියන්නේ පේන දේ. ඒකට වැටහි අනිත්‍ය බව. නිසා මෙනෙහි කිරීමට හැකිද කියලා අහලා තිනවා. උනන්දු නොවුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියයි. ඒකට භාවනාදී ඒ ඇසරණ එක එතකොට අත මෙහෙම ගැසිලා යනවා, සංඝ හැමතන ගානම නිකන් නලියන ගති කූඹි දුවන ගති පහළ වෙනවා. ඒ වගේම ඒ වගේ මේ අර පොඩි දරුවෝ නිදාගෙන ඉන්නකොට ඒකට hina වෙනවා කතා කරනවා අතුපය දිගාරනවා වැඩ වගේක් කියන්නේ. ඒ එයාගේ මේ මෙටබොලික් වැඩ ඒ කියන්නේ යාන්ත්‍රික වැඩ ටික යනවා. නිදාගෙන හිටියට සම්පූර්ණ බබා ඉන්නේ අපි කියන්නේ දිව්‍යාංගනාවත් එක්ක කතා කරනවා කියනවා ගිය ආත්මේ අම්මා දැකලා කියලා කියනවා. ඒ මේ ආත්මේ අම්මගේ පිටුවේ ඒ බබා විපාකේ හැටි. ඒ වගේ තමයි බාහන හොඳට සම්බර වෙච්චාම මේ ඇඟ එයාගේ ව්‍යායාම ටික හිමිට හිමිට කරගන්නවා. සම්බර කරගන්නවා. ඉතින් ඒකකොට අර වගේ දේවල් එන්නේ ඉඳී තියෙනවා. ඒව තමන්ට දරා ගන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒක එච්චරම විලෝපනයක් නෙවෙයි ස්වභාවයේ හැටි. ඒක උනන්දු කරවන්නත් එපා. ආවයි කියලා කලබල වෙන්නත් තරගා. ආනාපාන සති භාවනා කරගෙන යනකොට හුලන්තල්ල සියුම්ම දැනී යන අතර ආස්වාද ප්‍රසවාස ආලෝකයේ ඉහළ පහට යනවා කියන්නේ කෙසේ වීම මත වැරදි මාර්ගයක් යාමද නැවත ආස්වාද ප්‍රසවාසයට හේතු යොමු කරන විට සියුම්ම දැනී නැවතත් ආලෝකයේ ඉහළ පහළ යන ලෙස පෙනේ මේ පහදා දෙමින් කර්ණාය ඉල්ලා සිටිමු. ඔය ඇත්තටම මේ වෙලාවේදී මේ පේන ආලෝකය කියන්නේ හිතේ ස්වභාවය කියලා හිතාගන්න කියලා කියනවා. නීවරණයන්ගෙන් බාධා වලින් තොරනම් හිත නිකන් මේ බලාක වලාකුළු නැති අන්ධ මේ අඳුරු වලාකුළු නැති හොඳ සුළු ආලෝකයක් වගේ පේන්න පටන් ගන්නවා. නමුත් ඒ පෙනුනේ ආනාපානියත් එක්ක තියෙන කිට්ටු සම්බන්ධකම නිසා. ආනාපානියත් එක්ක තියෙන සෝදකම නිසා. ඒ සෝදකම තව තව වැඩි කරොත් ආලෝකය වැඩි වෙයි. හැබැයි ආලෝකයට ගිහිලා ආනාපානේ පාවා දුන්නොත් අතරමඟ වැටෙනවා. නිසා මේ ආලෝකයට බය වෙන්නත් එපා. ආලෝකෙ පිටිපස්සේ යන්නත් එපා. ඉතින් හොඳට මතක තියාගන්න මේක අතුරු ඵලයක්. අපේ ප්‍රධාන නිෂ්පාදනයේ තියෙන මූල කර්මස්ථානෙත්. ඒ නිසා මේක හොඳ ලකුණකට ගන්න. මොකද මේක දිගේ එලවන්නේ නැතුව ආනාපානෙත් එක්ක ඇසුරු කරන්න ඕනේ අර මානසික පැත්තට හිත මනස පැත්තට යනකොට සැකයක් තියෙනවා රූප ධර්මයට උදා හිත දානවා. ඒක පරීක්ෂා කරන්න පුළුවන්. නිසා ආනපා මේ ආලෝක පෙන්වුනට ආලෝකට බය වෙන්නවක්වත් වරද ගන්නවක්වත් යට ගහන්නවත් යන්න එපා. වෙන එක වැරද්දකුත් නෙවෙයි. නමුත් මේ පෙන්ුනේ ආනාපානේ හරි ගිය නිසායි. නිසා ඒ වැඩ පිළිවෙල දිගට කරගෙන යන්න කියලා වැඩියෙන් ආනාපානට ප්‍රේම කරලා ආදරය කරලා සමීප වෙලා මෙන්නේච්චර දීලා බලන් පුරුදු වෙනකොට මේ ආලෝක සංඥාව දිනු වෙන්න පටන් ගන්නවා. නමුත් මේක බොහෝම කලාවක් මිසක විද්‍යාවක් නෑ මෙතන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් යාළු කරගන්න අපි කරන උත්සාහය වගේ ආලෝකේ වැඩෙන්න අරින්න නමුත් ඒකත් එක්ක කතා කරලා වඩන්න බෑ. වඩන්න තියෙන්නේ කරගෙන ගිය ආනාපානත් එක්ක සුවද වීමෙන් තමයි. ස්වාමීන් වහන්සේ කරුණාකර මේ පහදෙන්න අභිප්‍රෝදයන් චිත්තං විස්තර කර දෙමින් ඉල්ලා සිටින්න අභිප්‍රමෝදයන් කියලායි මම කියන්නේ අභිප්‍රෝදයන් මේක ඉලකට ලියලා තියෙන්නේ මෝදනේ කියන චෛතසිකය ප්‍රමෝදනේ බවට පත් වෙනවා ප්‍රකාශ මෝදනයේට ඒකට අභි කියන අභිමයකට එකතු වුණාට ඒක උත්කර්ෂ කරලා කුළු ගන්නලා දක්වනවා ප්‍රමෝදේම තමයි මේ පෙන්වන්නේ අති ප්‍රමෝදයක් කියලා අපි සිංහලට දාගන්න ගන්නවා. ප්‍රමෝදය කියන එකට අති ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක වෙන්නේ මේ චිත්ත සංකාරයන්ගේ සංසිද්ධියව දැකපු කෙනා. සංඥා වේදනා ආවට කලබල කෙරුවට කලබල වෙන්න දෙන්න හොඳට තැම්පත් වෙනකොට හොඳට නිකන් කිරිලහක් වගේ ගොබේට බැස්සා වගේ මණ්ඩි මණ්ඩ සාර මණ්ඩයට බැස්සා වගේ හිත පුදුම සමබර භාවයකට එනවා හැම චිත්තක්ෂණයක්ම සම්පatti කරගතියක් පිරිච්ච ගතියක් සංതൃප්ති කරගතියක් වටේනවා ඉතින් ඒකට ඔය අභිප්‍රමෝදයන් කියන වචනේ පාවිච්චි කරනවා ඒක විස්තරේ තියෙනවා ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ විඥානයේ සීම මෑත්තක්ද ප්‍රකාශ කෙරෙන්නේ. ඒත් අරූපාවචර ධාන වලට විඥානයේ අනන්තය මෙනෙහි කෙරේ. වෙනකන් බාදන්නේ මේ දෙක අතර ගැළපීම පැහැදිලි කර දෙමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අරූපාවචර ධාන තියෙන ආකාසානංචයත විඥානංචයතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන. විඥානය අනන්තයි. එතකොට ආකාසානං ඡායතනෙ කියලා ගන්නේ අපි කසින භාවනා කරන්නේ කසින උගුරලා ගත්ත අවකාශය තමයි මේ අභාව ප්‍රඥප්තිය තමයි හිත දාලා ඒ ආකාශය අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියලා විනිශ්චය කරනවා ඒක හොඳට මෙනෙහි කරනකොට ආකාසානංචයදේ යනවා. ඊට පස්සේ මේ ආකාසානංචය අරමුණු කරන්නා වූ විඥානයත් අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියලා ඉස්සර කරනකොට රූප නාම රූප වශයෙන් රූපානාවච රූපාවචන දෙකෙන් හිත ගැලවිච්ච නිසා විඥානයේ මොකේකවත් පීචලා නැහැ. විඥානේ නිකන් හරියට මේ වතුර ටිකක් ගලාගෙන ආමුද්‍ර දැම්ම වගේ පැතිරලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ විඥානයේ පුද්ගලිකට ඇති විඥාන විඥානයක් නෙවෙයි සාමාන්‍ය හැමතැනම පවතින විඥානය. ඒකට ඡේදව මේ විඥානයේ මූලික ලක්ෂණ යමක් දැනගන්න ගතියක මට අයිති දෙයක් නෙවෙයි. විඥාන තියෙන හැම තැනකම මේක ස්වභාවයෙන් පැදින එක විඥානයේ භාව ලක්ෂණය. විඥානයේ ස්වභාවය තේරුම් ගන්න ගියාම තියෙනවා ඒක මට මාගේ කියන්න සීමා කරන්න බෑ. ඒ විඥානයේ භාව ලක්ෂණ ස්වභාවයක තියෙනවනම් ඒ වැඩේ එයා කරනවා. ආ මේ බවට අපි එකතු වෙනවා. නිකන් ලුණු කැටයක් ගිහලා මහ මුදුර දැම්මා වගේ වැලියටයක් ගිහිල්ලා වැලි සලාවකට දැම්මා වගේ අති විඥාන තුල ජී වෙලා යන්න පටන් ගන්නවා මගේ අභිරුචිය මගේ මන අපේ මගේ පෞරුෂත්වේ නැහැ එතකොට විඥානය වෙන්නේ අනන්ත දෙයක් වශයෙන් නමුත් ඉන්දිය ප්‍රතිබද්ධ වෙනකොට රූප ධර්ම වලට බැඳෙනකොට විඥානේ පටහටු වෙන්නේ නැතුව බෑ විඥානයට ඒක ප්‍රමාණ කරන්න සතහන් සහ ආකාර ගන්න ඒ විඥානේ තමයි අපි දවස ගත කරන්නේ ඒ කරන විඥානය ඉතාමත්ම පටුයි මේ විඥානේ පටවීම සිද්ධ වෙන්නේ සංස්කාර ධර්මත් එක්ක සංස්කාරයකට යනකොට විඥානේ පටු වෙන්නේ නැතුව කරන්න බෑ. අපි කියනවා නම් මයික්‍රොස්කෝප් එකකට බලන්න එක හැක් වහන්න ඕනේ. දැන් නම් තියෙනවා අයිපීස් දෙකම තියෙන එක. කෑක් වහනවා කියන්නේ ලෝකෙට අමතක කරන්න මයික්‍රොස්කෝප් එකේ රීත යන්නේ නැහැ. මයික්‍රොස්කෝප් එකේ තියෙන එක බලන්න ලෝකෙ අමතක කරනවා. චිත්‍රපටියකට ගිහිල්ලා වල තිරය මේ ශාලාව අඳුර කරන්නේ නැත්නම් අපි හිත සිද්ධි තිරයට යන්නේ නැහැ. ඒකෝට අපි මුළු ශාලාවයි ලෝකෙ අමතක කරුවේ නැත්නම් චිත්‍රපටිය බලන්න බෑ. ඒ චිත්‍රපටිය බලනවා කියලා කියන්නේ ඒක සීමිත තැනකට යොමු කරනකොට විශාල ප්‍රදේශයක් අමතක කිරීමක් කරනවා. මේ විදිහට තමයි අපි දවස පුරාම මත් කරගෙන මදයටපත් වෙලා ප්‍රමාදයටපත් වෙලා ගත කරන්නේ. අන්න ඒ විඥානය නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ තියෙන සීමාවයි මේ අපි දුර්වලකමක් විදිහට මත් කරන්න හදන්නේ. භාවනාදී මාළද අධ්‍යක්ෂණය වන වටපිටාවේ සීළු දේ තේරීම් වේරීම් වලින් තොරව සටහන් වන වීඩියෝ පටියක්සේ විඥානය මට දැනේ. මේ වැරදිද පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටීමේ සටහන් වන දේ ප්‍රත්‍ය ප්‍රචාර වීමද භානාදී වාටහන් වනදී කෘති ප්‍රචාර වීමද වාහන විභාවනාදී දැනීගේ දෙයක විඥානයේ ස්වභාවය ගැන පැහැදිලි කර දෙන ඉලා සිටීමේ අතරම මේ වගේ තේරෙන්න පටන් ගන්නවා එතකොට තේරෙනවා මේ විඥානයේ කිසිම න්‍යායපත්‍යක් නැති එකක් කියලා. හිතුණු දෙයක් සටහන් කර ගන්නවා හිතුණු දෙයක් නැවත බලනවා මේක දිහා හොඳට බලන්නේ කියොත් එයාට මේ එයාට කිසිම මේ න්‍යායපත්‍යක් නැහැ. සම්පූර්ණ දුන්නේ මේ ගේලි කර දාපු හරකෙක් වගේ ඔය කරා කරා කයනවා. අපි උකට අගයක් ආඩමල දෙන්න ගියකම විඥානේ හැඩ වෙනස් වෙනවා. හොඳ දේ විතරක් කරපන් නරක කරන්න බෑ නිල් පාට විතර බලපන් කොළ පාට බලන්න එපා කියපු ගමන් විඥානේ අර තියෙන පොදු ගතිය නැති වෙනවා. භාවනාවේදී පේන්න පටන් ගන්නවා විඥානේට නටන්නදරලා හොඳට බලන ඉන්නකොට ඒකේ නෑ කිසිම විඥානේට නෑ මේ අසුචිත රත්තරන්ද කියලා වෙනසක්. විඥානේට නෑ දේවදත්තද බුදුහාමුදුර කියලා වෙනසක්. සංඥාවෙන් තමයි ඒක ගත්ත බණවිදය තෝරන්න. ඒ නිසා විඥානයේ සුද්ධ වෙලා වැඩ කරලා යනකොට විඥානයේ සමරසයක් ඇති කරලා දෙන්නේ හැම දෙයකම. ඒකකොට තේරීම කියන අහවල දේ ඕනේ අහවල දේ එපා කියන එක අපෙන් හැලෙනවා. ඊට පස්සේ අපි තුර කිසිම වාද විවාද නැති වෙනවා. ඔය කලහ විවාද මොනවාක්වත් පිළිගන්නේ නැහැ. මේ තේරීම තුල තමයි කලහ විවාද. මේ තේරීම කරන්නේ විඥානය නෙවෙයි. විඥානය දෙක වෙන් කරන එක විතරයි කරන්නේ. මේක හොඳ නරක දෙක දාන්නේ සංඥාවේ. ඔය සංඥා වේදනා දෙක දැන්පත් වෙන මේ චිත්ත සංකාර සංසාර සංසිඳුණාට පස්සේ විඥානයේ තියෙන මේ කකුල හොඳටම හිරිවැටලා වේදනාව දන්න නොතර බය ගතිය නැහැ. බලහන් ඉන්න පුළුවන්. ඉස්සනම් බය හිතනනේ මේ කකුල ලෙඩ වෙයි කියලා අන්නේගේ විඥානයේ ඕනම දෙයක් වාර්තා කිරීමේ හැකියාව තියෙන කොයි දේ වාර්තා කරත් ටේප් එකට හානියක් ආයි රෙස් කළා ආයෙ එකක් වාර්තා කරන්න පුළුවන්. රීප්ලේ කරන්නත් පුළුවන්. ඒක නිකන් රීරයිටබල් ඩිස්ක් එකක් වගේ. මකනවා ගහන්න පුළුවන්. ඒක විඥානයේ කිසි ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒක බාහනේ තේරුම් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ දේවල් තේරීමට යෑමෙන් තමයි මේ රණ්ඩු සරුවල් ඇති කරගෙන තියෙන්නේ. තේරීමක් නැතනකට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ඉන්නත් බෑ. ඉදurang වලට ගිය ගමන් තේරීම බේරීම අනිවාර්යව ලයක් වෙනවා. මේ පොළොවට එනවනම් ගුරුත්වයට අහු වෙනවා වගේ. ගුරුත්වය විඳුනට පස්සේ ඒ ලෝකේ මේ ලෝකේ තියෙන දේවල් නේ මේ භෞතික විද්‍යාව අර ලෝකෙට ගැලපෙන්නේ. ඒ නිසා ඒ දෙකම පුරුදු කරන ගුණ එකම හිත මිනිස් ජීවිත විතරයි. තිරසං හිතකට බෑ. ඒක අනිවාර්යව අනිවාර්යයෙන්ම පුළුවන්නේ ඉන්දිය ප්‍රතිබද්ධ විතරයි. අපිට පුළුවන් ඒකට යන්නේ ගියාට පස්සේ මේ වගේ අමතර දේවල් අපිට දැනෙන්න පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක තියෙන කෙනා මේ එක පැත්තක් විතරක් දන්න කෙනාට වැඩිය උසස් තැනක ඉන්නවා කෙනෙක් කියන්නේ. හොඳයි අපි හවස නම් පැයකමාරක් මරන් තියෙන නමුත් විනාඩි 5ක් වැඩිපුර ගත වෙලා තියෙනවා මේ ධම්රිවි වෙලාවේ ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡාව නැතර කරනවා අද අගෝස්තු මාසයේ 30 වෙනි දවසේ දවසේ වැඩසටහන පින් අනුමෝදන් කිරීමක් චාරිත්‍රානුකූලව අපි කරනවා මේ භාවනා වැඩසටහන පැවැත්වෙන අවශ්‍යකම් පාසුකම් සපයා දීමේදී වෛද්‍ය ශාන්තිමාන සිල්වා අපිට ටෙන්ට් එක සපයා දීමිනුත් කියන්නේ බුද්ධ නිගුණ වර්ධන මහත්මිය විසින් සහභාගී වූ පිරිස සඳහා ගිලම්බ සපයා දීමට දායකත්ව ලබා දෙන තියෙනවා ඒ වගේම නොදන්නා නොපෙනී උදව් කරන විශාල පිරිස වහන්සේගේ සහයෝගයෙන් තමයි අද දවසත් අපිට සාර්ථකව ගත කරගන්න පුළුවන් වුණේ. අපි මේ සියලු දෙනාම, පේන නොපෙන සියලු දෙනාම සන ගෞරවයෙන් යුක්තව සිහිපත් කරලා, එත්තවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ අද දවසේ භාවනා වැඩ පිළිවෙල මෙතනින් අත්සකම් කියලා මම යෝජනා කරනවා. තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ 别上当！啊啊！ ගච්ඡා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශක්ෂා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහි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 ගච්ඡාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ නිබ්බාන පත්‍ය තිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය සියලු දෙනාටම සෙරුවන් සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු